ඒ හත්වෙනි දේශනේ වෙනකොට අපි පහරාද අසුරේන්ද්‍රා විසින් මහා සමුද්‍රයේ පිටබඳ ඉදිරිපත් කරන ලද කරුණු හතරක් පහක්ම ඉදිරිපත් කරගත්තා. ඒ අනුව සරුවච්චන් වහන්සේ ඒ උපමාවට උපමේයක් වශයෙන් මේ ශාසනයේ තියෙන මේ විශේෂ ලක්ෂණ ගෙන අරපාමින් බොහොම ලස්සන ධර්ම මාතෘකාවක් කතා පාබතයක් මේ සූත්‍රයෙන් අපිට ලැබුණා. අද නැවතත් මම මේ ඉදිරිපත් කරපු pāli වාග්මාලාවේ සඳහන් කරන්නේ පහරාද අසුරේන්ද්‍රයා විසින් ඉදිරිපත් කරන ලද තවත් මහා මොහොතේ තියෙනා වූ අద్භූත ආශ්චර්ය ලක්ෂණයක්. ඒ කියන්නේ අපි ඊපාර මේටි ඉස්සලා මතක් කරගත්ත විදිහට මහා සමුද්‍රය කරා පැමිණිලා මහා සමුද්‍රයට මුදා හරින ඒ ගංගා යමුනා අචිරවති සරබු මහී කියන මහා ගංගාවල් වලගේ ලෝකේ විවිධාකාර පැති වලින් මේ මහා සමුද්‍රයට ගංගාව ගලා බසිනවා නදී කුන් නදී කියලා තියෙනවා මහා නදියෝ කුඩා නදී ඊට අමතරව විශාල ධාරා නිපාත වර්ෂා වැටෙනවා මුක් කවදාකවත් පහනෝදේ පිරෙන්නෙත් නැහැ හිස් වෙන්නෙත් නැහැ න උනත්තම් පඤ්ඤායති න පූරත්තම් පඤ්ඤායති කියලා කියනවා. මහමුදේ මේ ඊට ඉස්සෙල්ලා අපි ඇත්තටම දෙවෙනි දවසේ කිව්වා මහමුදේට මහමුද ඉවුර පන්නන්නේ නැහැ කියලා. ඉවුරෙම ඒ සුනාමියක් වගේ ආවිලා පැන්නට ආයෙසරක් ඉවුරට ගිහලා නතර වෙනවා. කොච්චර මහා ගංගාවල් ආවත් මහා වර්ෂාවල් වැටුණත් මේ මහමුදේ පිරිච්ච ගතියක් හෝ හිස්තන ගතියක් නැහැ. ඉතින් මේක ඇත්තටම ඒ ජලය පිළිබඳ කල්පනා කරන්න බලන්න ගියත් එහෙම නැත්නම් ලෝකේ තියෙන ඉල්ලුම සැපීම නීචයට කල්පනා කරත් මෙතන මේ තියෙන සමතුලිතතාවය ගා කමාරුයි තීරුම් ගන්න අර මහා සමුද්‍රයට අධිපති පහාරාදාසුරේන්ද්‍රයවම අවුරුදු ගණන් නිරීක්ෂණය කරලා කියන එකක් මිස නැත්නම් කාටවත් හිතා ගන්න බෑ කොහොමද මේ මොහොත මේ තරම් ගනුදෙනුවක් කරන ගමන් නිකන් ඉන්න තැනම නොසලී නොපිරී ඒ වගේම ඌණත් එකටපත් වෙන්නේ නැතුව පවතින හැටි. ඉතින් මේක <clears throat> සමුද්‍රයේ තියෙන අద్భుත ලක්ෂණයක් එහෙම නැත්නම් ආශ්චර්ය ලක්ෂණයක් වශයෙන් මුදු මුහුදේ ජීවත් වෙන අසුරයෝ අභිරමණය කිරීම පිණිස පාවිච්චි කරන අපේ මුහුද අපි වාසය කරන වාසස්ථානය බොහෝමත්ම තල තුනයි. ඒක කාටවත් පුම්බණ්ඩක් බෑ හකුලන්නත් බෑ පුරවන්නත් බෑ හිස් කරන්නත් බෑ ඒ නිසා අපි ඉන්නේ බොහොම ස්ථාවර නැත්නම් තල තුනා පද්ධතියක රටක තියෙන හොඳ ස්ථාවර ආර්ථිකයක් තියෙන රටක ඉන්න රටවැසියා ඒ රට ගැන ආඩම්බර වෙන්න වගේ ඉතින් දැන් මේ පහරාද අසුරේන්ද්‍රයාගේ මුහුද පිළිබඳ වරුණාවෙන් පස්සේ පහරාද අසුරේන්ද්‍රයා අපේ සරුවච්චන් වහන්සේගෙන් අහනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ මේ ශ්‍රාවක නැත්තම් භික්ෂු භික්ෂුණී පිරිස් නැත්තම් සරුවචනාංශේ සරණ හොයාගෙන නැත්තෝ මේ ශාසන ධර්ම විනයෙහි අභිරමණය කරනවාද කියලා. ඉතින් සරුවචනාංශෙත් ඒ විදිහටම උත්තර දෙනකොට මේ කාරණේයිලා සරුවචනාංශෙත් සඳහන් කරලා තියෙනවා මගේ ශාසනයේත් <clears throat> විශාල පිරිස් නිවන් දකිනවා නිවන් දැක්කයි කියලා අපේ විවර භාෂාවෙන් කියනවා නිවන් පුරේ පිරෙන්නෙත් නැහැ. කොච්චර පරිණිරවාණයට ගියත් නිවන් පුරේ හිස් වෙන්නෙත් නැහැ කියලා. මුචි මට අද තියෙන මහා අමාරු මාතෘකාවක්. අපි කොහොමද මේ කොච්චර නිවන් දැක්කත් නිවන් පුරේ පිරෙන්නෙත් නැහැ. එහෙම නැත්නම් නිබ්බහන ධාතු කියන වචනේ හරුවචනේ පාවිච්චි කරන්නේ මෙතන. නිබ්බහන ධාතුව විශාල පිරිසක් පරිණිරවාණයෙන් අනුපදි සෞපදිශේෂ පරිණිරවාණයෙන් පරිණිරවාණයටපත් උනත් නිවන හිස් වෙන්නේ නැහැ. ඒ වැඩි වෙන්නේත් නැහැ. ඉතින් මේක විශේෂෝචර දෙයක් නෙවෙයි. ඒ නිවනටපත් වෙච්චි නැති. එහෙම නැත්නම් සරුවච්චන් වහන්සේ වගේ නිවන කියන මාතෘකාව විශාල වශයෙන් බොහෝ කල් ඇසුරු කරපු කෙනෙකුට නම් අර පහරා දාසුරේන්ද්‍රට මේක ප්‍රකාශ කරන්න පුළුවන් නම් අපිට දිරව ගන්න අමාරුයි මේක. අපිට මේක හිතා ගන්න අමාරුයි. මේ මොන වගේ සමතුලිතතාවයක්ද මෙතන තියෙන්නේ කියලා. ගනුදෙනුවක් වෙනවා. ගනුදෙනුවක් වුණාට ඒකේ පිළිල්ලක් හෝ අඩුවීමක් පේන්නේ ඉතින් මේක හුඟක් වෙලාවට මේ දේශන මාලාවේදී මම කරා වගේ මේ අවසාන නිෂ්ඨාවේදී එතන පරමාර්ථ පැත්තෙන් අපි තාම ස්පර්ශ කළා නෑ. එහෙම නැත්නම් අපිට මේක වශී කරගන්න අමාරුයි මේ කියන වචනේ. නමුත් මේ නිවන යන මඟ නැත්තම් නිවන්ගාමි ප්‍රතිපදාවේ බොහෝ තැන්වලදී මෙන්න මේ වගේ ඒ නොසලෙන ගතියක් ඒ තලතුණා ගතියක් දිගටම ਸਰුවඥාන්සේ පෙන්වන්න උත්සාහ කරලා තියෙනවා. ඒක ඒ ධර්මයේ තියෙන අන්තිම සජීවී පැත්තක් පේන්නේ හැබැයි පේන්නේ මැරිලා වගේ. මැරිලා කියලා කියන කවුරු ආවත් වැඩි වෙන්නෙත් නැහැ. කවුරු ගියයි කියලා නැති වෙන්නෙත් නැහැ කියලා නිකන් බැලුව බැලමට පේන්නේ ඒක නිකන් අක්‍රීය පද්ධතියක් වගේ. නමුත් මේ තාමත්ම සජීවී සමතුලනයකින් තමයි එහෙම නැත්නම් සමබර වීමකින් තමයි මේ මදහත්කම තියෙන්නේ. ඒක නිකම්ම නිකන් තියෙන එකක් නෙවෙයි. ඒක සජීවීව පවතින සමතුලිතතාවයක්. ඒ සමතුලිතතාවය නිවන් දැකපු හිතක ස්වභාවය කියලත් කියන්නයි මම මේ ධර්ම දේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් නිවන් දැකපු ස්වභාවයේ හිතක ස්වභාවයේ තමයි ඒ මොන විදිහේ ලාභ සත්කාරයක් ලැබුණත් පූර්ත්වයකට යන්නේ පුරන් පිරිච්ච තත්ත්වයටපත් වෙන්නෙත් නෑ මොනතරම් පාඩුවක් ඥාති විශේෂණයක් වස්තු විශේෂණයක් වුණත් ඌනත් එකටපත් වෙන්නෙත් නෑ. ඉතින් සම්පූර්ණ පිරිච්ච අපි කිව්ව සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ හිතක් එතෙන් පස්සේ බුදුරජාණන් වහන්සේගේ නමකගේ හිතක් එහෙම නැත්නම් මහරහතන් වහන්සේ නමකගේ හිතක් යන තරහතන් වාසික නමකේ හිතක්. ඉතින් අපිට පිළිගන්න වෙනවා අන්න එහෙම නොසැලෙන මනසක් තමයි අපි මෙතන අරමුණු කරන්නේ. නමුත් එවැනි මනසක් යෝගාවචරයේක් භික්ෂුවක් භික්ෂුණියක් යෝගාවචරයේක් අභිරමණය කරන්නේ කොහොමද කියන එකයි ඔතන තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. අපිට අභිරමණය කරන්න නම් ඒකට අපිට මේ ගැළපෙන ඉල්ලුම සැපෙම නීතිය හැටියට අපි මේ කෑදර හිතට මොනෝ හරි කුට්ටියක් කඩා ගන්න ඕනේ අබිරමණය කරන්න. දැන් මෙතන පෙන්වන්න හදන එකක් නෙවෙයි නොසැලෙන ගතියක්. ඉතින් මේක සරුවචනාංශේ සාමාන්‍ය මේ කනබන ලෝකයට අපි කියන මේ පෘථග්ජනට ඉදිරිපත් කරනකොට උන්වහන්සේට මේ ප්‍රඥාගෝචර වෙන මේ නොසැලෙන ගතියක් ඒ වගේම මහා කරුණාවට අහු වෙන මේ මිනිස්සෙන්ගේ කුට්ටි කඩා ගන්න තියෙන ආශාවත් දෙක අතර මැද පුදුමාකාර සමබරකමක් තියෙනවා. ඒවා දේශනා විලාසෙත් හොඳ ලස්සන පේන්න තියෙනවා. ඉතින් ඒක බලාන බලාන යනකොට <coughs> හැම තැනකදීම මම උත්සාහ කරනවා දානීයදී කොහොමද ඒක වෙන්නේ සීලේදී කොහොමද වෙන්නේ සමාධියේදී කොහොමද වෙන්නේ ප්‍රඥාව කොහොමද වෙන්නේ කියලා කියන්නේ. සෑම තැනකදීම සරුවචනාංශය මේකට අපිට පොට පාදලා දීලා තියෙනවා. නමුත් අපිට මේකේ පය ගැහුණට වැදෙන් තේරෙන්නේ නැහැ. අර පොට්ටයාට මණිකක පය ගැහුනට ඌ දන්නේ මේක මණිකක් කියලා. ඉතින් ඒක නමුත් අපි වටිනා භාණ්ඩාගාරික රූපකමක් තියෙන මේ සද්ධර්මයේ තේරවාදේ ත්‍රිපිටකය කියවනකොට හොඳට තේරුම් ගන්න පුළුවන් තේරුම් ගත යුතුයි ඒකයි මම මේ උත්සාහ කරන්න හදන්නේ මේ දාණය ගැන කියනකොට පවා ඒක ඉතින් අපි දන්න ශාසන ප්‍රතිපදාවේ ඇත්තටම අනුපුබ්බ කිරියා අනුපුබ්බ අනුපුබ්බ ශික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා කියනකොට දාණය ගැන නෑ සීලෙන් පටන් ගන්න. නමුත් නිදර්ශනයක් වශයෙන් මම දාණේ ගෙන අර පානවා මේ සරුවචනසේ පෙන්නන මේ ගතිය දක්වන්න සත්පුරුෂ දාන සූත්‍රයේදී සරුවචනාංශේ සඳහන් කළා තියෙනවා දානයක් සත්පුරුෂ දානයක් වෙන්නේ. නැත්තම් දානයක් දාන කුසලයේ මහත්ඵල මහානිසංස වෙන්න කරුණු පහක්. පංචමාන බෙක්කවේ සප්පුරිස දානානි කියලා අන්න ඒකෙදි කියනවා සද්ධාය දානන්දේති සක්කච්ඡන් දානන්දේති කාලේන දානන්දේති අනග්ගහිත චිත්තෝ දානන්දේති අත්තානංච පරංචන අනුපහච්ච දානන්දේති කියලා මම කෙටියෙන් මතක් කිරීම සඳහා කියනවනම් දෙන දේ සද්ධා විශ්වර කරගෙන දෙන්න මුලැමැදාග කියන තුන් හිත පහදාගෙන දන් දෙන්න. එතකොට ඒ හිත පහදෙන්න පහදෙන්න වැඩි කුසලයක් සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් දන් දෙන වෙලාව විතරයි දායකයා හුඟක් වෙලාවට හිත පහදාගන්නේ. දාන සූදානම් වෙනකොටත් දාන දීලා මරණ මොහොත දක්වා එනකම තියෙන පූර්ව චේතනා පස්චිම චේතනා බොහෝ විට ගෙවල් දොරවල් වල අඩදබර නිසා ඒ ශද්ධාවෙන් පිරෙන්නේ නැහැ. නමුත් පුරව ගත්තොත් දානික කුසලය දාන දෙන්න ඉස්සෙල්ලම සමාදන් වෙන්න පුළුවන්. දාන දීලා මරණ කම්ම මතක් කරන මතක් කරන වෙලාවේ සමාදම් වෙන්න පුළුවන්. එතකොට ඒ හිත හොඳ තේදවත් වෙනවා. අපි සිංහලෙන් කියන්නේ තුන්සිත පහදා දන් දෙනවා කියලා. මේක පළවෙනි එක. දෙක සක්කච්ඡකාරී. සක්කච්ඡකාරී කියලා කියන්නේ ආදර ගෞරවයෙන් නැමී සිට. නැත්තම් මුළු හදින්ම. මම තින් දෙන්න එපා. දෝතෙම්ම දෙන්න. මේකත් ලොකු පේවීමක් දානයේ දානය පිළිබඳ ලොකු තමසතු වස්තුව ධාර්මික දේ Taman කාවට කිසි කෙනෙකු දොස් කියන්නේ නැති දේ නන්න දුරන කෙනෙකුට දීලා වදිනවා. මේ දානේ ආචාර්ය ධර්ම. තුන්වෙනි එක තමයි කාලේන දානං දේති දන් දෙන කෙනාගේ වස්තු හිමි. දන් නැති කෙනෙකුට අඳුර නැති කෙනෙකුට දාන දෙන්නේ. හැබැයි මේ පුද්ගලයා ඒ දවස සම්පූර්ණයෙන්ම කාලේ ගත කරන්නේ තමන්ගේ කාලසරණ අනුව නෙවෙයි ලබන්නගේ කාලසරණ අනුව. දාහනේ ලබන්න මේ මේ ආකාර නම් Taman ඒ ඒ දානේ ලබන්නගේ සැප පහසු වෙනස Taman දුක් වළඳමින් Taman කාලතරණ වෙනස් කරමින් දාන දෙනවා. උදේ හීල් දාන දෙනකොට අරුණෙන් පස්සේ දෙන්න වග බලා ගන්නවා. දවල් දානේ මධ්‍යහන්ට ඉස්සලා දෙන්න වග බලා ගන්නවා. ගිලම්පසක් දෙනවා නම් හැන්දෑවේ දෙන්න වග බලා ගන්නවා. දැනගෙන සාසන කාලසටහන ඇනුව තමන් හැඩ ගැහෙනකොට කුසලයක් සිද්ධ වෙනවා. අතිරේක කුසලයක් සිද්ධ වෙනවා. මේ තුන නෙවෙයි මම මේ කියන්න හැදුවේ මේ හතරවෙනි කාරාව අනග්ගහිත චිත්තෝ දානන්දේති කියලා කතාවක් බුදුහාමුදුරෝ දේශනා කරලා තිනවා. දෙන දාණය පිළිබඳව අල්ලාගත්තේ නැති හිතින් දන් දෙන්නේ කියලා. ගහිත හිත කියලා කියන්නේ දීපු දේ පිළිබඳව පස්සේ පශ්චාත්තාප වෙනවා. එහෙම නැත්නම් මොකක් හරි කොනක් ගන්න. අනග්ගහිත සිද්දෝ චිත්තෝ දානන්දේති කියන එක සිංහලෙන් කියන්නේ දීලා දානවායි කියලා. රාගේ නැ ආ ලෝභේ නැති කිරීම සඳහා තම සතු වස්තුව දීලා දානවා. එහෙම නැත්නම් ඒ පුද්ගලට අවශ්‍යතාවයක් තියෙනවා කරුණා බුද්ධියෙන් දීලා දානවා. දුන්නාට පස්සේ පශ්චාත්තාප වෙන්නේ නැහැ. ඉතින් අපි ඒ වගේ දෙයක් සරුවච්චයන්ගේ ශ්‍රීමුක දේශනාවට එනකොට මේක නිකන් මේ දෙන කට්ටිය දීලිවල අල්ලා ගන්නවා ඒකේ වැරද්දට ටොක්කක් අනින්නයි මේ අනග්‍රහිත චිත්ත කියන එකක් හඳුන්ලා දෙන්නේ කියලා දාන දෙන දායකයෙකුට හිතන්න පුළුවන් අපි දෙන්නේ එහෙම අල්ලගත්තේ නැතුව තමයි ඇයි මේ අල්ලගෙන අල්ලගත්ත හිතකින් දන් දෙනවායි කියලා කියන්නේ කියලා ගැඹුරෙන් බැලුවේ නැත්තම් මේ හිතට සැකෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒකට උනත් නිදර්ශන අපිට කියන්න පුළුවන් සරුවචන් වහන්සේ ওই වෙස්සන්තර ජාතකයේදී දොරදන් දීලා වේලදන් මේ තපස් රකින්නකොට හරියට වෙලාවට බෙල්ලා දැම්මා වගේ ජූතක ඇවිල්ලා අර ඇහි මුනි තියන හදපු අර පැටව දෙන්න අරගෙන යනවා. තරු පැටව දෙන්න අරගෙන යනවා. ඉතින් ඒ වෙලාවේදී ඇත්තටම ඒ ක්‍රිෂ්ණ ජිනාගේ තියෙන ඒ ලතුරු ගතිය නිසා ජාලි ඇවිල්ලා කියනවලු අනේ අපච්චි එහෙනම් මල් ළඟේ තියාගන්න මොකද තාම කිරිබොන වයසින්නේ දැන් අම්මා ආවට පස්සේ අම්මගේ තනි කිරි ටික වේලේනවා ඒක නිසා නංගි තියාගන්නයි කියලා ඊට පස්සේ කියනවා උඹලා දෙන්න නැවක් කරගෙන මම මේකට වෙන්න හදන්නේ දරුවනේ මේකෙදී පසු බාන්න එපා මම කියන දේ අහලා ඵලයල්ලයි කියලා ඉතින් එහෙම දුන්නාට පස්සේ හැන්දකොරේ ඒතකොට ජූතකයට තේරෙනවා තව පොඩ්ඩක් වෙලා හිටියොත් മന്ത്രി දේවි ආවොත් ඔය කතා හරියන්නේ නැහැ. ගොදුට දැහ ගන්න වෙන්නේ නමුත් ගමට යන්න ගොඩක් වෙලා තියෙන නිසා දරුවෝ පිටිපස්සේ හරියරි දැන් අම්මා ඒ දැන් අම්මා ඒ කියලා බලනවා තාත්තා බලන් ඉන්නවා. මේ හැඟුමකින් තොරව එනිසා පස්සා දිනකොට නිකන් කත ජාතක පොතේ ලියලා තියෙනවා කටුවලක් අරගෙන අත් දෙක අල්ලගෙන එකට ගැට ගහගෙන කෙවිතකින් තලන්න පටන් ගන්නටයි කියලා වරෙලා යන්නේ කියලා. මොකද දැන් එයාගේ වස්තුවනේ. ඉතින් මේ වෙලාවේ වේශාන්ත රජුරවණ තරහක් ගියාලු මෙයා මේ මගේ දරුව දෙන ඇස්මායමෙන් යන්න ඉස්සලා ගහන්න පටන් අරගත්තයි කියලා. අර දීපු වස්තුව පිළිබඳව තරහක් ආවා. පස්සේ බුදු වුණාට පස්සේ නිශ්චයකක් වක් ඇවිල්ලා තියෙනවා. අර දීපු වස්තුව පිළිබඳව වෛරයක් හේවෙලා වැවිලා තියෙනවා. ඒ අර අර ලේවල තියෙන කැක්කුමට. නමුත් මේ වගේ දේවල් වෙනවා. මේක දාන પરමාර්ථ පාරමිතාව මේ කතා කරන්නේ. සරුවත්තරනාංශයේ දාන પરමාර්ථ පාරමිතාවෙදිත් අර දීපු දරු දෙන්නට දුන්නට පස්සේ ඒකට ගහනවා දකින්නකොට තරහක් ආවයි කියලා. හැබැයි ඒකත් නෙවෙයි ඇත්තටම අනග්ගහිත චිත්තෝ දානන්දේති කියලා කියන්නේ මේ තම දීපු වස්තු විනාශ කරනවා කියන එකම නෙවෙයි. දුන්නට පස්සේ මම දන් දෙනවා අනික් කට්ටිය දන් දෙන්නේ නැහැ කියලා ආඩම්බර හිත් ඇති කරගන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් Taman දීපු දේ පිළිබඳව අන්ධහර පාන්න ඉඩ තියෙනවා. ඒ අන්ධහර පානකොට ඒ කීර්ති ගෝසාව විශේෂයි. නැත්නම් ලාභ Tamanට ලැබෙන කීර්ති ප්‍රශංසාව විශේෂ තණ්හාවක් ඇති වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් anu නොදෙන මට්ටමේ දානයක් මම දුන්නා කියලා සංසන්දනාත්මකව දානපතියන් අතර මම ලොක්ෙක් කියා ගන්නත් ඉඩ තියෙනවා. එහෙම නැත්නම් දානේ දීමේ මම ආයනය සක්කාය දිට්ඨිය වැඩෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේක හරීම සූක්ෂමයි. මොකද මේ දාන දෙන්නේ සිල් රකින්නෙත් නැති, භාවනා කරන්නෙත් නැති, විපස්සනා බණහන්නෙත් නැති පිරිසක්නේ. ඉතින් ඒ පිරිසට කිව්වොත් එහෙම දානයක් දෙන්න ඕනේ තණ්හා ඇති කරගන්න නැතුව, මාන ඇති කරගන්න නැතුව, ditthිය ඇති කරගන්න නැතුව කියලා. ඒ ඇත්තෝ එහෙමනම් මොකටයි දාන දෙන්නේ? දාන දෙන්නේ මොකක් හරි මේ පින්වත් සිද්ධ වෙයි කියලා හිතලානේ. මේ පින් සිද්ධ වෙනවා කියලා හිතන එකෙත් විපස්සනා දෘෂ්ටි කෝණයෙන් බලනකොට තණ්හාට මානෙට දිට්ඨියට එන්නේ ඉඳ තියෙන නිසා ඒ දාණය අනග්ගහිත චිත්තෝ දානං දේති කියලා පදයක් බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා. ඉතින් මේක ටිකක් තව විග්‍රහ කරලා ලොකු සංසින්න කාලේ දානයක් දෙන දායකයත් දානය ලැබෙන ප්‍රතිග්‍රාහකයත් අතර සම්බන්ධතාවයේදී සම්බන්ධතා හතරක් මේ අනුව කොට ගන්න පුළුවන් ගහිත අනග්ගහිත කියලා පද දෙකට අපි ගත්තොත් ගහිත කියලා කියන්නේ දීපු දේ පිළිබඳ බැඳීමක් සහිත ගහණය අල්ලා ගන්නවා කියන අදහසයි ගහිත කියලා කියන්නේ අනග්ගහිත කියලා කියන්නේ දීලා දැම්මා ආයෙ සලකන්නේ මේ අනුව බලනකොට දායකයයි ප්‍රතිග්‍රහකයා ගත්තොත් දෙන්න අතර සම්බන්ධයේ ගහිත ගහිත වෙන්න පුළුවන් ඔය අනග්ගහිත කියන පදේට මුත්තක කියන පදේට පාවිච්චි කරනවා මුත්ත කියලා කියන්නේ මිදිච්ච හිතකින් දන් දෙනවායි කියලා ගහිත ගහිතක මුත්ත මුත්තක මුත්ත ගාහක ගාහ මුත්තක කියලා සම්බන්ධතා හතරක් ඇති වෙන්න පුළුවන්. අපි හිතමු එක දායකයෙක් ඉන්නවා ඒ ස්වාමීන් වහන්සේලාට ඒ ස්ථාන හොඳට හොයලා බලලා අවශ්‍යතාවය සපුරනකොට ඒ ස්ථානයේ ස්වාමීන් වහන්සේලා මේ දායකයත් එක්ක අර වගේ අල්ල බදා ගන්න ගතියකට එනවා. දායකයත් ස්ථානයේ අල්ල බදා ගන්න ගතියකට එනවා. මේකට කියනවා ගහිත ගාහ ගාහක කියලා. දෙන්නද දෙකොල්ල දැන් බොහොම අවබෝධයෙන් සාසනාල පැත්තෙම තමයි අනුලෝකම තමයි සිද්ධ වෙන්නේ හැබැයි ඒ දායකයා තමයි මේ දෙන ස්ථාන පිළිබඳ ආඩම්බරයෙන් කතා කරන්නේ. ස්ථානයත් මේ දායකයා පිළිබඳ ආඩම්බරයෙන් කතා කරනකොට මේක අතරේ යම් යම් අවස්ථාවල් ඉන්න පුළුවන් තණ්හාමාන දිට්ටි වැඩෙන්නේ. නැත්තම් පුළුවන් දායකයා ස්ථානය අල්ලගන්න හදනවා නමුත් ස්ථානේ දායකත් එක්ක සම්බන්ධයක් නැහැ. එතකොට ගාහ මුත්තක කියන පදයක් එනවා. අනිත් පැත්තේ තියෙන පුළුවන් ඒ ස්ථානේ කැමැති දායකයා අල්ලගන්න ඕ දායකයා ඒ ස්ථානට බැඳිලා නැහැ. එයා මුත්ත ගාහක වෙන්නත් ඉඩ තියෙනවා. නැත්තම් පුළුවන් දායකයයි ස්ථානේ සම්පූර්ණ මුත්ත මුත්තක වෙන්න පුළුවන්. ඒ පුළුවන් වෙලාවෙ වින් කරගන්න නැති වෙලාවේ දෙකොල්ල ස්වාධීනයි. ඉතින් මේකෙදි මේ අනග්ගහිත චිත්තෝ දානන්දේති කියනකොට මේ මුත්ත මුත්තක தત્ත්වය තමයි ශ්‍රේෂ්ඨම தત્ත්වය. කරන දේ කරනවා නම් බැඳීමකින් තොරව. ඉතින් මේක හරීම අමාරුයි. මම මේ වගේ පිළිසකට කතා කරන නිසා මම හිතන්නේ කවුරුත් මට ගල් ගහයි, මුල් ගහයි, කරදර කරයි කියලා නැත්තම් ගාක් කියලා ප්‍රශ්න කරන්න ඉඩ තියෙනවා. ඔහොම සමාජයක්, ඔහොම දෙයක් මේ ලෝකේ වෙයිද කියලා. නමුත් අපි අද විපස්සනා භාවනා කරන නිසා, විපස්සනාවෙන් දානදියා බලන නිසා, ඒ වගේම සරුවත්‍ය දේශනාවක් මේ අනග්‍රහිත චිත්තෝ දානන්දේති කියන එක. ඉතින් ඒක නිසා අපි ඊට පස්සේ දානයකට සම්බන්ධ වෙනකොට අපිට එතෙන්දි බලන්න පුළුවන් මේ දාණය අපි මිදිච්ච හිතකින් මුදාහල හිතකින් දෙනවද නැත්නම් ගහිත හිතකින් අල්ලගත්ත හිතකින් කරනවද කියලා. ඒ සම්බන්ධයෙන් අපිට හික්මිය යුතු පැත්තක් තියෙනවා. දැන් මේ අනග්ගහිත චිත්තෝ දානන්දේති කියලා වල සරුවචන්නාංශ මේකට ආනිසංස වාරයේ දේශනා කරනකොට අපි ওইටත් වැඩිය අමාරු තත්යකට වැටෙනවා. උන්වහන්සේ කියනවා අනග්ගයිත චිත්තෝකෝපන භික්කවේ දානං දත්වා යත්ත යත්ත තස දානස විපාකෝ නිබ්බත්තන්ති අද්දෝචෝති මහද්දනෝ මහභෝගෝ උලාරේසු පංචසුකාම ගුණේසු චිත්තං නමති කියලා. මහණි යම් කිසි කෙනෙක් දෙන දානයක් පාස අදිෂ්ඨාන පූර්වකව මම මේ දානේ ස්වාමීන් වහන්සේවත් එහෙම නැත්නම් මේ දානේ අඳුර පාලා ඒකවත් අල්ලගන්නේ මම අනග්ගහිත හිතෙන් දන් දෙනවා මොකද ඒක හොඳයි ගහිත හිතට වැඩිය. එතකොට අනග්ගහිත හිතෙන් දන් දෙනකොට අතිරේක කුසලයක් සිද්ධ වෙනවා අනග්ගහිත හිත දැනගෙන සමාදන් වෙලා දන් දුන්නොත් යත්ත යත්ත තත්ත තස්ස දානස විපාකෝ නිබ්බත්තන්ති දැන් මේ පුද්ගලයා නිවන් දැක්කේ නැත්තම් සංසාරේ ගමන් යනකොට එයා වැඩි වැඩි මේ ඉස්සර ආත්මවලදී භවභෝග සම්පatti ලැබනවා කියලා බුදුහාමුදුර සඳහන් කරනවා යත්ත යත්ත තස්ස දානස විපාකෝ නිබ්බත්තන්ති අඩෝ චෝති මහද්දනෝ මහා භෝගෝ ආඩ්‍ය වෙච්චි ධනවත් වූ භවභෝග සම්පන්න සහිත කෙනෙක් බවට පත් වෙනවා. මේ දානයේ ආනිසංස. ඒකට අනාග්‍රහිත භාවයේ අතිරේකාන සංසේ තමයි උලාරේසු පංචසු කාම ගුණේසු චිත්තං නමති. ඔක ත්‍රිපිටක පොතේ අපි ගත්තොත් පංචක නිපාතයේ සප්පුරිස දාන සූත්‍රයේ සිංහල පරිවර්තනය ගත්තොත් අන්නර විදියේ දානයක් දීලා ඒක අල්ලගන්නේ නැති එහෙම නැත්නම් මුත්තක හිතකින් දන් දෙන අනග්ගහිතකින් දන් දෙනව නැගත් ලැබෙන ආනිසංශය තමයි යණ යන තැන භවභෝග ධන දහන වලින් ආඩ්‍ය වෙනවා එයා නිසිසේ කාමභෝග සම්පatti විඳිනවයි කියලා දීලා තියෙනවා උලාරේසු පංචසු කාම ගුණේසු චිත්තන්නමච උලාරවෝ උදාරවෝ පස්කම් සැප එයා බාධාවකින් තොරව විඳිනවයි කියලා මේක සරුවච්චන්හන්සේ නමක් කියයිද කියලා හුඟක් වෙලාට එතන මොකද සරුවච්චන්හන්සේ පංචකාම ගුණයන් පිළිබඳව ආදීනව වෝකාර සංකලේශ දේශනා කරද්දී උන්වහන්සේ දේශනා කරනවා යම් තැනක තමන් අනාගහිතයෙන් දන් දෙනවා මේ ලෝකේ අබිරමණය කරනවා කිය. පස්කම් සබ අබිරමණය කරනවා කිසි පැකිලීමකින් තොරව. මේකට කියන්නේ නෑ යා අත්තිකිල මතාන යෝගයට ගිහිල්ලා කයට දුක් දෙන වැඩවලට යන්නෙත් නෑ ඒ වගේම සුඛභෝගීත්වයට ගිහිල්ලා කය වෙහෙසකටපත් කරගන්නෙත් නෑ ඉස්සරහ තියෙන දේ අවශ්‍යතාවයට ලැබිච්ච දේ තමන්ගේ පිනට පහළ වෙච්ච බව දැනගෙන ඒක නිසිසේ පාවිච්චි කරනවා අනේ මේක අරගෙන ඉවර මට මිනිස්සු බනීද එහෙම නැත්නම් ලැජ්ජා හිතේද මොකක්වත් වෙන්නේ ඒ නිසා භවභෝග මට්ටමේ උපදි මට්ටමේ එහෙම නැත්නම් මේ සංසාරේ පවත්තන්න අවශ්‍ය කරන උපකරණ පැත්තෙන් බැලුවත් අනග්ගහිත හිතෙන් නන්දීපේකනාට පොදු දෙයක් පාවිච්චි කරනකොට හරි එහෙම නැත්නම් Tamante යම් කිසි දෙයක් මෙන්න මේක ගන්න කියලා කියනකොට ඒ සැකයක් පහළ වෙන්නේ එයාට ආඩ්‍ය ගතියක් හිතට එනවා ඕ මේක මේ වෙලාවට අවශ්‍ය මම පාවිච්චි කරනවා මෙයා මට දුන්න සැකයක් නැහැ ඉතින් එහෙම කෙනා ඊර්ෂ්‍යා කරන්නේ නැහැ මසුරුකම් කරන්නේත් නැහැ ලැබෙන දේ නිසිසේ පාවිච්චි කරමු. ඉතින් මේක වස්තුවට ස්වාමිත්වයක් ලබන්නේ අවස්තුවට බයක්වත් ඇයි මට මේක මේක පාවිච්චි කළ කවුරුත් මට බනීද කියලා මොකක්වත් තේන්නේ නැහැ. ඉතින් මේ නිසා අපි දානයක් දෙනකොට අනග්‍රහිතයෙන් දානයක් දුන්නොත් කාන්තාරයක ගියත් අල්පන් කඳුළු පහළ වෙනවා. ඕන තැනකට ගියොත් තමයි තේරෙන්නේ නෑදෑ පිරිසක් අතරට ගියා වගේ කවුරු හරි විල්ලා අහනවා ඔබ වහන්සේට මේක ඕනේද මේක දෙන්නද මේක දෙන්න. ඉතින් යා පැකිලෙන්නේ නැහැ මේ නන්නා දුන්න කෙනෙක් ඇවිල්ලා කොහොමද මට මේ සලකන්නේ කියලා පැකිලෙන්නේ නැහැ. අරගෙන පාවිච්චි කරනවා. ඒක නිසා එවැනි අනකයිත හිතින් නන් දීපු කෙනාට ඒ පින ආනිශංශ දෙනකොට දැන් නෑදෑ පිරිසක් අතර ගියා වගේලු වැටේ. ඒ ඒ පිරිස් පිළිබඳව කෝල ගති පහළ වෙන්නේත් නැහැ, කෝඩු ගති පහළ වෙන්නේත් නැහැ. මේ අනාරක්ෂිත බවක් හිතෙන්නේත් නැහැ. අම්මා ගොඩකට ගිය පොඩි එකෙක් වගේ, තමන්ගේ පැලැස්සට ගිය හාවෙක් වගේ, ඒ තියෙන වස්තු ටික පරිභෝග කරනවා. හරියට බාල දක්ෂයෙක් කැලේට ගිහිල්ලා ඒ තියෙන ලී කෝටු අරගෙන ඒ වගේ අවශ්‍ය කූඩාරමක් හදාන, හැන්දක් හදාන, ලිපක් හදාන වැඩ කරන්නේ ඉතාමත්ම සන්තෝෂේ. නැති දේවල් ගැන හිතන්නේත් නැහැ, තියෙන දේවල් පාවිච්චි කරන්න පැකිලෙන්නේත් නැහැ. ඉතින් මේ වගේ තමයි භික්ෂුකට ජීවත් වෙන්නයි කියලා තියෙන්නේ. ඒ ධාර්මිකව ලැබෙන වස්තුවට පැකිලෙන්න එපා කියලා. ධාර්මික නම් ලැබෙන්නේ ඒකේදී වළක්වන්න බෑ. කවුරු කවුරු මොන જાතියෙන් ඊර්ෂ්‍යා කරත් වළක්වන්න බෑ. මේ පුද්ගලයා අනේ යන තැන ඉව හම්බ වෙනවා. මොකද දෙනකොට දීලා තියෙන්නේ අල්ලගෙන නෙවෙයි. ඒ නිසා දානයේදී පවා මේ අල්ලගන්නේ නැති හිතින් දුන්නොත් තමන්ට ලැබෙන කොටත් ඒ වස්තු පිළිබඳව ඒ උලාර පංචකාම සම්බන්ධයෙන් මට කැපද මේකට යනකොට මේක මිනිස්සු මට දොස් කියයි දන්නේ නැහැ මොන්නම පැකිලීමක්වත් නැහැ ප්‍රයෝජන සලකලා පාවිච්චි කරන්න පුළුවන් ගතියක් තියෙනවා ඒක මේ අවස්ථාවට අවශ්‍ය දේ Tamanට ලැබීම පිණිස අර අනග්‍රහිත හිතින් ලැබෙන දාණය ලාභේ ආනිසංශ අවස්තෝ අවස්තික වටිනාකමක් තියෙන වෙලාවට අවශ්‍ය දේ ලැබෙනවා ඒ වගේම මේ දානේ මේ නිසා කියනවා Taman දානේ ප්‍රතිග්‍රාහක පැත්තේ හිටියත් දායක පක්ෂයේ හිටියත් ගහිත ගහිතක වෙන්න හදන්න එපා. එතකොට ලැබිච්ච වස්තුවත් සැපසේ බුද්ධ විඳින්න හම්බෙන්නේ නැහැ. ඊර්ෂ්‍යා කරනවා, ක්‍රෝධ කරනවා, සැක ඉපදවනවා. කවුරුත් මට මේ මයිලඟ වස්තුවක් තියෙනවා දැක්කොත් මේක පරිභෝග කරන්න ගත්තොත් මිනිස්සු ණයට ඉල්ලන්නේ අරකට ඉල්ලන්නේ මේකට ඉල්ලන්නේ කියලා තමන්ගේම වස්තුව තමන් වසංගන මසුරුකම් එන්නේ නැහැ. එnde ඉඩ තියෙනවා ගහිතෙන් දුන්නොත්. අපි අනග්ගහිතෙන් දෙනවනම් මුත්ත මුත්තක ස්වරූපෙන් දානයක් දෙනවනම් මේක ලස්සනට කිව්වේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දකුණෙන් දෙන දේ වමට දැනෙන්න දෙන්න එපයි කියලා තිබුණා. එච්චර. ඒකයි පාරමිතා ශීර්ෂයෙන් දන් දෙනවයි කියන්නේ. මේ අතින් දෙන දේ මේ අතර දැනෙන්න දෙන්න එපා. අවස්ථාව ආවනේ ඒ දේ කරනවා මිසක දාන සඳහා කසකොට ගහිල්ලක් නැහැ. මේක කෙරෙන්න ඕනේ දුන්නා. තිපාසනම් වතුර බීපා. බත් තියෙනවනේ බත් දීපා. බුලත් තියෙනවනම් බුලත් ටික දීපා. බෙහෙතක් ඕන නම් බෙහෙතක් දීපා. තේරුමක් දැනුමක් ඕන නම් දැනුමක් දීපා. එච්චරයි. ආනේ විදිහට කරන්න පටන් අරගත්තට පස්සේ ඒක හුදු මානව යුතුයකමක් විතරයි. ඒක මේ තමන්ගේ පිටේ බැඳගෙන යන්න අන්ධහර පාණ්ඩ කියා පාණ්ඩ දෙයක් නෙවෙයි. හැබැයි අපි මේ දාන ගැන පොඩ්ඩක් කතා කරනකොට කවම කවදාකවත් කිසිම කෙනෙක් ඔන්න ඔය විදිහ අනග්ගහිත හිතේ දානයක් දෙන්නේ නැහැ ආරම්භයේදී. ආරම්භයේදී දෙන්නෙම ගහිත හිතින් දෙන දාන. ගහිත හිතින් දාන දෙනකොට බන කියන හාමුදුරන්ගේ යුතුයකම තමයි දැන් ඔබ හිරකම් කරනව නෙවෙයිනේ. ගහිත ඉතින් හරි දෙන එකනේ කරන්නේ. අන්න ඔය දෙන දානේ මහානිසංස වෙන්න නම් මහත්ඵල වෙන්න නම් සත්පුරුෂ දානයක් වෙන්න ඔය දේ බහුලී කරලා දීපන් බොහෝ කොට දීපන් නැවත නැවත දීපන් ලක්ෂ වාරයක් දීපන් දීලා දීලා දීලා දීලා මේ දෙන දේ ඉලක්කම් ගණන් මතක නැහැ පුරුද්දක් වෙනකම් ඇබ්බැහියක් වෙනකම් විනෝදාංශයක් වෙනකම් දන් දීපන් අන්න එදාට ඔබට තේරෙයිම දන් දෙනවා ගණන් හිලව මතක නැතුව අන්න එදාට තමයි මේක අනග්ගහිත හිතක් පාටපත් වෙන්නේ එදාට තමයි දානපති දානපතිනි කියන නමට ඉන්න පුළුවන් වෙන්නේ කියලා ඒක අර බාහිර ගන්න ස්වාමීන් වහන්සේලා තමයි නැත්තම් අනුග්‍රහක පක්ෂෙන් තමයි අනුමෝදන ධර්ම දේශනාවලට කියලා දෙන්නේ කියලා කියනවා. එතකොට අර දායකයා අතර ඒ දාණය තියා දාණේ ආනිසංස වලටවත් බැඳීමක් ඇති වෙන්නේ නැහැ. ඒක පේන්න තියෙන්නේ නිකන් හරියට ගඟට මොහොට දැම්මා වගේ ගඟට ඉනි කැපුවා වගේ වැඩක් කියලා. ඉතින් මෙතනත් පේන්න තියෙනවා ආන් එහෙම කරන්න පටන් අරගත්තට පස්සේ ඒ හිත හොඳ ලෑස්තියක් තියෙනවා මේ ශාසනයේ තියෙන නිවන කියන එක තේරුම් ගන්න. ඊට පස්සේ අපි හිතමු සිල් රකින්නයි කියලා. නිකන් වෙනව නෙවෙයි මම මේ බණ කතාව ගෙනියන්න ඕන නිසා කියන්නේ. සිල් රකින්න ගියාට පස්සේ අපි ගිය පාරත් මතකයි දන් දෙනවා සිල් රකින්න වගේ කියන දෙකේ විශාල ආධ්‍යාත්මික වෙනසක් තියෙනවා. දාහනේ දෙනවයි කියලා කියන්නේ කලයුත්ත කිරීම මාර්ගයෙන් පින් කිරීම. නැත්තම් අප්‍රමාදී වීම. අපිට පෙර පිනක් නිසා හරි එහෙම නැත්නම් අම්මට අප්පලාට පින් සිද්ධ වෙන්න හරි යමක් හම්බෙලා තැනම ඔක්කොටම නැහනේ. ඒ නිසා නැති කෙනෙකුගේ අවශ්‍යතාවය බලලා අපි හදා බෙදා ගන්න දාන ශීර්ෂයෙන්. එතකොට කියනවා කලියුත් කිරීම මාර්ගයෙන් අප්‍රමාදී වෙනවා කියලා. එනමුත් මේක මිනිස්සෙගේ පෞරුෂත්වය සම්පූර්ණ කරන්නේ. මිනිස්සගේ පෞරුෂත්වය සම්පූර්ණ කරන්නේ නොකලියුත් නොකිරීම මාර්ගයෙන් අප්‍රමාදී වීම. එතකොට මේ සීලය කියලා කියන්නේ නොකලියුත් නොකිරීමේ අප්‍රමාදී. ඒ මොකද සතුම් මැරීම කියන පළවෙනි ශික්ෂාපදේ ගත්තොත් අපි පුද්ගලිකව කැමති නැහැ කාගෙන්වත් යනකොට පාරදී කුටියක් කාලා මැරෙන්න. අපි එහෙමනම් මානව අයිතිවාසිකම් පිළිබඳ නඩු දානවා. එහෙම කොහොමද අපිට එහෙම මරණ තර්ජන කරන්නේ? කාටවත් එහෙම කරන්න බෑ. අපිට ජීවත් වීමේ අයිසිය තියෙනවා කියලා. නමුත් අපි සතෙක් මරනකොට අපි ඒ සතාට එහෙම කියන්න අවස්ථාවක් දෙන්නේ නැතුව ඌට මානව නෙවෙයි තිරිසන් අයිතිවාසිකමක්වත් නැතුව අපේ පුළුවන් කාර්යකට අපි මරුවට ඒ සත්තාගේ අවසරය ගන්න පුළුවන් නම් ඡන්දේ ගන්න පුළුවන් නම් කිසිම සතෙක් කැමති වෙන්නේ හරියට තමන් <clears throat> වෙන කෙනෙක්ගෙන් නීචතාලට මැරෙන්න කැමති වෙනතෝ ඒ නිසා බාහිර කරන ඕපනත් කරන් කියලා. නොකල යුතු දේවල් කියනවා. ඉතින් මේ නොකල යුතුකම් නොකර සිටීම දානයක් තමයි. ඒකට කියන්නේ අබේ දානය කියලා. නමුත් ඒක අර දසදාන වස්තුවට වැඩිය අන්නපාණං ගරං වත්තං කියන දසදාන වස්තුවට ඉතාමත්ම ආධ්‍යාත්මිකයි ඉතාමත්ම දාර්ශනිකයි නොකල යුතු නොපනත්කම් නොකර සිටීම අන්සතුවත්ව හොරකම් කරන එකත් වස්තු හිමියගේ පැත්තෙන් බලනකොට මහා බඩපපුව දාන වැඩක් අපේ වස්තුවට අපි කැමති වගේ අපිට අයිතියක් නැහැ නුදුන් දෙය ගන්න. ඒ වගේම අපිට අයිති නැති කාම වස්තුන් මිත්‍යාචාර කරනකොට සාමාන්‍ය කියනවා කාමවස්තු හිමියා මරණයට වැඩිය නිඳාටපත් වෙනවා කියලා තමන්ගේ කාමවස්තු වෙන කෙනෙක් මිත්‍යාචාර කරනවා දකිනවා. ඒක නිසා අපි දැනගන්න ඕන අපේ වස්තු අපි කැමති නැත්නම් අපි අපිට අයිතියක් නැහැ වෙන කෙනෙකුගේ කාමවස්තුවක් මිත්‍ය වැරදි විදිහට හසුරවන්න. ඒ නිසා රූප බලනකොට, සද්ද අහනකොට, ගඳ බලනකොට, රස බලනකොට, පහස ලබනකොට අපි දැනගන්න අපි සීමාවක්. මේ වෘතඥය කියලා කියන්නේ ඔන්න සීමාව දන්නේ නැති මනුස්සයා. ඉතින් එතෙන්දී අපි සීමා වික්මවනකොට අනිවාර්යයෙන්ම කාට හරි බයක් ඇති වෙනවා. ඒ නිසා මේ මම මේ විස්තර කෙරුවේ කායිකව සිද්ධ වෙන්න පුළුවන් අකුසල කර්ම තුන. ඒ අකුසල කර්ම තුනේදී අපිට මේවා කරන්න කිසිම අයිතියක් නැහැ. මොකද අපි කැමති නැහැ අපේ පණ පණ නැහිනවට අපේ වස්තුව නැති වෙනට අපේ කාම වස්තු වෙන කෙනෙක් තෙල්ලකාරකම් කරනවට. අන්න ඒ නිසා මෙවුවා නොකර සිටීමට කියන්නේ සිල් රකින්නයි කියලා. එහෙම නැත්නම් නොකල යුතු දේ නොකිරීමේ අප්‍රමාදේ බුදුරජාන් වහන්සේ කියනවා. කල යුත්ත කිරීමෙන් ලබන කුසල් වගේ නෙවෙයි අප්‍රමේයයි අප්‍රමාණයි කියලා කියනවා එක චිත්තක්ෂණයක් සිල් රකින්න එක. දානේ කන්දක් දෙනවට වැඩි වටනවා සිල් රකින්න එකේ මොකද පොඩි ප්‍රමාණයක් බුදුහාමර දෙනවා එක මිනිසෙක් එක චිත්තක්ෂණයක් සතුම් මරන්නේ නැහැ කියලා අදිෂ්ඨානයක් ගත්තොත් එයින් අභය ලබන සත්ත්ව ප්‍රමාණය බුදුහාමරණ්ඩත් ප්‍රමාණ කරන්න බෑ ලෝකේ ඒ තරම් සත්තු ඉන්නවා ඒ හැම සතෙකුටම චිත්තක්ෂණයක් මගෙන් බයක් නැතුව යනවා ඒ නිසා පිං ප්‍රමාණ කරන්න බෑ. ඒ නිසා දානීය කරපු කෙනාට තමයි කියන්න පුළුවන් වෙන්නේ මිච්ඡර ඔබ දන් දීලා තියෙනවා. නමුත් ඒ ඔක්කොම දානත් හරිය ඔබ එක සතෙක් මරුවොත් ඔබ ඒකාන්තයෙන් අපාගත වෙනවා. ඒකාන්තයෙන් ඒක කර්මපතයක් වෙන නිසා කොච්චර දන් දුනට වැඩිය හොඳයි සතෙක් මරන්න තියෙන එක වළක්වන්න පුළුවන්. ඒ බුරුම ස්වාමීන් වහන්සේ කියනකොට සඳහන් කරනවා අපි අවුරුදු 100ක් ජීවත් වෙන සතෙක් අරගෙන ඇවිල්ලා ඉතාමත් පළදරු වයසේ ඉඳලා 100ක් අවුරුදු ජීවත් කරන්න. එයාට ආහාර දීලා, අරසව දීලා, ඔක්කොම දීලා කිව්වත් අවුරුදු 100ක් ගියාට පස්සේ අපේ සතාට ඒත්තු ගන්න දුනොත් උඹ පුංචිම පුංචි කාලේ මං ගෙනාවේ. උඹට කන්න දුන්නා, ඉන්න දුන්නා නිසා උඹ ඔය මසුත් මගේ ජීවිතෙත් මගේ නිසා මං දැන් උඹ මරනවා. උඹ කැමැතිද කියලා අහුවොත් අර අවුරුදු 100ක් දීපු එකත් එකයි ඌ කවදාකවත් කැමති වෙන්නේ. ඒ වගේම මේ ස්වාමීන් වහන්සේ කියනවා යම් කිසි මිනිසෙක් ජීවිත හානියක් කරලා උසාවියේ තියෙන දෙනවා ඉසකසා දාන. නැත්තම් එල්ලලා මරන. ඉතින් මේ මනුස්සය හම්බෙන්න අපිට අවස්ථාවක් හම්බෙච්චාම හාමුදුරු යනවනේ බණ කියන්නේ. ගිහිල්ලා අපි ගිහිල්ලා මනුස්සයට කතා කරොත් උඹට ලස්සන රූප දෝනේ ශබ්ද දෝනේ ගඳක් දෝනේ දිවට ආහාර දෝනේ නැත්තම් සුකොබ්බෝගි දේවල් දෝනේ මොනවද කරන්න ඕනේ මම උඹ වෙනුවෙන් ඕන දෙයක් දෙන්නම්. මට මේ උසාවියෙන් අවසරයක් දීලා තියෙනවා. උඹට ඕනේ රූපයක් පෙන්වන්න කියලා තියෙනවා. ඕනේ සද්දයක් අහන්න මට බලතල දීලා තියෙනවා කිව්වොත් ඉතින් ඒ මිනිස්සයා කියාවිද මට අනේ බුරියානි එකක් ගෙනත් දෙන්න මේ හිට මැරෙන්න ඉස්සලා බත් එකක් කන්න ඕනේ කියලා. නමුත් ඒ වෙනුවට කියන්න පුළුවන් නම් මට පුළුවන් උඹට මේ ඔක්කොම දෙනව වෙනුවට මට ඕන උඹට අබේ දාන දෙන්න පුළුවන් කිව්වොත් කොමන්ස මොනවද තොරයි. සිහිබුද්ධිය ඇති කෙනෙක් නම් අනිවාර්යයි ඔය මොන කාමක සැපයටත් වැඩිය යාට අවශ්‍ය කරලා තියෙන අබේ දාන. ඒ තරමටම සතෙක් නොමරා සිටීමෙන් අබේදානෙ දීමෙන් ලැබෙන කුසලයේ වැදගත්. එනිසා අපි තාමත්ම වෙනසක් ඇති කරනවා දාන දීලා අනුන් පිළිබඳ අනුකම්පා හිතක් ඇති කරගෙන මෛත්‍රීතක් ඇති කරන එක දසදහස් ගුණයකින් අපි ලොකු කරනවා. ඒ මන ඒ සතාට හෝ වෙන සතෙකුට හෝ අබේ දීමෙන්. ඒ නිසා ආර්ය විනේයි අග්ග දානම් මහා දානම් යදිදන් පාණාතිපාතෝ කියලා බුද්ධ ජානසේ දේශනා කරලා තියෙනවා. මේක ආර්යයන් වහන්සේලාගේ දානේ අබේ දානේ පමණයි. නමුත් මම මේ ගේන්න හදන්නේ අපි මේ දානීයේ වටිනාකමට වඩා සීලේ වටිනාකම තියෙනවායි කියලා හිතලා සීලය මෙහෙම රැකගෙන ඉන්න ගමන් හොඳ සිල්වන්ත වෙනවා. ඒ පලාතෙම නෑ එහෙම සිල්වන්ත කෙනෙක්. එහෙම නැත්නම් ඒ පුද්ගලයාටත් මතක නැහැ තමන්ගේ ජීවිතේ මෙච්චර සීලවන්ත වුණා. මෙන්න මේ සීලය පිළිබඳව එයා මම රකින්න සීලය බොහොම උතුම් මම අනින්ට වැඩිය බොහෝමත්ම සීලවන්තයි. ඒ නිසා මමයි සිල්වන්ත කියලා මේ සීලෙන් තණ්හාවක් හෝ මාන්නයක් හෝ දික්තියක් ඇති කරගත්තොත් බුදුරජාණන්සේ කට හොද කියන අසත්පුරුෂයි කිය. සීලය නිසා තණ්හා මාන දික්තිය ඇති කරගත්තොත් අසත්පුරුෂයි කියලා කියනවා. ඒක අසත්පුරුෂ සූත්‍රයේ හොඳටම ලියලා තියෙනවා. ඒ නිසා සරුවත්යන්සේ කියලා තියෙනවා සීලවා හෝත න සීලම යෝ උඹ සිල්වන්ත කෙනෙක් වෙන නමුත් සීලයෙන් ආඩම්බර වෙන කෙනෙක් වෙන්න එපා. සීලයෙන් මාන්නකාරකමක් ගන්න කෙනෙක් වෙන්න එපා. සීලයෙන් මමේ කියා ගන්න කෙනෙක් වෙන්න එපා. සීලවා හෝත න සීලමයෝ. ඒ නිසා සීලයක් රකින්නකොටත් ඒක 100%ක් හොඳ නෑ. සීලෙන් ආඩම්බර වෙනවා නම් එතන තියෙන කුණක්. සීලේ මාන්නකාර වෙනවා නම් කුණක්. අනින් සිල්වත් නෑ මම උසස් කියලා හිතනවා නම් කුණක් තියෙනවා. ඒ නිසා ඒක නැති කරගන්න පුළුවන් නම් සිල් නොවන්ත නොවි ඉන්නකොට නම් කොහොමඩක්වත් මාන්නක් අරගමක් එන්නේ. නමුත් හොඳටම සීලවන්ත වෙලා. සීලනේ අදි සීලයටත් ගිහිල්ලා ඒක කාටවත් නොදැනෙන්න, කාටවත් නොඅඟවා, කාටවත් අඳුර නොපා කරන්න පුළුවන් නම් ඒක තමයි සීලේ තියෙන සත්පුරුෂ ගතිය. මේක හරි අමාරුයි. මේක හරි අමාරුයි කියලා කියන්නේ එහෙම සිල්වන්ත වෙලා අඟවන්න නැත්නම් හුඟ දෙනකොට සිල් රැක ගන්න බෑ. මොකද සිල් රකින්නේ අඟවන්නමයි. ඒ නිසා gedaraka ස්වම්පුරුෂය බාහිරයව දෙන්නේ එක්කෙනෙක් සිල් රකින්නවනම් ඒ මනුස්සයාගේ වැඩේම අනුමනුෂ්‍ය දුස්සීලයි කියලා අල්ලපු ගෙදරට කී කිය ඉන්න එක තමයි. එල් විසාර සන්තෝෂයක් ලබනවා. අනේ අපේ මිනිස්සුයන් නම් ඔය කොච්චර කිව්වත් කවදාකවත් නැහැ මේ බණක් අහන්න යන්නෙත් නැහැ සිල් ලකින්න යන්නෙත් මම නම් අත් දවසේ භාවනාවකුත් කරලා ආවේ. මම අර විපස්සනාත් කරනවා. අපේ ගෙදර එක්කනට නම් අයියෝ මොන જાති කෙරුවත් බෑ කියලා අර මනුස්සයාට කෙනෙහිල්ලෙන් විශාල සන්තුෂ්තියක් ලබනවා දන්නේ නැහැ මේ ගේ ඇතුලේ බිම්බෝබ්බයක් වලනවා වගේ වැඩක් මේ කරන්නේ එනිසා සිල් ගන්න යනකොට අංගෙන්ට පටන් ගන්න ඉතින් සිල්ුත් රැකලා සීලවා හෝතන සීලමයෝ කියන විදිහට සීලයෙන් අංගෙන් නැතු වෙන්න අදිෂ්ඨාන කරන්න නම් ඒ මනුස්සයාට මේ දානේදී අර අනග්ගහිත හිත ගන්නවා වගේ සීලේදීත් නොගන්න නම් මේ මනුස්සයා මේ නෛර්යානික සද්ධර්මයේ තියෙන අපි කොහෙද යන්න හදන්නේ කියන වැඩේ එහෙම නැත්නම් මේ තණ්හාමාන දිට්ඨි කියන මේ ප්‍රපංච ධර්ම නෝපදවා ඉන්නවා කියන එක ගෝ ගැඹුරෙන් තීන්දුව කළ යුත්තක් ඒ වගේම ආරම්භයේදී අපිට මේක අහුවෙන්නේත් නැහැ. අහුණාට තේරෙන්නේත් නැහැ. මොක කරලා කරලා කරලා කරලා මේ මට්ටමට එන්න නම් බුදුරජාණන් වහන්සේ කියන්නේ ආශේවනය කරන්න, භාවිත කරන්න, බහුලීගත කරන්න ආශේවති භාවේති බහුලීකරේති. ඒ කියන්නේ අපි ඉස්සල්ලාම දුසිල්වත් ඉඳලා සිල්වන්තකම ආශ්‍රය කරලා බලනවා. සතු මරමින් හොරකම් කරමින් කාමීත්‍යාචාරය කරගෙන හිටපු එක්කන කාය දුත්‍යත්ත වශයෙන් අදිෂ්ඨානයක් ගන්නව නෑ මම සතු මරන්නේ මේක. මම හොරකම් කරන්නේත් නෑ. මම කාමීත්‍යචාර කරනවාද කියලා ඒක නිකන් ඇසුරු කරලා බලනවා. ඇසුරු කරලා බැලුවට පස්සේ ආර තේරෙනවා නම් මේ සීලය ආපු දවසේ ඉඳලා තමන්ට මේ අත්තානුවාද බයක්, පරානුවාද බයක්, දණ්ඩ බයක්, දුක්ගති බයක් එන්නේ නැහැ. ඒ කියන්නේ තමන්ට අන්ධකාර තැනකට ගියාට, ලෙඩ වුණාට, වයසට ගියාට ප්‍රශ්නයක් නැහැ. දැන් දන්නවා ඉස්සර සිල්වන්ත නැහැ, දැන් සිල්වන්තයි. ඒ වගේම අනුන්ගෙන් බයි බැනුම් අහන්න වෙයි කියලා දන්නෙත් නැහැ. හැදිච්ච ගෙදර නැහැ, හැදිච්ච එකයි කියලා. දන්නවා ඉස්සර මන්නේ හැදිච්ච එක දැන් හොඳ ඒකයි. නිසා මිනිස්සුන්ගෙන් බැනුම් වෙයි කියලා පරානුවාද බයකුත් නැහැ. කරපු වැරදි වලට තමයි හිර යන්න ඉඩ තියෙනවා. නමුත් දැන් වැරදි කරන්න නිසා දැන් පොලිසියට බය වෙන දෙයක්වත් නීතියට බය වෙන දෙයක්වත් නැහැ. දඬ බයකුත් නැහැ. ඒකෙන් මැරුණාට පස්සේ අපායේ ගියත් වටිනවා කරපේවට. නමුත් දැන් නම් මම ඉන්නේ හොඳ පැත්ත කියලා ඒ බය නැතිකම තමයි ඇත්තටම කියනවා නම් ප්‍රසිද්ධ වශයෙන් කියනවා නම් ওই අසහනෙට එකම හේතුව සීලෙමයි. මානසික ආතතියට එකම හේතුව සීලෙමයි මොන මොකක්වත්ම නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සීලවන්තයා තමන්න තමන් දෙස් දී ගන්නෙත් නෑ, අනුන්ගෙන් බැනුම් අහන්නෙත් නෑ. රටේ නීතියෙන් විලංගුවට වැටෙන්නෙත් නෑ. අපායෙන් බේරිලා. නිසා සීලය අදිෂ්ඨාන කරගෙන ඉන්නවනම් නැත්නම් සීලේ නොකඩ ඉන්නවනම් ඒක පුදුමාකාර බලකණුවක්. ඉතින් මෙන්න මේ විදිහට නොදන්නා සීලයක් ආනේ රකින්න ගියාට පස්සේ මෙන්න මේ ටික තේරෙනවා. මේ වගේ සාන්තියක් තේරෙනවා නම් ඒ පුද්ගලයා ඉස්සරහට යනකොට මේ සීලයේ තව දියුණු පවුණු කරනවායි කියලා කියන්නේ මේ සීලය වැඩි වැඩි සීල වලට ගිහිල්ලා දවස පුරාම රකිමින් බහුලීගත කරනවා කියලා එකක් තියෙනවා. ඉස්ලාම කියන්නේ ආශ්‍රය කරලා බලන ආශේවති. ඊට පස්සේ බහුලීගත කරනවා. බහුලීගත කරනවා කියලා කියන්නේ හැම අස්සක් මුල්ලක් නැර මේ සීලේ පැතිරලා යන්න හදනවා. ඊට පස්සේ භාවේටි භාවේටි කියන එකේ මේක භාවිත මනසෙන් ඊට පස්සේ බහුලීගත කරනවා කියලා කියන්නේ කාටවත් කියාපාන්න නෙවෙයි ඒක ඒ පුද්ගලයාගේ ළඟට එන කට්ටියට සිල් රකින මට්ටමට. ළඟට එන කෙනාට තේරෙන මට්ටමට මේ සීතල ගතිය, සදාචාර ගතිය, හික්මිච්ච ගතිය, බෝ වෙන ගතියට මේක බහුලීගත කරනවා. නමුත් කවදාහකව බණ කියලා නෙවෙයි, ඒ හැසිරීමෙන්ම. නිහඬ බණකින්ම සීලෙ පැතරන විදිහට යනකොට කියනවා ඒ මනුස්සයයි සීල රකින්නේ මොන්නම ලාභයක් සඳහා නෙවෙයි. ඒ සීල රැක්කයි කියලා මොන්නම යාට පාඩුවක් වෙන්නෙත් නැහැ, ලාභයක් වෙන්නෙත් නැහැ. එදාට තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ සීලය අතින් අපි යම් කිසි සතුටු වෙන්න පුළුවන් තැනකට ආවයි කියලා. හැබැයි ඒකේ එන්නේ අර විදිහට සීල් රකිමින් අනුන්ට කියා පාමින් අඳුර පාමින් ආශේවිති භාවේති බහුලී කරෝති කියලා ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් සීලයෙන් නම්බුවක් සීලයෙන් අනුපාත කර සැලකීමක් සීලයෙන් මමයි සිල්වන්ත කියලා සීලය තමන්ගේ ආත්මය කරගන්න යන්නේ නැහැ. මේ විදිහට අපි සීල අධි සීලක් වඩපත් කරනවා. මේ දෙකට දෙක අමාරුයි. මොකද හේතුව අපි ජීවත් වෙන ලෝකේ තියෙන බුදුමාකාර කැපිපෙනීමේ ආසාව. බුදුමාකාර වෙනද ප්‍රචාරක අන්ධහැරයක් තියෙන ලෝකෙක අපි ජීවත් වෙන නිසා යම් කිසි කෙනෙක් ඒ විදිහට දන් දීලා දාහනේ අන්ධහැර පාන්නේ නැහැ, සීල් දක්කට සීල අන්ධහැර පාන්නේ නැහැ කිව්වොත් එම හුඟ දෙනෙක් හිතන්නේ මනසගේ මොලේ නරකක් කියලා. එහෙම නැත්නම් නෝන්ජලයක් කියලා. එහෙම නැත්නම් බය ආදු පුද්ගලෙක් කියලා. මොකද ඒ තරමටම අද ලෝකයා මේ කරනවටත් වැඩිය අඳුර පාන ලෝකයක් තියෙනවා. නමුත් මේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව යනකොට මම මේ පෙන්වන දන්නේ දානීයේ පවායේ නෛර්යානිකත්වයේ තියෙනවා ගැඹුරක්. සීලයේ පවා තියෙනවා ගැඹුරක්. ඒක කවදාකවත් සිල් නොරකින්න කරන්න බෑ සීල ආරම්භ කරපෙන්නට බෑ සීලේ බොහෝ කොට නැවත නැවත කරනකොට තමයි මේ පුද්ගලයාට ඒකේ මේ බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද ඔය අපි දන්න වෙරළ පෑගුවට හරියන්නේ නැහැ. ගැඹුරේ මුහුද ඇතුළටම යන්න ඕනේ. එතකොට තමයි මුහුද මොකද්ද කියලා තේරෙන්නේ. එතකොට තමයි ਸਰවඥාන්සේගේ ਸਰවඥතා ඥානෙ තේරෙන්නේ. උන්වහන්සේ කවදාකවත් මේව වසංගලා නැහැ. නමුත් ආධුනිකයට වැටහෙන්නේ. ආධුනිකයට විශේෂෝචර වෙන්නේ නැහැ. නමුත් සීලය දන්නවා කියලා හිතන්න එපා. තාම ආධුනිකයි කියලා හිතන්න නැවත නැවත හොයලා බලන්න ඕනකොට විශාල දුරජානල් කවුළු විවෘත වීමක් සීලයේ තියෙනවා. දැන් මේ දෙක කිව්වට පස්සේ දැන් අපි සමාජයට ගනිමු. සමාධි කියලා කියන්නේ අපි වරින් වර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච නැති අරමුණේ විතක්ක ਵਿਚාර දෙක හොඳට වැඩ කරන චිත්තක්ෂණයක් ලැබෙනවා. මේකෙදී මහ විශාලම ලාභයක් මොකද ඒක මේ අර දාන සීල වගේ නෙවෙයි මිනිස්සෙක් විතින් දේවත්වයකට බ්‍රහ්මත්වයකට කිට්ටු කරන තරම් ශ්‍රේෂ්ඨ චිත්තක්ෂණයක් තමයි ඒ පංච නීවරණ ධර්ම වෙනුවට ඒ ධානාංග తాවකාලිකව හරි ඇවිල්ලා ලබන මේ උපචාර සමාධිය පවා. හැබැයි ඒක ලොකු දෙයක් වෙනවා මේ යෝගාවචරණ මොකද තේරෙනවා මේ භවයේ මට මේ නීවරණ නැති චිත්තක්ෂණයක් ලබන්න මම බහුවිය පුද්ගලෙ පිං ඇති කෙනෙක් කියලා තේරෙනවා. නමුත් ඒක නඩත්තු කරන්න හරි අමාරුයි. ඒක මේ මේ මහමුදායිනට ගිය කූඩැල්ලෙකුට වගේ ලුණු වතුරමයි හැම පැත්තෙම වදින නිසා ඒ සමාධියක් රකින්න අමාරුයි. අපි හිතමු මේ පුද්ගලයා කෙසේ හෝ සම්බ්‍රක්‍මචාරින් වහන්සේලා ආශ්‍රය කරලා බණ අහලා ඉරියව්ව සකස් කරගෙන සක්මනුත් කරලා කොහොම හරි කරලිවලා අපි සම්කිසි සමාධියකට ආවයි කියලා. එහෙම නැත්නම් උපචාර සමාධිය ටික වෙලා පවත්වන්න පුළුවන් තත්වයකට ඇවිල්ලා එක්ක විපස්සනා සමාධියක් ලැබලා නැත්නම් සමතේ වශයෙන් පළවෙනි ධ්‍යානෙ ලැබුවයි කියලා. එතකොට එයාට අදිස්ථාන පූර්වක විනාඩි 10 15 20 ඒ ඔපරේෂන් එකට ඉස්සලා හටියට ඉන්ජෙක්ෂන් එකක් දීලා මෙච්චර වෙලාවකට මේ එදා සීහ නැති කරනවා කියනවා වගේ හිත අපට පුළුවන් ධානයක අර්පණාවකට බස්සලා තියන්න. ඉතින් මේ කාලේ පුරාවට යාට වග වෙන්න පුළුවන් මේ හිත නීවරණ එන්නේ නැහැ කියලා. නමුත් මේ ඇති වෙච්ච ප්‍රථම ධානයේ මතින් ඒ පුද්ගලයාට මාත් එක්ක මේ භාවනා පන්තියට ආපු කට්ටියගේ මම විතරයි දැන් මේ ධ්‍යානයක් ලැබුවේ අනික් කට්ටියට බැරි වුණා. ඒ නිසා මම හොඳයි අනික් කට්ටිය හොඳ නැහැ. නැත්තම් මේ ධානය මගේ. ඒක තමයි මගේ ආත්මය කියලා මේ ධාන සුඛය මත ඇති වෙන්න පුළුවන් තණ්හාවක් මාන්නයක් දික්කයක්. ඇති නොවෙනව නම් තමයි බුදුව. ඒ මොකද මේක නිර්ආමිෂ දෙයක් නිසා එතෙන් ගිය ඕනම කෙනෙකුට හිතෙනවා අපේ අත්තමුත්ත කාලෙවත් මෙහෙම දෙයක් වෙලා නැහැ මගේ ජීවිතෙත් වෙලා නැහැ ඒ නිසා අනිවාර්යයෙන් මේක සතුටින ගතියක් එනවා ඒක නැවත නැවත Tamanට බුද්ධියට හින්න වෙනකොට අනුන් පහත් කළ සලකන Taman උසස් කළ සලකන ගතියක් එනකොට බුදුරජාණන් වහන්සේ මේ සප්පුරුෂ සූත්‍රය බොහොම ලස්සන කරුණු 20 ගණක් ඉන්නලා පෙන්නවා මේ වගේ ළඟා වෙන හැම තැනකදීම ළඟාවීමක් එනකොට අපි කොඩි දාන අඳුර පාන කියා පාණ්ඩයන ඒ කෙලෙස් වල ස්වභාවය නමුත් මේ නෛර්යානික සාධර්මයේදී ලැබෙනකොටම වග බලා ගන්න ඕනේ මය තුලින් මේකට තණ්හාවක් හෝ මාන්නයක් හෝ දික්තියක් එන්න පුළුවන් නම් බුදුජානක ලස්සන වචන පෙළක් පාවිච්චි කරනවා යේන යේනයි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා යමක් යමක් පිළිබඳව මේ විදිහට තණ්හා මාන දික්ති වශයෙන් මෙනෙහි කරන්න හදනකොටම ධානය පිරිනවයි කිය. ධානලාභයකට තරම් නොවෙන්නා වූ චිත්ත වීදි පද්ධතියකට යනවා. ඒක නිසා අතම් මේතා උත්තා භගවතා. මේ ධානයෙන් අඳුර පාන්න යන්න එපා. ඒක හේතු බල ධර්මයක් ආවොත් කාටවත් ඕක වෙනවා. ඒක මගේ එකක් නෙවෙයි. මේ වැඩේ කරලා දුන්නොත් ඒ හේතුඵල එනකොට ඒ ධ්‍යාන එනවා. ඕක මගේ නෙවෙයි. ඒකෙන් මට ආඩම්බර වෙන්න දෙයක් නැහැ. කියලා මේකේ අතම්මේතාවේ මම මේ ධ්‍යානලාභිහ කියන ඒ අනුන් පහත් කළ සලකන තමා උසස් කරන සලකන ගතිය නොයෙන්ද කටයුතු කරනවා කියලා කියන්නේ සමත භාවනාවෙන් එන එකක් නෙවෙයි. ඒක මේ ධර්මයේ වෙන කිසිම ආගමක නැති කිසිම ශාස්ත්‍රුන් වහන්සේනමක් පෙන්නපු නැති ධානය එන්න පුළුවන් ආදීනවේ පෙන්ලා දීමක් වශයෙන් සරුවත් සංසේ පෙන්ලා දීලා තියෙනවා ධානයක් හරි ගියොත් අන්නේ තණ්හාමාන දිට්ඨිය එන්න පුළුවන් එන්නේ තණ්හාමාන දිට්ඨිය එන්නකොටම දැනගත්තේ නැත්නම් හිතනවා ඉතින් ධානයක් ලැබලා ඒකෙන් ආඩම්බර වෙන්නක හොඳයිනේ මොකද සතුම් මරලා නෙවෙයිනේ වැරදි වැඩක් කරලා නෙවෙයිනේ මේක ධාර්මික දෙයක් නේ අම්මට අපටවත් තිබුණ නැහනේ මම්ම හොයාගත්ත දෙන්නේ කියලා ඒකෙන් මේ තම්මේතාවයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ධානයෙන් නිපන් තෘෂ්ණාවක් එන්න ඉඩ තියෙනවා. මානයක් එන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් දෘෂ්ටියක් එන්න ඉඩ තියෙනවා. නමුත් අපි ਸਰුවඥ ශාසනික වැඩ කරන නිසා ਸਰුවඥන්සේ මේ මැප් එක ඇඳලා පෙන්නලා අපට කියලා තියෙනවා මෙන්න මෙතන බොරුවලවල් තියෙනවා. මෙතන හිටගෙන ඉන්නකොට කරුණා කරලා ඔන්න බොරුවලවල වැටෙන්න එපා. වැටුනොත් අපිට හිතා ගන්න බැරි බරපතල අකුසල කර්මයක් සිද්ධ වෙලා අපි ආපහු කැරකිලා අර නයින් සයින් මං ක්‍රීඩාවේ ණයාගේ කට ළඟට වැටුණා වගේ වෙනවා. ගිල්ලට පස්සේ කොතෙන්ද යලි කියලා කියන්න බෑ. නිසා ඉන්නේ නයින් සයින් මං ක්‍රීඩාවක දාදු කැටේ කැරගෙන කොයි අතරද දන්නේ කියලා හැම හරියෑමකදීම නැත්තම් තමන් ජයග්‍රහණය කරන උදම්මන්න හැම වෙලාවකදීම උදම්මැනීම නෙවෙයි කරන්න තියෙන්නේ දැන් ඉන්නේ තණ්හාමාන දිට්ටි පැත්තෙන් බලන දුර්වල තැනක නැත්තම් සලකා බැලිය යුතු තැනක කියලා ඒ පුද්ගලයා ඉදිරි ගමන වෙනුවෙන් නැත්තම් ප්‍රතිපදාවේ ඉදිරිය වෙනුවෙන් මේන් ඇති වෙන්න පුළුවන් තම්මේතාවයේ මඤ්ඤණ පිළිබඳව සැලකිලිමත් වීම බුදුරජාන් වහන්සේට ඉස්සෙල්ලා නැත්නම් සර්වඥතා ඥානෙ පහළ වෙන්න ඉස්සෙල්ලා මනුස්ස දනු සම්භාරය තිබුණේ නැහැ. දැන් සර්වඥයන් අපිට දීපු දෑවැද්ද තමයි අපිට දීපු දැනුම තමයි මේක හරියනකොට මෙන්න මේ වගේ කොකු තුනක් වදින්න ඉඩ තියෙනවා තණ්හාව ඇති වෙන්න ඉඩ තියෙනවා මාන්නය ඇති වෙන්න ඉඩ තියෙනවා ditthිය ඇති වෙන්න ඉඩ තියෙනවා ඒක උඹේ නෙවෙයි ඒකට උඹට ගෙවන්න වෙන්නේ උඹට ඒ නිසා එන්නකොටම පරිසං වෙන්න තණ්හා මාන ditthි නොවෙන්න උනොත් දෙවෙනි ධ්‍යානට යන්න හම්බෙන්නේ නැහැ ඒ විතරක් නෙවෙයි මේ තණ්හාව නිසා මාන නිසා ditthි නිසා ධ්‍යානයක් කෙලසෙනවා ධ්‍යාන ලාභයකට තරම් නොවෙන්නා වූ පහත් හිතවිලි පහත් වෙන්නේ පහළ වෙන්නේ ඉඩ තියෙනවා නිසා දෙක ඉල්ලනවා නම් දෙවෙනි ධ්‍යානෙ තුන්වෙනි ධ්‍යානෙ හතරවෙනි ධ්‍යානෙ එnde එnde එnde එnde අර නිහතමානීකම ඒ ලැබිච්ච දේ කිරිවදින ගොයන් කරලා පල්ලෙහාට නැමෙන්න වගේ ඉස්සෙන් දුස්සෙන්ට උණ ගහේ දැල්ල පාත් වෙන්න වගේ නිතරම මේක මේ සාරුවච්චන් වහන්සේ කියලා දුන්න ක්‍රමයට ගිය නිසා මේ වෙච්ච දෙයක් මිස හේතුඵල ධර්මයක් මිස මගේ බුදුරට සින්න වෙච්ච එකක් නෙවෙයි එහෙම සින්නයි කියලා හිතපු ගමන් ඒක Tamanට ඇණයක් වෙනවා පිළිකාවක් බවටපත් වෙනවා. අර්බුදයක් බවටපත් වෙන නිසා ඒකට සරුවච්චනාංශේ වග නොවෙන්නයි උන්වංශේ කියලා දීලා තියෙන මේ ධර්මයේ හැසිරෙනකොට මතු පිට වටිනාකම් විතරක් ගන්න යන්න එපා. ඔය හැම එකකම පිටිපස්සේ බොරු වලක් තියෙනවා. අපි ගියේ පාර නැත්නම් ඊට ඉස්සෙල්ලා ගත්ත ධර්මදේශනාවේ තැනකටත් මේ කිට්ටු කරන්න පුළුවන්. ධ්‍යානෙක තියෙනවා. ඇත්තටම සතුට වෙන්න පුළුවන් කරුණ. මොකද නීවරණ නැහැ. අපි සීලය ආරසා වෙච්ච බවට හොඳටම ලකුණක් තියෙනවා ධ්‍යාන තියෙනවා. දානෙත් අපෙන් බය වෙන්න දෙයක් නැහැ. ඒ නිසා ධ්‍යානලාභියාට මේ ditta dhamma sukha viharane viveka dou priti sukhe පහළ වෙනකොට ඇත්තටම manussත්වයේ උසස් තැනකට වැටෙනවා. නමුත් මේ ධ්‍යානයේ පළවෙනි ධ්‍යානයේ මේ මේ જાති සැප ටිකක් තියෙනවා කියලා ඔය මේ සාමාන්‍ය ඵල සූත්‍රයේදී බුදුරජාණන්සේ විස්තර කරලා දෙනවා මෙන්න පළවෙනි ධ්‍යානයේ සැප. මෙන්න මේක දෙවෙනි එකට යනකොට මෙන්න මේ විදිහට මේක බොහොම සියුම් තත්ත්වයටපත් වෙනවා. තුන්වෙනි යනකොට මෙහෙම වෙනවා. හතරවෙනි යනකොට මෙහෙම වෙනවා කියලා 1 2 3 4 කියලා එක එක ධ්‍යානයකදී ලැබෙන සැප වෙන්ගෙන් වශයෙන් විස්තර කරනවා. මේවට කියනවා ධ්‍යානයේ පෞද්ගලික ලක්ෂණ කියලා. එක එක ධ්‍යානට ඒක නීවරණ සහිත හිතෙන් උපචාර සමාධියට මෙන්න මේ මේ ලකුණු තියෙනවා කියලා සෑහෙන දුරට විස්තරයක් වෙනවා 100ක් නෙවෙයි. ඊට පස්සේ උපචාරයේ ඉඳලා පළවෙනි ධ්‍යානයට අර්පණාට යනකොට මෙන්න ලකුණු. 2 3 4 කියලා පෙන්නනවා. නමුත් මතක තියාගන්න ඕනේ මේ ධ්‍යාන හතරටමත් පොදු ලකුණකුත් තියෙනවා. ධ්‍යාන නැති හිතට සමානයි. ඒක තමයි මේ ධ්‍යාන වල තියෙන අනිත්‍යත්වය. මේ ධ්‍යාන වල තියෙන දුක්ඛත්වය. මේ ධ්‍යාන වල තියෙන අනාත්මත්වය. ඒ ධානය ලැබෙනකොටම මේක නෑ මේක නිට්ටයයි මේක සුඛයි මේක සුභයි කියලා ගත්තොත් තමයි මේ අනුම් පහත් මං උසස් කියලා හිතේ. ඒ නිසා මතක තියාගන්න මේ ධානය ලැබුණා ඒ ධානයේ පවා අනිත්‍යයි. ඒක නිසා මේක උඩ තියාන කෑ ගහන්න පටන් අරගත් වෙලාවේ ධානය නැතුව ගියොත් අබැග්ග දෙකක් සිද්ධ වෙනවා. ඒක ලස්සන්ට ඔය අපි ගිය පාර ගත්ත කස මේ අසජි සූත්‍රයේදී පෙන්ලා දෙනවා ඒ අස්සී ස්වාමීන් වහන්සේ ධානලාභිය ලස්සන මහානකම් කරගෙන ඕනි දුකක් කරදරයක් වේදනාවක් එනකොට ධානයට සමවැදලා ගත කළා තියෙනවා. නැත්නම් අවසානයේ මරණ මොහොතදී අවිල බරපතල වේදනාවක් ලැබී ආවට පස්සේ අර මේ කායපස්සම්බනේ හොයාගන්න බැරි වෙලා තියෙනවා. පස්සම්බයන් කාය සංකාරම් කියන ආනපනේ සංසිදීප වෙලා නැහැ. වෙලා නැතිකොට සමාධිය ආවේ නැහැ. එතකොට ඒ සංසාර විශාල බයක් ආවා. අයියෝ මරණ මොහොතදී මං පිළිවුණා. දැන් මගේ හිත කොහේයිද දන්නේ නැහැ. කොච්චරක් බය වුණාද කියනවනම් ළඟ ඉන්න උපස්ථායකයන් වහන්සේ නමකට කතා කරලා කියනවා සරුවත්න ළඟ වහන්සේලාට ගිල වැඳලා මං වෙනුව තුන් සැරයක් වැඳලා කියාපන් අස්සජී හාමුදුරන්ට ආසන්නයි සෑහෙන චිත්ත පීඩාවක ඉන්නේ දකින්න මනාපයි කියලා. පස්සේ බුදුරජාණන්සේ ලෙඩ ඇඳ ගාවට ඇවිල්ලා එනකොට ඉතින් අස්සජී හාමුදුර හොඳටම විපිලිසරයි. ඉතින් බුදුහාමුදුරහන කොහොමද අස්සජී වේදනාව දරන්න පුළුවන්ද යැපෙන්න පුළුවන්ද කියලා අනේ ස්වාමීන් වහන්සේ දරන්න බෑ අනේ යැපෙන්න බෑ කියලා කියනවා මොකද අස්සජී හිත විපිලිසරද නැත්නම් අයිප්පටසාරද කියලා නෑ අන්තිම විපිලිසරයි ස්වාමීන් වහන්සේ මගේ හිත කිසිම අර තිබුණු ඒ සමාධි ගතියක් නෑ කියලා එතකොට නම් මොකද අස්සජී උඹේ සීලේ කැඩලාද කියලා නෑ ස්වාමීන් සීලේ නම් කැඩලා නෑ මම ඉස්සර භාවනා කරනකොට මට ලස්සනට ආනාපාන සංසිඳනවා කාය පස්සම්බනේ සිද්ධ වෙනවා කාය සංකාර සංසිඳ මට සමාධියක් එනවා මම ඒ සමාධිය ඔක්කොම මිදගෙන හිටියා දැන් ස්වාමීන් වහන්සේ මට ඒ සමාධිය නැති වෙලා තියෙනවා ඒ නිසා මම ඒකාන්තෙම පිටීලා මම මේ යන්නේ මරණාසන්න වෙලාවට මට විශාල විපිලිසරකමක් ඇති වෙලා ඒකට බුදුරජාණන් තහනවා අස්සජී උඹත් මේ අනිකුත් ශ්‍රමණක් බ්‍රහ්මණය වගේ මේ ශාසනයේ සමාධියම සාරයයි සමාධියම පිලිසරණයි කියලා හිතනවා ඔබ සමාධියම සාරයයි සමාධිය පිලිසරණයි කියලා හිතනවා නම් ඇත්තටම පිරීමක් තමයි නමුත් මම එහෙම කියලා නැහැ. ඔබ සීලේ තියෙනවනම් ඕන වෙලාවක මේ සමාධිය ගන්න පුළුවන්. මේ සමාධිය කියන්නේ මේ වගේ ඇති වෙන්නේ නැති වෙන එකක් බව ඔබ දැකලා නැහැ. ඔබ හිතන්නේ මේක බුද්ධ බුද්ධියට සින්න වෙලයි කියලා ඕන දැන් පේනවා නේද කියලා. ඒ ස්වාමීන් වහන්සේට නැවතත් ආත්ම ශක්තිය ආත්ම ධෛර්යය ඇති කළ දෙනා විතරක් නෙවෙයි අපිටත් පණිවිඩයක් තියෙනවා. මේ ධානය කියන එක අමාරු දෙයක් තමයි. නමුත් ලැබුවට පස්සේ අර කටුසය කරේ රත්තරන් බැඳා වගේ ඕක උඩ දාන්න යන්න එපා. මොකද ඕකේ තියෙන අනිත්‍යත්වය දැක ගන්න බැරි වෙනවා. අඤ්‍ය තත්ත්වයටපත් වෙනවා. යේන යේනයි මඤ්ඤත්ති තතෝ තං හෝති අඤ්‍යතා කියලා මේ ධානයේ නම්බුවට ගන්න ගිය ගමන් ඒකේ අනිත්‍යත්වය විසින් අපිව පෙළනවා. දුක්ඛත්වයකටපත් කරනවා. ඒ නිසා ධානයේදී පවා පිළිගන්න ඕනේ මේ වෙලාවේදී හරි. මේ හේතුඵල සම්පාදනය වෙනස හරි. මම මේක සාක්ෂිකාරයක් විතරයි. හෙට වෙනකොට නොලැබෙන්න ඉඩ තියෙනවා. ඒක තමයි ධර්මය කියන්නේ. ඒක තමයි අනිත්‍ය කියන්නේ. ඒක තමයි දුක කියන්නේ කියලා දන්නවනම් අපි ඒ ධානයේට කැපයි. එහෙම නැත්නම් ඒක අපිට උරුමයි. මොකද ඒකෙත් අනිත්‍යත්වය දන්න නිසා. මෙන්න මේ මට්ටම් තුන දන්නේ නැතිව ඉදිරියට යන්න පටන් අරගත්තොත් දානයක් දුන්නත් අකුසල කර්ම රැස් වෙන්න ඉඩ තියෙනවා මම මේ මං කියන එක වරදොලා තේරුම් ගන්න එපා සීලේ හරියන්නත් හරියනකොට සීල අකුසල කර්ම වර්ගයක් එන්න ඉඩ තියෙනවා අකුසලයක් වෙන්න ඕන කරන ප්‍රපංච තියෙනවා අකුසලයක් වෙයිද නැද්ද කියන එක වෙනම කතාවක් ධානයකින් පවා වෙන්නේ ඉතින් මේක බුදුරජාණන් කියනවා නේව සංඥා නා සංඥා දස්න දක්වාම එක එක ධානයක් පෙන්ලා කියනවා සෑම අභිඥාවක් පාසාම සෑම ඉර්ති ප්‍රාත්‍යාරයක් පාසාම මේකේ එන නිසා ඒ මෝඩයා මේකෙන් මාන්නකාරකම් වලින් අකුසල කර්ම රැස් කර ගන්නවා හොඳම නිදර්ශනය තමයි දේවදත්ත. දේවදත්ත කියන්නේ හුඟක් ධානව වශී කරගත්ත කෙනෙක්. නැට ඕන වෙලාවක වැස්සක් මවන්න පුළුවන්. ඕන වෙලාවක භූමිකම්පාවක් මවන්න පුළුවන්. ඕන වෙලාවක ඒ මේ කාලගුණේ විනාශ කරලා මවින් කරන්න පුළුවන්. නිසා මොකද්ද කෙරුවේ ආජාසත් රජුරෝ ගාවට ගිහිල්ලා මැජික් දෙකක් පෙන්නකොට ආජාසත් රජු කෑවට පස්සේ කොච්චර දුරද ගියාද කියලා කියනවනම් එච්චර තුච්ච තත්ත්වයකටපත් වෙනවා උඹ පියාමල්ල රජවැය මම බුදුන් මරලා බුදු වෙන්නම් කියලා තැනට ගියා මේ මේ ධ්‍යානලාභී ඒක හොඳ දන් දීලා තියෙන්නත් එපායි හිල්ලා කළා තියෙන්නත් එපායි උන්දේටම සමතේ කරලා තියෙන්නත් එපායි මෙතෙන්ට ගියා ඒ තරමටම අර ධානයේ මම මේ මාගේ කියා මම ආයෙ නැටි කරගත්ත නිසා. ඉතින් මේක පුළුල් විශයක් කෙසේ නමුත් කොච්චර උසස් තත්ත්වයකට ගියත් ඒ තත්තර ගැළපෙන්නේ නැති පුද්ගලයා ඒක හානියක් කරගන්නා බුදුරජාණන්සේ කියනවා තචසාරංව තම්පලං කිය. තචසාර කියලා කියන්නේ පොතුහර ගස්. පොතුහර ගස් කියලා කියන්නේ ඔය තේකන දුඹුරුත කරුවර වගේ මැද හරේ නෙමෙයි තියෙන්නේ පොත්තේ හරේ තියෙන්නේ. ඒවට කියන්නේ උණ තල් පොල් කිතුල් වගේ වගේ පිටපොත්ත විතරයි හරේ තියෙන්නේ මැද පුස්. මැද නැත්තම් බඩේ විතරයි. එවැනි ඕනම ගහක පළහර පළ හට ගැනීම ගහේ විනාශේ. ඒ වගේ මේ ශාසනයේ මේ ලාභයට සත්කාරයට අඳුරහැරයට වැඩ කරන කට්ටියට හරියනවා කියලා කියන්නේ වැරදුනයි කියන්නේ. ඒ මනුස්සයා ඒක කෑමටමයි පාවිච්චි කරන්නේ. ලාභයටමයි පාවිච්චි කරන්නේ. ඒ වගේ මේ තචහර ගස්, පොතුහර ගස් වල මල්පල ගත්තයි කියලා කියන ගහ විනාශයි. ඒ නිසා අපි යන්න හදන්නේ දුර ගමනක් නම් අපි මේ පොතුහර ගසක මල්පල ගත්තා වගේ නෙමෙයි අපි නිකන් සාමාන්‍ය හර ගහක තීක ගහක බුරුම් ගහක නැදුම් ගහක කරුල ගහක මල් පල ගන්න පල ගන්න ගහ මෝරනවා. ඊවැනි පළ ලක්ෂ ගාණක් හරි ගන්නවා මල් ලක්ෂ ගාණක් හට ගන්නවා ගහේ වර්ධනයට ඒක බාධාවක් නැහැ. ඒ නිසා අපිට හරියන සෑම දෙයක්ම සාසනයේ අලංකාරයක් මිස මගේ එකක් කියලා ගත්තොත් ඒ මනුස්සයාට ওই බුදුහාමුදුරුවෝ පෙන්වන දන අනුපතිශේෂ නිර්වාණ ධාතුවෙන් කවදාවත් නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. ওই ශාසනයේ ওই කියන ගුණේ පවතින්නේ නැහැ. ඒක නිසා ඒ අවසානයේදී නිවන් ලැබුවට පස්සේ ඒ පුද්ගලයා නිවන් දැක්කයි කියලා ශාසනයට හෝ නිබ්බාන ධාතුවට කිසිම දෙයක් එකතු වෙන්නේ එවැනි කෙනෙක් පිරිනුවම් පෑවයි කියලා ශාසනයට හෝ නිර්වාණ ධාතුව කිසිම අඩුවක් වෙන්නේත් නැහැ. ඒකේ තියෙන පුදුමාකාර සමතුලනය. ඒ සමතුලනේ දාණයෙන් සීලෙන් සමාධියෙන් දිගට දිගට දිගට දිගට ඉදිරියට වැඩ. මේක හදාගෙන මම එන්න හදන්නේ මේ විපස්සනාදී අපි කොහොමද මේක අහුවෙන්නේ මේක කන්නේ කොහොමද කියලා කියන්නේ. කෙටියෙන් මතක් කිරීම සඳහා මම මෙහෙම කියන්නම්. අපි මේ වැඩසටහන හඳුල්ලා දුන්නේ සතිය පැවැත්වීම සඳහා කරන සතිපට්ඨාන භාවනාවක් සඳහා. එහෙම නැත්නම් සතිපට්ඨාන වැඩමුළුවක් කියලා. ඒ නිසා අපි ශ්‍රද්ධාවටත් වැඩිය, වීර්යයටත් වැඩිය, සමාධියටත් වැඩිය, ප්‍රඥාවටත් වැඩිය සතියම ඉස්සර කරගෙන සක්මනේත් පුළුවන් තරම් වම දක්න වශයෙන් සතිය පාත්තන්න උත්සාහ කරනවා. පරියංගයට ඇවිල්ලා ආනාපාන සතියෝ පිම්බීම හැකලීම වශයෙන් සතිය පාත්තන්න උත්සාහ කරනවා. එදිනදා වැඩවලදී පුළුවන් තරම් සතිය පාන්න උත්සාහ කරනකොට අපි අර දානයක් දීලා පින් බලාපොරොත්තු වෙන්න වගේ ශීලයක් රැකලා තමන්ගේ දඛාය දුස්චත්ත වචී දුස්චත්ත නතර කරන්න හදනවා වගේ මේ භාවනා වැඩමුළුවේදී සතිය වැඩෙන්න වැඩෙන්න අපේ සාර්ථකත්වය එහෙම නැත්නම් ක්‍රියාශීලීත්වය කර්මණීයතාවය ප්‍රගතිය අපි මනිනවා නමුත් දවසක සතිය නැතුව ගියොත් මෙච්චර වටින සතියේට කැඩුනොත් ඕනම කෙනෙකුට මේ මානසිකත්වෙ ඉන්න කෙනෙකුට පශ්චාත්තාවයක් එනවා. අයියෝ මම මෙච්චර කරලා නිවාඩු දාගෙන දවස් 10ක් ඈතට ඇවිල්ලා මෙහෙම කරගෙන මෙහෙම කරගෙන ඇවිල්ලා සතිය වැඩ ඊයේ තිබ්බ දැන් නැහැ. ඉතින් ඒකට ඒ සතිය දුක පිණිස හිටිනවා. එතෙන්ට එනකන් අපි හිතුවේ දුක නැති කිරීමේ ප්‍රතිපදාවේ ප්‍රධානම අවිය සතිය කියලායි. ඒක නිසා ඒ අවිය අතින් ගිලිහිච්ච වෙලාවක් එනකොට ඒ පුද්ගලට අනිවාර්යයෙන්ම පශ්චාත්තාවපයක් ඇති වෙනවා. එහෙම නැත්නම් <clears throat> හිත සැලෙන ගතියක් එනවා. මේකට කොහොමද මේ අපි මේ ගත්ත තේමාව දිගේ උත්තරයක් සපයන්නේ? ඒ දේශනා මාලාවේදී මැදදිත් අපි මම හිතන්නේ මතක් කරයි කියලා මේ සතිය සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල අටපොලක සඳහන් වෙනවා සායදී සතර සතිපට්ඨාන හතරයි සති ඉන්ද්‍රයයි සති බලයයි සත් බොජ්ජංග සතියයි මාර්ගංග සතියයි කියලා. ඉතින් මේ සතියේ මේ අටපොලේම තියෙන එකක්ද එහෙම නැත්නම් මේ අටපොලේදී වැඩිගෙන යනකොට යෝගාවචරයා මේකේ ක්‍රමික වර්ධනයක් තියනවාද කියන ප්‍රශ්නේ මට මතකයි මම නිල්ලඹින්දද්දිම සුදු මහත් එක්ක අහලා මේ ප්‍රශ්නේ අපි සාකච්ඡා කරා. අපිට එදා දැනුමක් තිබුණේ නැහැ. මේ සතිපට්ඨාන සතියෙමද මාර්ගංගයේ තියෙන සම්මා සතිය වෙන්නේ කියලා. ඉතින් අපි හිතුවේ ඇත්තටම මේක එහෙමමයි කියලා. එතෙ හිතුවා උන්ට තලතුණා සුද්දෙක් එයාත් කිව්වා මේ සතිය එහෙම පරිණාමයක් වෙන්න එක දිගට තියෙන්නේ කියලා. නමුත් මේ දැන් එදා මේ දතුර දැන් අවුරුදු 22ක් ගත වෙලා තියෙනවා. මේ වෙනකොට පේන්න තියෙනවා මේ සතිපට්ඨාන සතිය ඒකෙත් ඇත්තට වර්ධනයක් තියෙනවා කායනුපසන වේදනානුපසන චිත්තානුපසන ධම්මානුපසන කියනකොට ධම්මානුපසන අන්තිමට කොහොමඩක්වත් ආර්ය අෂ්ටාංග මාර්ගය කතාත් කරනවා කොහොම හරි මෙතෙන්දී අපි සතිය යන්තම් හඳුල්ලා දෙන එක විතරයි කරන්නේ අසතියට විරුද්ධව සතිය හඳුල්ලා දෙන ඒක නිසා අපි ඒ සඳහාම ඇස් දෙක වහගෙන සද්ද නැත්ැනකට ගිහිල්ලා ගන්ධ රස බලන්නේ නැතුව එකම තැනක හිත පිහිටවගෙන සතිය කියන මූල ධර්මය හඳුන්ලා දීලා ඒක තහවුරු කරගන්නවා සති ප ဋ ාණ හොඳට ස්ථාවර කරගන්න. ස්ථාවර කරගෙන යම් කිසි වෙලාවක චිත්ත පීඩාවක් වෙනවා, අලාභයක් සිද්ධ වෙනවා, පාඩුවක් සිද්ධ වෙනවා, නින්දාවක් වෙනකොට සතිය යොදවලා සති ධර්මයේ යොදවලා ඕක කොහොම තමයි අෂ්ටලෝක ධර්මයේ හැටියොම තමයි කියලා අර සතිය වාංගුවට තියාගෙන අඩු ගානේ අලාභේ වුණා දන්නවනේ සතිමත්නේකට නැත්තම් අතිරේක ලාභයක් ලැබුණා දන්නවනේ සතිමත්නේක ගැන වේදනාවක් ආවා දන්නවනේ දැන් සැපක් වේදනාවක් ආව දන්නවනි කියලා අපි සත්‍ය වාංගු කරගෙන වැඩ කරන්න ගියාම අපි කියනවා සත්‍යයේ ඉන්ද්‍ර වෙනවයි කියලා නායකත්වයේ ගන්න. බලමුලෝක නායකත්වයක් වෙලා එයා කියනවා මොනවා කැඩුනත් අඩු ගන්න සතිය තියෙනවනේ කියලා. නමුත් මේ සති ඉන්ද්‍රිය මට්ටමට ආවට පස්සේ යෝගාවචරයට අතර මෙතන වැඩ ගන්න පුළුවන් උපකරණයක් වශයෙන් පාවිච්චි. නමුත් සති බලයට යනකොට මේරීමක් වෙනවා. පන්නරයක් හිටිනවා. රේන්ෆෝස්මන්ට් එකක් එනවා. ඒක සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරලා තියෙන්නේ පමාදේන කම්පතිති සති බලං කියලා. මෙහෙම සතියේ නානාතන් වල යොදමින් යොදමින් කටයුතු කරන යනකොට එයාට තේරෙන පටන් ගන්නවා සමහරට සතිය අහන්න නැති තැන් එනවා. සතිය කැඩලා යන තැන් එනවා. කැඩලා යනකොට හැමදාම අනිවාර්යයෙන්ම පශ්චාත්තාවයක් එනවා. දැන් මේක ගත්තේ පශ්චාත්තාපේ නැතිකරන සත්තානම් විසුද්ධියා ශෝක පරිද්දවාණං සමතික්කමයි දුක්ඛ දෝමන සත්‍යකමයි ඥාය සත්‍යකමයි නිබ්බාන සත්‍ය කිරියයි කියලායි මේ සතිපට්ඨානෙ වැඩුවේ. දැන් සතිය නිසාම දුකක් එන්න පටන් ගන්නවා. ඒ මොකද සතිය තිබිලා නැති උනායි කියලා. ඉතින් අපි මේ සතිය ආශේවනය කරන්න ඕනේ, භාවිතා කරන්න ඕනේ, බහුලීකත කරන්න ඕනේ. නැත්තම් සති ඉන්දිය සති බලයක් පාටපත් කරනකොට කැඩුනත් නොසැලී සිටීමයි සති බලය කියන්නේ කියන මේ සාරිපුත්‍ර සාන්තික වචනේ ක්‍රියාවත් වෙන තැනට යන්න ඕනේ. පමාදේ පමාදේ කියලා කියන අසතිය සතිය නෑ කියන එකයි අප්‍රමාදයයි සතිය කියන්නේ පමාදේන කම්පතිති නොකම්පා නොවීමයි සති බලය කියන්නේ. ඒ නිසා අපිට භවනා කරනකොට අපිට හොඳට පේනවා හිත සද්දයක් දිගේ යනවා. වේදනාවක් දිගේ යනවා. හිතවිල්ලක් දිගේ යනවා. එතකොට අපි දන්නවා මූල කර්මත්තානේ නැතිකම නිසා මේ හිතවිල්ල නිසා සමාට රාගය ඇති වෙනවා, වේදනාව නිසා ද්වේෂය ඇති වෙන්න පුළුවන්. සද්දකේ හිත ගියාට පස්සේ ඕනේ පැත්තකට නන්නත්තර වෙන්න පුළුවන්. එතකොට හිතට කෙලෙසෙන්න පුළුවන් පවා එන්න පුළුවන්. එතකොට යෝගාවචරය දෙනවා මම කොච්චර උත්සාහ කරා. මේ නන්නත්තර වෙන හිත අර හේතු වෙනවා මෙහෙතු වෙනවායි කියලා ඒ වේදනාව વિશે, ශබ්ද વિશે, හිතවිල්ල વિશે ද්වේෂ කරනවා. කොච්චර ද්වේෂ කරනවද කියනවනම් හිතවිල්ලක ගිහිල්ලා හිත නැවත ආනාපානට ගෙනාවත් සතුටු සිතින් ආනාපානි කරගන්න බෑ අර පශ්චාත්තාපේ නිසා. ඉතින් මෙතනදී පුංචි තර්ක ඥානයක් දාලා අපිට මේ ශාරිපුත්‍ර සෝංශ කියන කච වචනය සාධාරණීකරණය කරන්න පුළුවන්. අපි මේ ඉරදිගේ යන්න ඕන. ඒ කියන්නේ ආනපන දිගේ යන්න ඕන. නැත්නම් බිම්බිම හැකිලෙම දිගේ යන්න ඕන. ඕන ඉරදිගේ යනකොට සද්දයක් ඇවිල්ලා හිත කඩලා යනවා. ඉතින් අර පාරෙන් පිටපයින්වනේ. වාහනේ පාරෙන් පිටපයින්. ඉති පිටපයින් එක නම් ඇත්තටම පශ්චාත්තාප ඊටත් තමයි. ඒක නම් කවුරක්වත් නැහැ කියන්න බෑ. නමුත් දැන් පිටපැනලා දැන් හිතවිල්ල දිගේ යනකොට, සද්දයක් දිගේ යනකොට, වේදනාවක් දිගේ යනකොට එක පාරට මතක් වෙනවා හා මම මේ ආනාපාන කර කර ඉන්න ඕන කෙනානේ දැන් මේ මොකද හිත හිත ඉන්නේ දැන් මේ මොකටද මේ සාද්දයක් දිගේ බලන්නේ මොකද මේ වේදනාව දිගේ යන්නේ කියලා ඒ සද්දේ හෝ වේදනාව හිතවිල්ල හඳුනා ගන්නවත් එකම හිත ඒ අරමුණ අබිරමණය කරන තුවාපව සතියට එනවයි කියලා හිතමු ආනාපානට එනවයි කියලා. ඒක හොඳට සතියෙන් ඉන්න කෙනාට අල්ලන්න පුළුවන් නැත්නම් මේ සති මේ විපස්සනා භාවනා වැඩමුළුද අල්ලන්න පුළුවන්. එහෙම වැරද්ද වැරද්ද වශයෙන් දැක් ගන්නකොට ආපහු එන ගතිය තියෙනවාද කියලා. එනවනම් යනකොට නරක දෙයක් වුණාට එන එක සතුට වෙන්න ඕනේ කන්නේ. හිත පිටිකේ බව දන්නවා. කෙලසිච්ච බව දැනගත්තට පස්සේ නික්ලස් තැනකට එන එක අම්මා පදීපු බුදුලයන් නෙවෙයිනේ. මේ සත්‍ය පිළිබඳ අපේ ජනේ යම් අත්තරදි කර කර කර කර ඇවිල්ලා දැන් දන්නවා. ඒ නිසා ආපහු එන එකේ වටිනාකම යන්නේ ඒකට කියන පශ්චාත්තාපයට වැඩිය එන ආපහු නැවත පාරට ආප එක වටිනා දෙයක් විදිහට කල්පනා කරන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට පශ්චාත්තාපයේ පැත්තක තියලා වහාම නැවතත් ආනාපාන දිගේ ඉස්සරහට යන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් මේක අල්ලලා දෙන්න හරිය අමාරුයි. මොකද මේ යෝගාචර මනසට මේක පේන්නේ අතාර්කික දෙයක් වගේ. හිත පිට ගියාම සතුට වෙන දෙයක් තියෙනවා කියන්නේ මම මේ හදාන්නේ. හිත පිට ගියට ආපහු එන එක සතුට වෙන්න ඕන. ඉතින් මේකටම හරියටම එනේ ගන්න සූත්‍රයක් තියෙනවා සරුවචනාංශිකේ ඒක මේ උදාන මේ ඉති උත්තක පාළිය තියෙන්නේ ද්වේමේ භික්කවේ පරියායන ද්වේමේ භික්කවේ සම්මා සම්බුද්දෙන දේශනා පරියායන භවಂತಿ මහන්නේ මේ සම්මා සම්බුදුජානනාංශයේ දේශනාව දෙතවරයි එහෙම නැත්නම් දෙයාකාරකින් දෙනවා අච්ඡං අච්ඡේතෝ පස්සත අයම් පඩම ධම්ම දේශනා අච්ඡං අච්ඡේතෝ දිස්වා තත්ත නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡත අයන් ဒ ුතිය ධම්ම දේශනා මහණ මේ ධර්ම සාරවත්ඥන් වහන්සේගේ ධර්ම දේශනා දෙවිදියකින් අපිට මේ කෙලස් කපන්න උදව් වෙනවා එකක් තමයි වැරද්ද වැරද්ද වශයෙන් දකුව කියන උඹම දැකපන් බුදුහාමුදුරුවෝ දැක්කට වැඩක් නැහැ අල්ලපු ගෙදර මීයා දැක්කට වැඩකුත් නැහැ කර්මස්ථානේ දෙන හම්තුර දැක්කට වැඩකුත් නැහැ. උඹම වැරද්ද වැරද්ද වශයෙන් දැකම ඒක වටිනාම ධර්මයි. ඒක හරියට වෙදෙක්ගේ පැත්තෙන් කියනවනම් හරියටම රෝග නිర్ణය කරගත්තා වගේ. දැන් මං ඉන්නේ මෙන්න මෙච්චර වැරද්දගෙන. ඊට පස්සේ බලුවන් ප්‍රතිකර්මය කරන්න. ලෙඩාට බැරි වුණොත් එහෙම මෙතනයි ඇටේ බිඳලා තියෙන්නේ මෙතනයි විස බීජ ගිහිලා තියෙන්නේ මෙතනයි පටලවිලා තියෙන්නේ කියලා හරියට අල්ලගන්න මොන જાති කරොත් වේදනයි ලෙඩාට. හරියට දැනගත්තට පස්සේ නම් ලෙඩාට වේදනාව දුන්නත් සුව වීමට යනවා. ඒ නිසා ඉතලා වැදගත් දේ තමයි මේ ආධ්‍යාත්මික ගමනේ තමන්ගේ වැරද්ද ප්‍රමාණ කරන්නේ. වැරද්ද ප්‍රමාණ කරන වැරද්දක් තියෙන්න එපාය කියන එකයි මම මේ පෙන්වන්න හදාන්නේ. අනේ දෙයියන්ගේ පිටින් ඇති වෙන්න වැරදි තියෙනවා. කාටවත් ඒක ගැන කනගාටු වෙන්න දෙයක් නැහැ. නමුත් මේක හරියට දාගන්න හැටි දන්නේ. දාගත්තොත් එතකොට අපිට සතුටක් ඇති වෙයි. සතිය තියෙනවනම් සතිය තියෙන බව දන්න සතිය හොඳයි. සතිය නැති වෙලාවේදී ඒ බව දන්නවනම් අසතිය පිළිබඳ තියෙන සතිය සතිය තියෙන බව දැනලා දන්න සතියට වැඩිය හොඳයි කියලා හිතාගන්න එකයි තියෙන්නේ. මුචි මේකදි මට නිතර මතක් වෙනවා අර මම නිතරම කියන විහිළුව මිනිස්සෙක් ගිහිල්ලා පන්සලේ හාමුදුරන්ට ආර්දනා කරනවලු අවසරයි ස්වාමීන් වහන්සේ අපේ ගෙදර දානයක් තියෙනවා 15 නමකට විතර දාන දෙන්න අපි බලාපොරොත්තු වෙනවා දැනටමත් 15 නමක් විතර ඉන්නවා ඔබ වහන්සේත් වැඩියොත් හොඳයි නොවැඩියත් හොඳයි කිව්වා නොවැඩියත් වැඩියත් හොඳයි කිව්වා දුරට ආමතුරු තේරුම් ගන්න ඕනේ මේ මොකෙන්ද බෙදන්න හදන්නේ කියලා. ඒ මාසේ කියන වැඩියත් හොඳයි ස්වාමීන් වහන්සේ නොවැඩියත් හොඳයි නොවැඩියොත් වැඩියත් හොඳයි කිව්වා. ඒ වගේ සතියේට කතා කරලා කියන්න ඕනේ ඔබ මයෙත් එක්ක ඉන්නවනම් හොඳයි. නැත්තම් ඒත් හොඳයි. නැත්තම් වඩා හොඳයි. මේක කවදාද අපි මේ තියෙන තලතුණකමට එන්නේ? කවදාද අපි මේ සත්‍ය විනෝදාංශයක් කරගන්නේ? කවදාද අපි මේ සත්‍ය උසුළු උසුළු කරලා සත්‍ය 16ක් බාටපත් කරගන්නේ? සත්‍යයට දාසකම් කරනවා නෙවෙයි. මෙන්න මේක පිළිබඳව මේ ළඟදී අර බණකදී අපි කේමනන්ද සාංශේ ලස්සනට කිව්වා ඇඟට නොදැනෙන්න කිව්වේ නමුත් ඒක හරි ලස්සනට කියුණා උන්වහන්සේ දේශනා කරනවා මේ විජේ සූත්‍රය ගැන කියනකොට දෙවෙනි කොටසේ ඔය කියුනේ සතිය අහුවෙන්නේ දුක්ඛ සත්‍යයට සතිය පිළිබඳ ආසාව සමුදය සත්‍යයි සතිය කැඩෙන වෙලාවේදී සතිය කැඩෙන වෙලාවේදී දැක දැක දන දන නොසලෙන්න පුළුවන් එක සතියේ Nirodhayයි ඒ Nirodhe නැවත නැවත භාවනා කිරීම Nirodha මාර්ග ගාමිනී ප්‍රතිපදාවයි. ඒ සතිය කැඩනකොට විවසිල්ලෙන් බලාගෙන ඉන්න පුළුවන් නම් තියෙනවත් හොඳයි නැති එකත් හොඳයි. ඒක හරියට ආස්වාස ප්‍රසවාසයේ ප්‍රසවාසයේ ඉවර වෙනකොට ගෙවෙන ඇටි හොඳට බලන ඉන්නවා. එතකොට රූප ධර්මයක් ටිකේ බලන්න. ඊට පස්සේ අපිට වෙලාවක් හම්බ වෙයි. නිතර නිතර සතිය කැඩෙනවා. ආ කැඩෙනකොට තිබිච්ච සතිය නිරුද්ධ වෙන හැටි බලන්න ගියොත් මෙන්න මෙතන අයෝ බුදුහාමුදුරෝය පහරාද අසුරේන්ද්‍රයාට කියපු එකේ එතකොට අපිට සතුට වෙන්න කාරණාවකුත් නැහැ දුක් වෙන්න කාරණාවකුත් නැහැ අපිට අහු වෙනවා සමතුලිතතාවයක් අපේ මුළු ජීවිතේ නෙවෙයි සංසාරේ කපකට හම්බෙච්ච නැති එක. ප්‍රශ්නයක් මතුවේ අපිට මේක කොහොමද කාටවත් කියලා දෙන්නේ කියලා. මෙච්චරම රජකිත රජ කෙනෙකුගේ ඔටුන්නේ තියෙන මිනි කොණ්ඩල වගේ රැකපු සතිය අපි දැන් පාවිච්චි කරනවා දිනුනත් එකයි නැතත් එකයි කියන්නේ. මේක මං හිතන්නේ ඔය සමත භාවනාවේදී හෝ සීලේදී හෝ දානදී කවදාක සාකච්ඡා කරන්න පුළුවන් මාතෘකාවක් නෙවෙයි. ඔය විපස්සනා භාවනාවේදී අපි මේක සාකච්ඡා කරාට පස්සේ දානයත් අපි විනෝදාංශයට කරනවා. සීලයත් අපි විනෝදාංශයට කරනවා සමාධියත් විනෝදාංශයට කරනවා සතියත් විපදාංශ කරනවා විපස්සනාවත් කරනවා එකක්වත් කරට ගන්න ඇඟට ගන්න ඒව නිකන් කරලා කරලා කරලා කරලා කරලා පුරුද්දට කරන මට්ටමට යන්න ඒ නිසා සතියත් අයිති වෙන්නේ දුක්ඛ සත්‍යයටයි. ඒ මොකද ඒක වෙනස් වෙන සුළුයි. ඒක පිළිබඳ ආශාවක් තියෙනවා අඛණ්ඩ සතියක ඉන්නවයි කියලා. මතක තියාගන්න ඒකත් තෘෂ්ණාව වෙනවා. ඒකෙන් තමයි ඔය සතිය ගන්නකොට කනගාටුවක් වෙන්නේ. ඒ නිසා දවසක් එයි. ආ දැන් සතිය කැඩෙනවා. මේ දැන් තිබුණා දැන් කරනවා. මේ දැන් තිබුණා දැන් කරනවා. බලාහන ඉන්නවා කැඩෙන හැටි. නිරෝධය. ඒ කියන්නේ ප්‍රස්වාසය ගෙවි යන හැටි. ආශ්වාසය ගෙවි යන හැටි. වම ගෙවිලා යන හැටි. දකුණ ගෙවිලා යන හැටි. පිම්බීම ගෙවිලා යන හැටි. හැකිලිම ගෙවිලා ඇඳේ නිසා Nirodhe දැකලා පුරුදු වෙයි කෙනෙකුට මේ නාම ධර්මයක් වෙන සතියක් ගෙවි යන හැටි දැකලා නොසැලී ඉන්න පුළුවන්. පමාදේන කම්පතිති සති බලං කියලා. ඒ මනුස්සයාට එනේ ගතියද කියන්නේ තාදී ගතිය කියලා. තතතාවේ කියලා කියන්නේ. තථාගත කියලා සරුවචනාංශයට වචනයක් පාවිච්චි කරනවා. එහෙව් කියන වචනය අපි සිංහලට දානවා. එතන ගියාට පස්සේ දැන් සතිය කැඩෙනවා, කැඩෙන බව දාන්නවා. කැඩුණාට මොකද? හ්ම් හ්ම් හිත නරක කරගන්නේ. ඒතර මේ මනසට හම්බෙලා තියෙන්නේ මොකද්ද? මොකක්වත් හම්බෙලා නැහැ. නැති උනේ මොකද්ද? නැති වෙලත් නැහැ. ඒ වුණාට මොකද්ද නෛර්යානිකත්වයක් තියෙනවා. මොකද්ද ඊටාම සියුම් ගැඹුරක් නැත්තම් සමතුලිතතාවයක් තියෙනවා. ඊටාම සියුම් Tamanට අයිති නැති බුදුහාඳුර අපිට රහසෙන් කියපු රහසක් අම්මා අප්පා කියලා දුන්නේ නැති ඉතිහාසෙන් භූගෝලෙන් කියලා දීපු නැති රහසක් අපිට sannivedana වෙන්න පටන් අර ගන්නවා. මේකට කියනවා මෝරච්චකම කියලා. මේකට කියනවා උපේක්ෂාව කියලා. මේකට කියනවා తත්‍රමජ්ජත්තතාවය කියලා. ලස්සනටම කියවෙන්නේ තතතාවය කියලා. එහෙව් ගම. මේකමයි මම ඔය කියපු සමයට ඉස්සලා කියපු මේ දානෙත් තියෙන්නේ. දානෙ දීලා දානෙ දුන්නා කියන එක අඳහර පහන් නැත්තම් ඒ පුද්ගලයාගේ එහෙව්කමක් වෙනවා, තතතාවයක් වෙනවා, තථාවාදී ගතියක් වෙනවා. ඒක සීලේදීට ටිකක් පන්නර හිටිනවා. සමාධියේ නම් බෙල්ල ගහලා යන තරමටම ඒක මේ කඹේ ඇවිදිනකොට කඹේට කවුරු හරි ගහන්නා වගේ මුළු ඇඟම කිලිපොළල යනවා මේ සමාධියේදී එන සමාධියයි නැත්නම් යන සමාධිය දෙකටම සමහිත පාත් ගන්න. ඒ මොකද ඒ තරම්ම සමාධියට කැම කැදරයි. මේ සමායි චෛසිකේට මේ මේ සමතෙට පුදුමාකාර කැදරකමක් තියෙන. ඉතින් මම දැන කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒක මේ මොන කර්මයක්ද දන්නේ මයි ළඟ නැහැ. මට කොච්චර සමාධිය තිබුණා කිව්වත් නැහැ කියලා කිව්වත් එදා ඉඳලා මම දැකලා තියෙනවා මම දැන ඒක මම ආශ්‍රය කරපු වේ ගිහි පන්තියට පින් සිද්ධ වෙන්න සමාධිය ගැන කවුරු හරි ආඩම්බරයෙන් කතා කරනකොට මට තරහ යනවා. ඒ මනසට පොට වැරදිලා කියලා මට හිතෙනවා. ඒක මගේ වැරදිලක් වෙන්න ඇති. කවදාකවත් තිබුණේ හැබැයි මට සතිය කියලා කියන්නේ දුක්ඛ සත්‍ය කියපු දවසේ නම් පපුවට පිහින් යනවා වගේ චා. මං හිතා හිටිනම් අම්බෝ මේ සතිය අන්තිම කෙලවර දක්වම ගෙනියන්න තියෙන එකක් කරඬුවක තැම්පත් කළ නිවන් දැක්කර පස්සෙත් වඳින්න වෙන එකක් කියලා හිතාගෙන ඉතියි. ඒ නිසා නිල්ලඹේ එහෙම ඉන්න කාලේ මෙහෙත් ඇවිල්ලා ගොඩාක් කල් යනකම් මං කවදාකවත් හිතේ නෑ සතියට ටටා කියන්න වෙයි කියලා. ටටා කියන වෙනුවට අනේ පශ්චාත්තාප වෙනවා මෙච්චර භාවනා කරපු උඹටත් සතිය නැති වෙනවනේ කියලා හැම වෙලාවෙම දෙස්තිති හිටියේ. හැබැයි මම අර පොත පරිවර්තන කොට මහසි සයිඩෝ ස්වාමීන්සේ පැහැදිලිවම ලියලා තිබුණා අමාරුම දේ තමයි අපිට මේ සතිය වැටෙන්නේ දුක්ඛ සත්‍යයට කියලා තේරුම් ගන්න එක. ඒ මොකද ඒ තරම්ම අපි ශ්‍රද්ධාව පාවා දීලා, වීර්ය පාවා දීලා, සමාධිය පාවා දීලා, ප්‍රඥාව පාවා දීලා සතිය ඉස්මතු කරගන්න. ඉස්මතු කරගත්තට ඒකත් ඇති වෙන දවස ඒක දැනගෙන අපි ගියොත් ඒ තතතාවේ යථාවාදී ගතිය ඒ පුද්ගලයාට සති සම්බොජ්ජංගය ගැන බුදුරජාන් වහන්සේ බොජ්ජංග මට්ටමේදී කියන්නේ සති සම්බොජ්ජංගම් භික්කවේ භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිනිසග්ගාන පස්සේ සති සම්බොජ්ජේ තේරුම් අරගන්නේ මේ සතිය කියලා කියන්නේ ධම්මවිචේ නෙවෙයි කියලා තේරුම් ගන්න. වීරිය නෙවෙයි කියලා තේරුම් ගන්න ඕන. සමාධිය නෙවෙයි කියලා තේරුම් ගන්න. ඒකලලා වඩන්න ඕනේ. සති සම්බොජ්ජංගේ වඩන්න විවේකී. ඕක තිබුණත් එකයි නැතත් එකයි. ඔබ හැදුවෙත් මම, කඩන්නෙත් මම. අපි මැටි මැටි පිටක් අතර ගත්ත කුඹලා ඒකේ ලස්සන කට නමපු මුට්ටියක් හැදුවයි කියලා හිතමු. මුට්ටියක් හැදුවට පස්සේ මම හිතුන්නේ නෑ මේ මැටි කොටේ ආයෙ කඩලි වල මට කුරුලෙත්තුවක් හදන්න ඕනේ කියලා විවිධ වෙලාවක් යනවා. සික් විසිබ්බ අනිත් පැත්තට අල්ල කරම ඔන්න කුරුලෙත්තුවක් කරගත්තා. ඊට පස්සේ ආයෙ මැටි කරගත්තම කලයක් හැදුවා. නමුත් මේක පිච්චුවාට පස්සේ මොකද වෙන්නේ? කොනේ පුච්චන එක තමයි තකතිරුකම කියන්නේ. පිච්චුවාට පස්සේ නම් ආයෙ වෙනස් කරන්න බෑ. නිසා සතිය නැති වුණාට පස්සේ පශ්චාත්තාප වෙන එක ස්ථිරසාර කරගත්තොත් පෘථග්ජන වෙනවා. මේක මැටි පිට වශයෙන්ම තියානිලා ඕනේ පැත්තට මේක අඹන්න පුළුවන් තත්ත්වයට ගත්තොත් අපිට තේරෙනවා මේ ප්‍රස්තාව නැති වෙලා නැහැ. සතිය කියන එක කැඩෙනවා. ආය අඹන එකයි තියෙන්නේ. මේ තරමටම අපි තතවාදී වෙන්න ඕනේ. තතවාදී වෙන්න. මේ තරමටම අපි තතතාවේ කියන එක තේරුම් ගන්න ඕනේ. අනිත්‍යද කියලා කියන ඔන්න ඔහොම එකක්. ඉතින් ඒ විදිහට මේ සති වගේ ධර්මතාවයක මේක තේරුම් ගන්න ඥානකොට අපි ගෙන ආපු රුචි අරුචිකම් පෞරුෂත්වයේ මැටි පිට මට්ටමකට බහිය. අපි මේ හදලා තියෙන සේරම කඩන්න පුළුවන්කම තියෙනවා. කඩලා ඕන වෙලාවක හදන්න පුළුවන්කම තියෙනවනම් අපිට මේකට දාස වෙන්න ඕනේ නැහැ. අනේ මේක නැති වුණොත් නැති වෙයි කියලා බය වෙන දෙයක් නැහැ. පොල්ලට ලොකු වලම් මොනවද? ඔය සුමානක පොලුකාරයක වැඩ සුමා බලංකාරයක පොල් සුමානක වැඩ පොලුකාරයට වරුවයි. නෙලන එකයි තියෙන්නේ කෙලවරක ඉඳලා. ඔය පුළුවන් නම් හිටපන් බැත්නම් හිටපන්. සතිය එන්නේ වරෙන් යන්නේ ඵලයක්. මොක හදන්නේ මම. ඒව ධර්මතාවයකට යන්නේ කියලා. අන්න එතෙන්ද ගිය මිනිස්සෙකුට තමයි මේ නැත්නම් උපේක්ෂා මට්ටමට සතිය වඩපු කෙනෙකුට තමයි මේ ස්පොඥංග මට්ටමට සතිය වඩ කෙනෙකුට තමයි මේ සතිය පිළිබඳ උපේක්ෂාව කියන එක ඇති කර ගන්න පුළුවන් වෙන්නේ එහෙම මට්ටමකට යන්නේ නැතුව සෝවන් ආදී මාර්ග වලට යන්න බෑ. එතකොට අන්තිමටම ඉතුරු වෙන්නේ මොකද්ද? උපේක්ෂාව තමයි. බොජ්ජංග ධර්ම වලත් අන්තිමට තියෙන උපේක්ෂාව තමයි. උපේක්ෂාවට ගියයි කියලා කියන්නේ කොච්චර ලැබුණයි කියලා සතුටකුත් නැහැ, නොලැබුණයි කියලා සැබිල්ලකුත් නැහැ. ඒක පුද්ගල ભેදයෙන් තමයි සරුවත් chance මෙතන මතක් කරන්නේ. නිවනට රහත් වෙච්ච යත්‍ය අපවත් වුණා පෙරුණම් වුණා කියලා නිවනට බාධාවකුත් නැහැ අඩුවකුත් නැහැ නිවන පිරෙන්නෙත් නැහැ කිය. ඔය ਸਰවඥාන්සේ දේශෝනාරාමේ ඉඳද්දී දවසක රාත්‍රී මධ්‍යම රාත්‍රියේ දේවතාවෙක් ඇවිල්ලා ඉදිරිපත් වෙලා අහනවා නන්දසි සමන කියලා. මහණ උඹ සතුට වෙනවද කියලා අහනවා. අභිනන්දනය කරනවාද කියලා. කිං ලද්දාවුසෝ බුදුජානසෝ මම මොනව මට ලැබුණාද මං? එතට අහනවා සෝචති සමන කියලා. ඔබ කනකාට වෙනද? කිං ජීතාවුසෝ මගේ මොනව නැති වුණාටද කියලා අහනවා. එහෙනම් මේ සතුටත් නැහැ කනකාටවත් නැහැ කිව්වොත් ආ ඒක තමයි කියන්න වෙන්නේ. ඒ කියන්නේ බුදු වුණත් බුදුහාමුදුරන්ට ලැබිච්ච දෙයක් නැහැ. නැති වෙච්ච දෙයක්වත් නැහැ. මෙහි තත්ත්වයක් තියේදී බුදු වෙන්න කොහොමද ප්‍රාර්ථනා පුරන්නේ? කොහොමද අදිෂ්ඨානයක් ගන්න? කොහොමද මම මේක කළ යුතුයි කියලා දැඩි කරගන්න කියන එක දර්ශනයේ කවදාකවත් විසඳන්න බැරි ප්‍රශ්නයක්. ඉතින් ප්‍රතිපදාවේ මුලදී අපිට දැඩි අදිෂ්ඨානයක් ඕන. දැඩි චේතනාවක් ඕන. දැඩි අම්මා අප්පා නැති කරන වස්තු භෝගේ ඕනේ නැහැ. ගීගී අතහරිනවා මේ සියලු දේ අතහරිනවා කියලා බුදුමාකාර එළවුන් ශක්තියක් අවශ්‍යයි. ඒක ඔලොමලකමට තියෙන හොඳ වෙලාවක්. නමුත් භාවනා කරගෙන කරගෙන යනකොට මේ එළවුන් ශක්තිය එnde එnde එnde එnde එnde එnde අඩු වෙනවා. මේක පේන්නේ නිබ්බිදාවක් විදියට. මේක පේන්නේ නීරසකමක් විදියට වැඩක් කරන්න කිසි ධෛර්යයක් නැහැ, ගැම්මක් නැහැ, එපා වෙන ගතියක් වගේ තමයි පේන්නේ. මගට එනකොට ඒ කියන්නේ වෙනදා ඉතාම ආශාවෙන් සල්ලි හම්බ කරනවා, ප්‍රිය වස්තු එකතු කරනවා, එහෙම එම කරන්නේ කරන මේ භාවනා කරන යනකොට එයා කැමති උනත් අකමැති උනත් මේවා නිකන් හුදු මැටි පිටක් විතරයි. ඔක ඕනේ විදිහට එහාට වට ඇඹෙන්න පුළුවන්. මේවා නිකන් පෙන බබුලක් විතරයි. මේක නිකන් මිරිඟුවක් විතරයි. මේක කේල් කඳක් විතරයි කියලා තේරෙනවා. තේරෙනකොට හරියට මධ්‍යම ප්‍රතිපදාව අල්ලගත්තේ නැති, තතතාවේ නැති කෙනා ඕක අත්කිලමතානියෝගයට දාගෙන ද්වේෂයටපත් කරගෙන මේවත් එක්ක ගැටෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ නිබ්බිදාව දකින්නේ ද්වේෂපද නෙමෙයි. නිබ්බිදා ඥානයක් බවට පත් කරන හැටි දන්නේ නැහැ. මේක අවශ්‍ය ශක්තියක්. නමුත් මේක කාගවත් වැරද්දක් නෙමෙයි. ඒ නිසා කවදා හෝ ද්වේෂෙන් තොරව මේ නිබ්බිදාව ඥානයක් වඩපත් වුණාට පස්සේ ඒ පුද්ගලයා ලෝකේ න්‍යාය ධර්මයන් අනුව ජීවත් වෙනවා මිසක් මේ න්‍යාය ධර්ම වෙනස් කරන්න කැසපට ගහගන්න යන්නෙත් නැහැ. කවුරු න්‍යාය ධර්ම කැඩුවයි කියලා තමයි පශ්චාත්තාප වෙන්නෙත් නැහැ. එහෙම නැත්නම් න්‍යාය ධර්ම හරියටම කරගෙන යන්න ඕන කියලා පෙරමුණ අරගෙන හටන් කරන්න යන්නෙත් නැහැ. ඇති හැටි දැකලා අෂ්ටලෝක ධර්මේ කම්පා වෙන්නේ නැහැ කියලා වචනේ අපිට හොඳ වෙලාවට සිංහලයා කටපාඩම් කරගෙන තිනවා. දැකලා කරබන ඉන්න පුළුවන් ගතියක් එනවා. අර ආධුනික වෙලාවේදී නැත්තම් ප්‍රතිපදාට පිළිවන්න පෙළපෙන වෙලාවේදී ගම් කෙනෙක් කතා කරොත් අෂ්ටෝක ධර්මේ කම්පා වෙන්නේ නැහැ කියලා ඒතුළු වෙන්නේ නෝන්ජල්කමක් කියලා. ඒක බය ආදුකමක්. එහෙම නෙමෙයි අතපය තියෙනවනම් ගහන්න ඕන, අරක කරන්න ඕන, මේක කරන්න. මැදට යනකොට මේක ආස්තික වාදයට නාස්තික වාදයට ගියහම සමාජලාවට පෙරලිසයිත වෙනවා. නමුත් කවදා හෝ මේ විපස්සනා ඥානවල නම් නිබ්බිදා ඥානෙ පෙන්නට පස්සේ නැත්නම් සතියේ නම් ඒක බොජ්ජංග මට්ටම පෙන්නට පස්සේ ඒ පුද්ගලයා තුළ එහෙම එළවුන් ශක්තියක් වේගයක් නැහැ. හැබැයි නොකර නිකන් ඉන්නේ. ගත්ත දිනචරිය හැමදාම කරනවා භාවනා හරියට කරනවා නැත්නම් කරනවා. හම්බුන්නේ නැහනේ. පහුවෙන්දා ඒක අල්ලලා කරනවා. සතතාභ්‍යාසය යනවා. ඒක නිසා අපි අර කජ්ජනීය සූත්‍ර පිළිබඳව මුල් කරගෙන මේ වගේ වැඩමුළුවක් කෙරුවා. ඒ කජ්ජනීය සූත්‍රයේ අවසානයේදී ਸਰවඥාන්සේ සඳහන් කරනවා ඒ සංග්‍රහ ගාතාවක් විදිහට නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යත්සේ යානාපි ජානාමි යම්පි නිස්සය ජායති දිව්‍ය බ්‍රහ්මේ වන්දනා කරනවලු අනේ මේ ආජඤ්‍ය වූ පුරුෂයාට මාගේ নমස්කාරය වේවා එහෙම නැත්නම් මේ උත්තම පුරුෂයාට මාගේ নমස්කාරය වේවා මේ මිනිස්සයා භාවනා කරනවා මුකොටද කරන්නේ කියලා තේරෙන්නේ ඒ ඉස්සලන සතිය වඩන්න නේද කරන්නේ දැන් සතිය කැඩුනත් ඒත් භාවනා කරනවා තිබුණත් භාවනා කරනවා ධානයක් ලබන්නත් නෙවෙයි ධාන කැඩුනත් අරහා සමානම වේගයෙන් භාවනා කරනවා ධාන ලැබුණත් අසමාන වේගයෙන් භාවනා අන්න එතෙන්ට යනකොට තමයි දෙයයන් බ්‍රහ්මයන්ට තේරෙන්නේ නැතුව යන්නේ මේ මනුස්ස හිත දැන්නම් පුපුර මෝරලා තියෙනවා කියලා. අර්ථයක් සඳහා වැඩ කරනවා නම් ඉතින් ඒක ආර්ථික විද්‍යාවට කියලා දෙන්න පුළුවන්. මේක නෑ. මේක ආර්ථික විද්‍යාව සීමා කඩ කඩළු සේරම කඩාන යනවා. ඒ නිසා ආදර්ශයක් වශයෙන් සරුවචනාංශේ නැත්නම් ওই මහා කාශ්‍යප මහ රහතන් වහන්සේලා වගේ සාරිපුත්ත මොග්ගල්ලාන මහා ස්වාමීන් වහන්සේලා නිවන් දැක්කට පස්සෙත් අපිට වැඩි භාවනා කරා. මොකටේ? විමල බඩ පස්සේ මොකටද බුදුදහම කිව්වේ කිසි කෙනෙක් එන්න එපා මං යන පාර්ලී වනයේට වෙන්න පාත ආහාරක භික්ෂුවක් කරා වෙන කෙනෙකුට එන්න දෙන්න එපා මට විවේකය අවශ්‍යයි කියලා. කීපතාවක් සරුවචාන්ස කැලියට ගිහිල්ලා භාවනා කරා. ඒ මොකද ඒ හවල් දේ සඳහා භාවනා කරනවා කියනවනේ නිවන ලැබුවට පස්සේ භාවනා කරන්න ඕනකමක් නැහැ. ඉතින් මේක හරි අමාරු තර්කයකට කියලා දෙන මේක හරි අමාරු අර්ථ ශාස්ත්‍රයට දාන්න මේක අමාරු දේශපාලන විද්‍යාවට දාන්න මේක අමාරු මේ සමාජ විද්‍යාවකට දාන. නමුත් මනුස්ස මනසේ තියෙන පුංචි ඉඩක් මේ පෙන්වන්නේ. ප්‍රයෝජනේ පිටිපස්සේ යන තාක්කල් බුදුහා කියනවා ලස්සන වචනයක් ලස්සනක් හත වචනයක් තුච්චයි කියලා. අසුචි කියලා. අත්තට වඤ්ඤා අසුචි මනුසානික්කාරණා දුර්ලභාජ්‍ය මිත්තාය. ඔය හරිම ලස්සන සූත්‍රයක් තමයි කග්ගවිශාන සූත්‍රයේ අවසාන කරනවා අත්ථට පඤ්ඤා අසුචි මනුසා යම් කිසි කෙනෙක් කාර්යයක් වෙනස පිටිපස්සේ එලවනා නම් මිනිසෙගේ යයි මනුෂ්‍යත් අසුචි කෘත්‍යත් අසුචි ලබන ඵලයත් අසුචි නික්කාරණා දුර්ලභා අජ්ජමිත්තා කිසිම හේතුවක් නැතුව ඒ නිතිපතා චාරිත්‍රයට භාවනා කරනවා සක්මන් කරනවා සිල්වත් වෙනවා දන් දෙනවා සමාධි භාවනා කරනවා අන්න එහෙම ආධ්‍යාත්මික මිත්‍රයෝ දුර්ලභයි කියලා. නිසා මුලින් නම් අපි ඉතින් හේතු කරුණු පෙන්නලා මේ මේ මේ මේ ලාභ ලැබෙනවා මේ මේ ප්‍රයෝජන ලැබෙනවා මේ මේ තෑගි ලැබෙනවා කියලා තමයි මේකට බහින්නේ. මොකද කරගෙන කරගෙන යනකොට අපිටම උත්තර දී ගන්න බැරුව යනවා නැත්තම් මටම මට උත්තර දී ගන්න බැරි වෙනවා මේ දේ කොහොම වෙනවද දන්නෙත් නැහැ. ඇයි මේක කරන්න කියලා දන්නෙත් නැහැ. හැබැයි හේතු බල ධර්මයකට නම් වැඩේ යන බව තේරෙනවා. ධර්මතාවයක් නැත්තම් න්‍යාය ධර්මයක් අනේ එතෙන්ද ගියාට පස්සේ ඒක මමත් නෙවෙයි, ඒක මගේත් නෙවෙයි, ඒක මගේ ආත්මයත් නෙවෙයි. ඒකට තෘෂ්ණා කරන දෙයක්වත් නැහැ. ඒකේ මාන්නකාරකමක් ගන්න දෙයක්වත් නැහැ. ඒකේ දිට්ඨියක් ගන්න දෙයක්වත් නැහැ. ඉතින් මේක මම පටන් ගන්නකොට කියනවා ඒක අමාරු දෙයක් අපිට මේ පැයක් ඇතුළත එකමාරක් ඇතුළත මේක සාකච්ඡා කරන එක. නමුත් මේක තර්කයට අල්ලන්න පුළුවන්. නැත්නම් මේක සුතමේ වශයෙන් හිතට දාගන්න වෙනවා. දාගෙන ඒක ওই පැත්තක දෙවිච්චාවයි. හැබැයි පුරුදු තාලෙට හරියට මේ මේ ඔලිම්පික් දුවල ගෝල්ඩ් මෙඩලයක් ගන්න දඟලනවා වගේ දඟලනවා. අපි දන්නවා ලැබෙන ගෝවා ගෙඩියක්වත් හම්බෙන්නේ නැති බව දන්නවා. කමන්නේ ගෝල්ඩ් මෙඩලයක් ගන්න වගේ දඟලනවා. ඉතින් දඟලනකොට දේවියෝ බ්‍රහ්මේ පවා. එහෙම නැත්නම් සම්මැද්දෘෂ්ටික හැම කෙනෙක්ම වන්දනා කරන ඈත ඉඳලා අනේ මේ ආජඤ්‍ය පුරුෂයාට එහෙම නැත්නම් මේ මහා පුරුෂයාට වන්දනමාන වේවා. මොකද මිනිස්සු දුවන්නෙම ප්‍රෝජනයක් වෙනස මේක එහෙම එකක් පේන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා එහෙම කෙනෙක් නිවන් දැක්කයි කියලා නිබ්බාන ධාතුවටල තියෙන අමතර ලාභයක්වත් නැහැ. එහෙම කෙනෙක් පිරිනුවම් පෑවයි කියලා නිවනේ හිස් අඩු වෙන දෙයක්වත් නැහැ. නැත්නම් බුදුහාමරෙන් අහන්න ඔබ මේ සතුරුණාද බුදුුණායි කියලා? කනගාටු වුණාද නැති වෙන දෙයක්වත් නැහැ. මේ නිසා මේක තේරුම් ගත්තර සුද්ධ කියලා තියෙන පොතක මේ නෛර්යානික සීසත් ධර්මයේ මේ ගෞතම සිරි සම්බුද්ධ ශාසනයේ පොතේ සඳහන් කළ තියෙනලු 84000ක් මේ ගෞතම සීල සම්බුද්ධ ශාසනය නිවන් දැක්කයි කිය. අනන්ත ප්‍රමාණක ප්‍රමාණයක් අනාගාමි අරියත් මේ සකදාගාමි සෝවන. මොකද එක එක්කත් මේ වෙනකම් පාටියක් දීලා නැහැ කියලා লীලා තියෙනවා. කිසිම කෙනෙක් නම් විශාල ළඟාවීමක් වේ ලබා ගන්නවා. කිසි කෙනෙක් මම නිවන් දැක්ක කියලා පාටියක් දාන්නේ නැහැ. මොකද පාටි දාන මිනිහත් ඉවරයි. ඉන්නවනම් පාටියක් දාන්න ඒ කියන්නේ පැහැදිලිම අසුචියක් තමයි. නිසා මේක අන්ධහැර පාන්න දෙයක් නැහැ. අපි මේ දේ කරනවා කියන වත බුදු වත එහෙම නැත්නම් ශාසනික බාහිරදාර කාර්යයක් අපි කරන්නේ. ඉතින් නොකර බෑ. අපි මෙතෙක් ආපු ගැම්මෙන් ආපු දේ තමයි. නමුත් ඒක ඉතින් අර බාහිර ශාසනයෙන් බලනකොට නම් මේ ඉතිරි પરම්පරාව සඳහා මන්තරෙන් තියෙන પરම්පරාව සඳහා ආදර්ශයක් පිණිස අපි කරන දේ පහන් කණුවක් වාගේ තේන තම්පෙර ගමන් කරුවෙක් වශයෙන් වටිනා සේවයක් සිද්ධ වෙනවා. මොකද මේ අවුරුදු 2600 ගෙනාවේ අපේ අම්මත් නෙවෙයි තාත්තත් නෙවෙයි අත්තත් නෙවෙයි මුත්තත් නෙවෙයි කිත්තත් නෙවෙයි කිරිකිත්තත් නෙවෙයි දත්තත් නෙවෙයි පණත්තත් නෙවෙයි කිරිකැමුත්තත් නෙවෙයි. දන්නේම නැති කෙනෙක් කරලා අපි ළඟට අවිල්ල තියෙනවා. බාහිර සාසනෙ බැලුවත් අපිට සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම අභ්‍යන්තර සාසනෙ බැලුවත් මේ මේ දේ සුද්ධ කරගන්න නැතුව නම් කවදාවත් නිවන් ලබන්න නම් බෑ. අපිට මෙහෙම කියලා අරිඹුක තරම්වත් දෙයක් හම්බ වෙන්නේ නිවන කියන්නේම කිංචනයක් නෙවෙයි අකිංචනයක්. නමුත් දානෙදිත් තියෙනවා ඒ නිවනේ ලක්ෂණ. සීලෙත් තියෙනවා ඒ නිවනේ ලක්ෂණ. සමාධියෙත් තියෙනවා ඒ නිවනේ ලක්ෂණ. භාවනාවෙත් තියෙන ලක්ෂණ. ඒ ලක්ෂණය දැනෙන්න දැනෙන්න දැන කවදාකවත් හිතට ආතතියක් එන්නේ නැහැ. ලැබුණා කියලා සන්තෝෂයක් හෝ ඒ දෙකේ තාතතියකුත් නැහැ නොලැබුණයි කියලා පශ්චාත්තාපයකුත් නැහැ නිසා ඒ තියෙන පෙළන ගතිය, තවන ගතිය මූල ධර්ම මේ උත්තරයක් මේක තියෙනවා. නැත්තම් චින්තාමේ උත්තරයක් තියෙනවා. ඉතින් මේ ධර්මදේශනා අඩු ගානේ ඒ අංශ දෙකට මේ සුත්තමේ පැත්තෙන් හෝ චින්තාමේ පැත්තෙන් හෝ වුණත් ළඟා වෙන්න පුළුවන් නම් මම හිතනවා ඒක මේ වගේ යෙදී ගත කරන පිළිවෙලට හරි වටිනවයි කියලා. නමුත් භාවනා කරන හැම චිත්තක්ෂණයකම සතිමත් චිත්තක්ෂණයකම ඒ ලක්ෂණය සතියට සතියේ ස්වලක්ෂණයක් විදිහට තේරුම් ගන්න පුළුවන් නම් හැම සති චිත්තක්ෂණයකම තදංග නිබුතියක් තියෙනවා. ඒ ඒ චිත්තක්ෂණේ නිවන් රස තියෙනවා. ඉතින් ඒක තේරෙන්න එක චිත්තක්ෂණයක් සතිමත් වෙලා බෑ. සති චිත්තක්ෂණ 4 5 6 7 8 9 10 ගැම්මට යන්න ගැම්ම කියලා ඒක කස කැමුනට පස්සේ තේරෙනවා මේක මට අයිති ධර්මයක් නෙමෙයි මේක පුරුද්දෙන් ඇබ්බැහියෙන් විනෝදාංශයක් විතර දිගට දිගට කිරීමෙන් කරන දෙයක්. ඒක කාටවත් දෙන්නත් බෑ, කාටවත් ගන්නත් බෑ. නමුත් මේක තමයි අපි මෙතෙක් සංසාරේ නොකරපු සෙල්ලම. නොකරපු විනෝදාංශේ හැමෝටම හරියන්නේ නැහැ. හරිය කෙනාට තේරෙනවා මේ ගඟ දිගේ ඉහළට යන කට්ටිය ගඟ දිගේ පහළට ගහගෙන යද්දී ඉහළට යන ගමනක් කියලා. අන්න එහෙම තේරෙන මට්ටමට ප්‍රත්‍යක්ෂයක් තියෙනවා නම් උත්කෘෂ්ටයි. ඉතින් අද ධර්ම දේශනාවත් මේ සුතමේ ඥානේ, චින්තාමේ ඥාන සහ ප්‍රත්‍යක්ෂ ඥාන පිණිස එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි පැයකමාරක විතර කාලය අරගෙන තිනවා. ඉතින් මම පුරුදු පරිදි ආරාධනා කරනවා මේ ඉදිරිපත් කරපු මතිමතාන්තර අදහස් පිළිබඳව සාකච්ඡා කළ යුතු ප්‍රශ්න කළ යුතු විවේචන කළ යුතු යමක් තියෙනවා කරුණාකරලා සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සම්මා සම්බුදුන් වහන්සේගේ සම්බුද්ධ ඥාණයට වැඩිලත් නෙමෙයි ඒ වගේම ඔබ වහන්සේ තුල තිබෙන මේ ගැඹීර ගැඹුරු ධර්මඥානය අනුව බලනකොට ඔබ වහන්සේට වැඩිලත් නෙමෙයි නමුත් මේ ධර්ම දේශනාව තුල සවන් දීගෙන ඉන්නකොට මගේ නුනුවත්කම නිසාම ඇති වූ දෙයක් පැහැදිලි කරගන්නයි මම මේ ප්‍රශ්නේ නගන්නේ ඔබ වහන්සේගේ ධර්මඥානය අනුව කල්පනා කරලා බලනකොට මම තාම පොඩි පුතයානවත් දන්නේ නැහැ. දැන් ඔබ වහන්සේ දානය ගැන සඳහන් කරමින් කිව්වා මේ දානය දෙන්න පෙර ශ්‍රද්ධාව තියෙන්න ඕන. දානය දෙන අතර සද්ධාව තියෙන්න ඕන. දානය දුන්නට පස්සේ ශ්‍රද්ධාව තියෙන්න ඕන කියලා. ඒ වගේම අනග්‍රහිත හිතකින් දානය දෙන්න ඕනක් කියලා කිව්වා. ඒ වගේම දැන් කර්මඵල විශ්වාස කරමින් දාන දෙන්න ඕන කියලා කියලා තියෙනවා. එතකොට මේ කර්මඵල ගැන විශ්වාස කිරීම තුලත් දානය දුන්නට පස්සේ ඇති කරගන්නා ශ්‍රද්ධාව තුලත් ඒ වගේම අන්ධහර පාන්නපා කියන වචනිකුත් වහන්සේ සඳහන් කළා සමහර අය විශාල පරිත්‍යාග කළා ඒ පරිත්‍යාගයේ සඳහන් කරමින් යම් යම් ලාංඡන පිහිටවනවා ඒ වගේම සමහර වෙලාවට සමහර වෙලාවදී සම්මා සම්බුදුන් වහන්සේ පුණ්‍යානුමෝදනාව කරන්න කියලා කියලා දේශනා කළා තියෙනවා නමුත් සමහර වෙලාවට අද අපේ පන්සල් වල පුණ්‍යං මුදනාවක් වශයෙන් නොවේ හතර පහ පාරක්ම ස්පීකර්ගෙන් මම ප්‍රසිද්ධ කරනවා. එතකොට අර මිනිස්යාට යම්කිසි පොදු මිනිසෙන් වශයෙන් පොඩි ආඩම්බර හැමකුත් ඇති වෙන තත්ත්වයක් තියෙනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ මේ අනග්‍රහිත හිත මේ සිහිය නිසා වෙනස් වෙනවා කියලා මට හිතෙනවා. ඒක බගෑපත් ඉල්ලා සිටිනවා මට මේක පහදා දෙන්න කියලා. මේකට උත්තරයක් ප්‍රශ්නදී අහගෙන ඉනකොට මට හිතුනේ සම්මාදිට්ඨිය විස්තර කරනකොට සරුවචනාංශයේ විස්තර කරලා තියෙනවා සම්මාදිට්ඨි අවස්ථා පහක් කම්මසගත ඥාන සම්මාදිට්ඨිය සමත සම්මාදිට්ඨිය විපස්සනා සම්මාදිට්ඨිය මග්ග සම්මාදිට්ඨිය ඵල සම්මාදිට්ඨිය කිය. ඉතින් අපි ඇත්තටම සම්මාදිට්ඨියට බැහැගන්නේ ඉස්ලාමයේ කම්මසගත ඥාන සම්මාදිට්ඨිය කියන මොන්ඩිසෝරි පන්තියෙන් තමයි. කළ කළ දේ ඵල ඵල දේ. ඉතින් ඒක නිසා මිනිස්සේ සදාචාර සම්පන්න වෙනවා. සම්මාදිට්ඨිය නැත්තම් මේක ඒ මිනිස්සු උච්ඡේදවාදයට වැටෙනවා. කපල බිපල ජොලි කරපල කියන මූල ධර්මයට වැටෙනවා. ඉතින් ඒක බුදුරජාණන්සේ නිග්‍රහ කරනවා. ඒක ඒක නාස්තිකයි කියලා. ඉතින් කම්මසගත ඥාන සම්මාදිට්ඨියට ගියාට පස්සේ මනුෂයා හොඳ දෙයක් කළොත් හොඳ ප්‍රතිඵල නරක දෙයක් කළොත් නරක ප්‍රතිඵල කියලා මේ මූලික සදාචාරයක් සාසත පාදයට වැටුණාට සදාචාරයක් තියෙන නිසා සර්වඥාන්සේක අගය කරනවා. ඒ වුණා මේකත් අටුවචාන් වංශ කියනවා කවදාකවත් මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය ਸਰවඥාන්සේ ලෝකේ හිටියත් නැතත් නැති වෙන්නෙත් නැහැ කියලා. අබුද්ධෝත්පාද කාල පවා ඒක තියෙනවා ඒවයි තමයි බෝසතාන් වංශලා වැඩ කරන්නේ. උන්වංශලා ඒක තමයි කරගෙන යන්නේ. ඒ වගේම කතාවක් තියෙනවා අපිට බර නිදහස් කරන්න පුළුවන්. කවම කවදාකවත් ඒ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය පිළිගන්න පිටිට බහුතරේ වෙන්නේ නැමයි කියන්නේ. හැමදාම සුළුතරයක්. බුදුහාමර පහළ වුණා සුළුතරයක්. ඒ නිසා අපිට ওই බෞද්ධ රාජ්‍ය පිටිලක් ඕ ලෝකේ බුද්ධහගම් කියලා කියන එක ඒ බුද්ධහගම අව탁සීවක්. ඒක අපි වැත්තක තියමුකෝ. මේ සමත සම්මාදිට්ඨිය කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය ඉන්නකොට තමයි එයාට ඊට වඩා හොඳ සම්මාදිට්ඨියක් වශයෙන් සමත සම්මාදිට්ඨිය පේන්නේ. සමත සම්මාදිට්ඨියදී කරන්නේ නීවරණ ටික අයින් කරලා කටිපක්ක විගමනේන ගම්බීරෝපි ධම්මෝ සුපාකටෝ භවයේ කියලා ප්‍රතිපක්ෂ වූ නීවරණ ටික අයින් කරපුවාට ගැඹුරක් පේන්න පටන් අර ගන්නවා. මනුස්ස මනසකට යන්න පුළුවන් අදිමානසික தত্ত্বවලට. එහෙම නැත්නම් අභිඥා වලට යන්න පුළුවන් ඉඩ ලැබෙනවා. එතකොට යාර කම්මසගතා ඥාන සම්මාදිට්ඨියෙම දියුණුවක් විදියට සමත සම්මාදිට්ඨිය යනවා. සමත සම්මාදිට්ඨිය ගියාම කම්මස්සගත ඥාන සම්මාදිට්ඨියදී හොඳ දේ කළා හොඳ සතුට වෙනවට වැඩිය බරපතල කාන්දා ශක්තියක් සහිත නිකාන්ත ශක්තියකට අහුවෙන්න ඉඩ තියෙනවා සමතේ හරි ගියාම. සමතේදී හම්බෙන අභිඥා බියහන් ලැබුණාට පස්සේ මේ මිනිස්සු පිරිහෙනවා කිව්වම කෙලොරක් නැතුව පිරිහෙනවා. ඒ මොකද බර ගාණක් එයාව මේ අනුගමනය කරන්න පටන් අරගනවා. තමන්ගේ භාවනාව පැත්තක තියලා අනුන්ට පේන කියන්න පටන් ගන්නවා. ඉතින් අන්න ඒක නොදෙන්න නොවෙන්න විපස්සනා සම්මාදිටිය පහල කරගන්න කියනවා මේ සමත සම්මාදිටිය පහල වුණාට ඕක අඳුරේට යන්න එපා. උඹ ඒක උඹේ වාසියට තියාගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වටහා ගන්න උත්සාහ කරපන් කියලා සමත සම්මාදිටිය හරහා විපස්සනා සම්මාදිටිය යනකොට එයාට මාර්ග සම්මාදිටිය ඵල සම්මාදිටිය පේනවා. නැතුව සමත සම්මාදිටිය හිටියට විපස්සනා සම්මාදිටිය හැරුණ නැත්තම් මාර්ගඵල ලැබෙන්නේ නැහැ. මුත් ලෝකයේ අතර මේ වටිනා කෙනෙක් බාටපත් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා සද්ධාසිතක මූලික පුංච පූර්ව චේතන අප්‍රචේතන අප්‍රචේතන නිසා කල්පනා කරන්න කරන්න දානයක දෙනවා වගේ ආනිසංස ලැබෙනවා කියන එක කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය ඉඳගෙන කරන විග්‍රහයක්. ඒක තමයි බහුතරේ ඉන්නේ. මෙතන ඉන්න ලෝකයේ බෞද්ධයන් අතර 99ක් විතර මේ ඉන්නේ කම්මසගත ඥාන සම්මාදිටි. බොහෝම කලාතුරකින් එක්කෙනෙක් තමයි ওই සමත සම්මාදිටියට යන්නේ. අනේ අපිට භාවනා කරන්න බෑ. අපිට වෙලා නෑ. අරකයි මේකයි කියලා ඒ දෙන භාවනා නොකරන දෙන නිදර්ශන දැක්කොත් බිමන දාපු බත් බල්ලෝ කන්නේ. ඒ තරම්ම තුච්ච කතාවල් කතා කරන්නේ. ඒ කියන්නේ ඇත්ත ඒ තරම්ම මේ මේ එදිනදා ජීවිතවල තියෙන ප්‍රශ්න. ඒ සමත සම්මාදිටියට ගියාට පස්සේ කම්මසගත ඥාන සම්මාදිටිය සෙල්ලංගයක් වෙනවා. උදාහරණයක් වශයෙන් කියනනම් අපි මේ පැයට 7600 800ක වේගයෙන් අඩි 33000ක් උඩින් යන ආශයන්තරාවකට මේ පාරේ තියෙන රෝඩ් ට්‍රැෆික් බලපාන්නේ නැහැ. එතකොට පේනවා ට්‍රැෆික් ජෑම් එක වාහන කරගන්න බැරුව හිර වෙලා දඟලනවා. ප්ලේන් එක යන එක ඉනාවි යන්න පුළුවන්. අපි තියුවා බලපාන්නේ නැහැ. ඒක නෙව නෑ කියන එක නෙමෙයි. එතන පේනවා යට පේනවා මේ හොඳටම අමාරුවක ඉන්නේ. නමුත් අපි යන්නේ වෙනම මේ තලයක වෙනම ස්පීඩ් එක වෙනම හැබැයි ඒකට ඇවියේෂන් වල නීති බලපානවා. ඊට පස්සේ ඇස්ට්‍රොනෝට් කෙනෙක් මේ කක්ෂයෙන් එළියට ගියාට පස්සේ ඒ මනුස්සයාට ආසියන්තර වලට ප්ලේන් එකේ බානකොට තියෙන නීති බලපාන්නේ නැහැ. ඒ වගේ එක එක තලව ඉඳලා බලනකොට අපිට පේනවා අර රෝඩ් ට්‍රැෆික් වල ඉන්න මනුස්සයයිදී හැම එකටම තද වෙලා ඒ මොකද මේ මනුස්සයා ඉන්නේ මේ පොළවේ ගුරුත්වාකර්ෂණයේ වාත ගෝලයේ යටම ඉතින් එයා අහුවෙලා තියෙනවා. ඉතින් කම්මසකතා ඥාන සම්මාදිට්ඨියේ ඉන්න අපට පුළුවන්. මොකද ඒකේ ඉඳද්දිම සමත සමාධියට ගියාට කම්මසගත සමාධියට ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. නිෂ්ප්‍රභ වෙන්නේ. නමුත් එයා වෙන දෘෂ්ටි කෝණයකින් තර බලන්න. එතකොට පේනවා මේක නඩත්තු කරන්න අමාරුයි. අමාරු වුණාට මේක අභව්‍ය හෝ සෞඛ්‍ය සම්පන්න නොවෙන්නා හෝ අතාත්වික දෘෂ්ටි කෝණයක් නෙවෙයි. බුද්ධ හජුත්‍යනසල දැකලා කතා කරන්නේ. මීටත් උඩ තව තියෙනවා මට්ටම්. බර්ඩ්ස් අයි විව් එකේ බලනකොට වෙන වෙන දේවල් පේනවා. ඒක නිසා අපිට මේ ඔක්කොටම ගැළපෙන එක න්‍යායක් හදන්න බෑ. හැදී යුතුයි අපි ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුයි කම්මස කතා ඥාන සම්මාදිටියට මාර්ග ඥානදී අවබෝධ විය යුතුයි ඵල ඥානෙ අවබෝධ විය යුතුයි කිව්වොත් මේ ඉතින් වෙන්නේ නැහැ. මොන්ටිසෝරි පත්තියට බෑ PhD කරා. කරගෙන කරගෙන යනකොට මේක තමයි ආනුභූමී ප්‍රතිපදාව කියලා කියන්නේ. තමන්න පුළුවන් තරම් පටන් ගන්න කරගෙන යන්න බෑ මතක තියාගන්න තව ගොඩාක් යන්න තියෙනවා. හැබැයි මේ ආපු ටික උනත් මගේ පුද්ගලික ශක්තියෙන් මම මේ කරගත්තා. කවුරුත් දීපයක් නෙවෙයි ඒ නිසා ඒ ටික පුංචි කරන්න එපා. ආන්නෙම කරගෙන යනකොට අපිට ප්‍රශ්න වෙන්නේ අපි මේ මගේ මට්ටමේ සමාජ මනින්න හදනවා. මේ පන්සල් වල ප්‍රශ්න විසඳන්න හදනවා භාවනා කරන්න වෙයි. කරන්න බෑ. ඒ පන්සලේ හැමෝම වේරගත්තා. අපි ওই පුළුවන් විදිහට සතිය පිටවගෙන ඉන්නේ. තාම මගේ ඉතල දුන්නා වාසස් දාපි මම එනකොට ආවේ කොක්පිට් එකේ. පයිලට් හම්බෙලා කිව්වා මම මේවා බණම් බණම් කියනවා බණ කියනකොට පොඩ්ඩක් මට කියලා දීපන් මේ බොරු කියන්න බැරි කියලා. ඊට පස්සේ ඌ දාලා පෙන්නවා හරි ගැස්සලා පෙන්නවා මෙහෙමයි මෙහෙමයි ස්වාමීන් වහන්සේ කියලා මේ පැපිලි අනේ කොල්ලෙක්. මොකද මම ගෝ මේව කියන්න ගියාම මිනිස්සු මාව පයිලට් කෙනෙක් විදිහට සලකනවානේ තමයි. ඇස්ට්‍රොනොට් කෙනෙක් විදියට. ඉතින් මේ මනුස්සයා කිව්වා සානික ලැජ්ජයි මට අපේ නෝන නම් භාවනා කරනවා මම නම් භාවනා කරන්නේ. හැබැයි මේ සබ්ජෙක්ට් එක මම දන්නවා. කියලා මට පෙන්ලා දුන්නා. ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ දැන් දේශනාවේදී කියවුණා මේ සබ්බපාපස්සකර වගේ බදලා අර සතුන් නොමරණ එක සතුන් මැරීමෙන් වැළකීමෙන් සිටීම දානයක් වෙනවටත් වඩා හොඳයි කියලා දැන් ස්වාමීන් වහන්සේ දැන් සතෙක් මැරෙන්න මේ දැන් ඊට බඩගින්නේ නියදුනොත් මැරෙන්න ඉඩ තියෙන හින්දා දාන දෙන්න හිතුනොත් එතනදී ස්වාමීන් වහන්සේ දාන දෙන්න පෙළඹෙන්නේ පංචශීලයක් නේ ඒක සමහර තැන්වලදී සීල සීලේ මුලින් පෙළඹෙන්න පුළුවන් දානයක් දෙන්න කියන එක නවස්කාර දෙන්න පුළුවන් නේද මොකද ප්‍රශ්නේ එතකොට මම කියන්නේ හැම තිස්සෙම දානය දැන් මයිකේට කතා කරන්න ඕනේ හැබැයි. සයනස් මම කියන්නේ දානෙත් එතනදී කියන්නේ සීලයක් රැකගෙන දෙකම කෙරෙනවා. එච්චරයි. ඒක තමයි මේ මේ මුළු කතාවෙම එච්චරයි කියන්න හදන්නේ. කිසියම් තැනක අරකට තුච්ච කළා කතා කරන්න කියන්නේ නැහැ. අපි වැඩි ප්‍රස්තාවල් ලැබෙනවා. හොඳ වඩා හොඳ. එතකොට වඩා හොඳ කරනවා කියලා කියන්නේ හොඳ අයින් කරුවයි කියලා ගැ තුච්ච කළා නීච කළා චි කියන්නේ නැහැ. එතකොට අපේ අතීතෙන්නේ අපි නීච කියවන. භාවනා කරන කෙනාට පුදුමාකාර ප්‍රස්තාවල් හම්බ වෙනවා. වඩා හොඳ ලීස් ෆ්‍රික්ෂනල් පාත් කියලා තියෙන. අඩුවම ෆ්‍රික්ෂන් දෙන පාත් එක හම්බ වෙනවා. හම්බුණාට පස්සේ අපිට තියෙන ඕනේ ඔපචුනිටිස් වෙන්න ඕනේ. වහාම යන්න ඕනේ. ක්ෂණ සම්පත්තිය පාවිච්චි කරලා ඒකට යන්නේ. එතකොට අනිත් ඒවා ඉබේම සිද්ධ වෙනවා. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් නායකත්වයේ දීගෙන ඉස්සරහට ගියොත් එයා කළ යුතු ප්‍රධාන දේ කරනකොට අනිත් ඉබේම ඊටු ටික සිද්ධ වෙනවා. අපි ඒකේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා සටන් කරන්න ඕනේ. අපිට බලන්න තියෙන්නේ මේ ඇරෝ හෙඩ් එකේ මේ එජ් එක බලන්න. එජ් එක බලනකොට අනිත් ඒවා පුදුමාකාර විදිහට සිද්ධ වෙන්න පටන් ගන්නවා. මගේ ජීවිතේ මම හරීම අඩුයි දන් දීලා තියෙනවා. මොරකන්නම් කරලා තියෙනවා. ආයෙ මොකුත් නැහැ. කඩේකට ගිහිල්ලා සල්ලි ගෙවන්න නැතුව කන්න පුළුවන් වුණොත් මට දවස් තුනක් විතරනකම් පුදුම සතුටක් තියෙනවා. <laughs> ඔය ට්‍රිප් එකක් ඕගනයිස් කරා යුනිවර්සිටි එකේ ඉඳද්දී මම තමයි බැච් ට්‍රිප් එක තැනක තල්ලි කිව්වේ නෑ. ඒ කට්ටිය එකතු කරන ගිහිල්ලා ඔක්කොම හරි ගැසී හැම කෙනාම මට සලකනවා. ඉතින් මට මට ඒකේ ලැබෙන දෙයට වැඩිය හරි ලොකු ත්‍රිල් එකක් තියෙනවා. ඒක මුස්ලිම් මිනිස්සුගේ දෙමළ මිනිස්සුක එච්චාම තව සන්තෝෂයි. ඒකෙන් පුස්තකාලයෙන් පොතක් උස්සන එක. හොඳ නීති දාලා හරි ගසලා තිබ්බොත් එහෙම හොරකම් කරන්න බෑ කියලා කිව්වා. මේ යුනිවර්සිටි එකේ මේ මෙඩිකල් ෆැකල්ටි එකේ අපරාධ පරිශන අංශේ පෙන්ලා තිබුණා මයික්‍රොස්කෝප් එකක් හයි කරලා බුලට් එකක් ඔලුවට වැදිච්චාම මේමයි ඒකට වෙන්න ඩැමේජ් එක. ඇඟට වැදිච්චාම මේමයි කියලා බුලට් හෙඩ් එක මයික්‍රෝවේ මයික්‍රෝවේ යට කන්නඩි උසගෙනවා. අරක බලන්න ගිහලා හරියට මෙහෙම කරගෙන ඉන්න ගම ගිනල්ලා බං හරියට කනගාටු නැ ඇති වැඩකුත් නැහැ. ඒ වුණාට මේ අපරාධංශේ කරන්න හදනවා මට පුළුවන්. ඒ මා නටන කකුල ඊජ්ජි කපන හොරකමක් තිබුණා මම ඒක. හැබැයි දැන් මං මං දානෙ කියලා යන්නේ නැහැ. හැබැයි මං දන්නවා පුදුම දැන් මං මණ්ඩ සතුටේ ධර්ම දානෙ දෙනවනේ දැන්. සබ්බ දානං ධම්ම දානං ජිනාති. මට හම්බ වෙන තරම් මෙතන ඉන්න එක්කෙනෙකුට හම්බ වෙන දවසකට දාන දෙන්නේ. පුදුමාකාර අවස්ථාවක් මට හම්බෙන්නේ. ඒක නිකන් ඔය සිද්ධ වෙනවා. මට ඒකට අන්ධහර පාන්න මොනවාක්වත් දෙයක් නැහැ. මම හිතනවා මම තව ඉස්සරහට ගියොත් එහෙම තවත් ඕනේ තරම් අතපහුව වෙච්ච ඉවට එහෙම වන්දි ගෙවන්න දානේ හම්බෙනවා. යා සත්ත පහකට ගණන් ගන්න එපා. මොකද අපි අපි ඊට වැඩි වටිනා දෙයකට අපි යන්න හදන අපි විපස්සනා කරන්නේ. අපි දීලා දාන්නේ රුචි අරුචිකණ්ඩේ. අපි දීලා දාන්නේ පෞරුෂත්වේ. අපි දීලා දාන්නේ මගේ මම ආයනේ. ඒ නිසා මේ මේ මේ මේ කියන එකෙන් මං කියපු දෙයට විරුද්ධව යන්නේ මං කියන්නේ වැඩි වැඩි හොඳ අවස්ථාවල් පොඩි වියදමකින් වැඩි පිනක් නැත්නම් අධි කුසලයක් කරගන්න අවස්ථාවල් තියෙනවා ඒක නිසා මේ මුල් ටිකේ එච්චර දඟල දඟල ඉන්න බෑ යන්න ඉස්සරහට ගියාට පස්සේ ඒව තොග වෙලඳාමට ගන් සභා බිස්නස් නේ නගර සභා බිස්නස් ඊට පස්සේ මහා නගර සභා බිස්නස් වලට යන්න පුළුවන්. ඒක ඒ පුදුමයි ඒ ශාසනයේ තියෙන ඒ කස කැවෙන ගතිය එන්නේ එන්නේ එන්නේ කස කැවෙන ගතිය යනකොට තේරෙනවා මෙතන පුද්ගලයක් මොකක්වත් නෙවෙයි ධර්මතාවයක් තියෙනවා. ඒ ධර්මතාවය වැඩ කරන්න පටන් ගත්තට පස්සේ අර කරවව ඔක්කොම ඇත්තට මිනිස්සු අනුකම්පත් කරනවා. ඒක හැදිච්ච ගෙදර නැහැදිච්ච එක වගේ හිටියට මොකද දැන් එන්නේ එන්නේ හැදෙනවනම් මම දැනේ මං හිතුවට වැඩිය මිනිස්සු මේ ඒ පව් වලට සමා කරන ගතියක් තියෙනවා. ඒ නිසා ඒ දෙයි කරාට දැන් හොඳට ඉන්නවනේ කියලා අනුකම්පා කරනවා. හැබැයි ඒක එහෙලිදරව් කරන්න මේ මමයි මමයි මම කරලා තියෙනවා වසන් ගන්න යන දැන ඒක හිතලා කරපුවා නෙවෙයි මේ කොඩුකම දැන් උනත් කරනකොට කියන්න තියෙන්නේ මෙහෙමයි මේ කරන්නේ නම් මම මේක තමයි මෙහෙම වෙලා තියෙන්නේ ඉතින් මොකද කරන්නේ එතකොට ඒක සමාජය පිළිගන්න මේ මනසක වැරද්ද මගේ වැරද්ද අපි මේ හදන්න ඕනේ අපි මේ හරි ගැස්සලා දෙන්න ඕනේ කියලා ඔක්කොම මේ වැරදි හරි වැරදි ඔක්කොම හදා බෙදා ගන්න තැනට යනවා ඒක එතකොට මේ සෝෂල් ෆිනොමිනා එකක්. ඒක නිකන් සමාජමේ සංසිද්ධියක් වෙනවා කෙනෙක් නෙවෙයි. ඒක තේරුම් ගත්තට පස්සේ තියෙන මේ මුළු ලෝකයේ ඒ තදතාවයට, ඒ න්‍යාය ධර්මයට ඉඩ දෙන්න පුළුවන් නම් හොඳම දේ තමයි අත දාන්න යන්න එපා. පැනලා දෙන්න යන්න එපා. අවස්ථාවල එන ඕනේ තරම් කරගෙන කරගෙන යනකොට ඒක නිකන් අර මලක් පිපෙනවා වගේ එහෙම නැත්නම් gediyak ඉදලා වැටෙනවා ඇඹුල් රස පැණි රසට හැරෙනවා වගේ වැඩ පිළිවෙලක් තියෙනවා. නිබ්බිදා කියන වචනේ තේරුම කියන්නේ නිර්වින්දන කියන වචනේ තමයි නිබ්බිදා කියලා වෙලා තියෙන්නේ. අපි දැන් ලෝකයේ රසවින්දනේ නෙදුවන්නේ. අපි ලෝකයේ දුවන්නේ රසවින්දනේ දිගේ වඩා හොඳ එකට වඩා හොඳ සැපට අරගෙදී හොඳයි නරකයි දෙකටම සමාන වෙනකොට ඒ වින්දනය නිකන් මේ හිරි වැටිච්ච එකක් වගේ. නෑ ඒකේ මේ අරක ලැබෙන්න ඕනේ මේක නොලැබෙන්න ගන්න දෙකම එක සමාන ගතියක් එනවා. නිබ්බිදාව කියලා කියන්නේ නිර්වින්දන කියන එකෙන් ආපු එකක්. ඒ නිසා ඒක පේන්නේ රසකාමීන් දකින්න ඒක නෝන්ජල්කමක් කියලා. රසලෝලයා ඒක දකින්න මේ විනහට කිසි හරපද්ධතියක් නැහැ. මේකට තේරෙන්නේ නැහැ. හරකයි පිටේ මේ මේ බూరు පිටේ හකුරු බැඳ වගේ කියලා හිතෙනවා. නමුත් නිබ්බිදාව ඉන්නේ කෙනා දන්නවා මම කුප්පන්න බෑ කාටවත් දැන් කියලා. අරක දෙන්නම් කියලා පගාවක් දීලා අල්ලන්නත් බෑ. තෝ මරනවා කියලා පීයක් එල්ලුවට දෙයක් නැහැ ඉතින්. ඒ නිසා නිබ්බිදාව ඉන්නේ කෙනා සැලෙන්නේ නැහැ. කලකිරීම කියන වචනේ එනවා නිබ්බිදාවේ ද්වේෂතාවගතව මේ මේ නාස්තික පැත්තට ගියාම නමුත් කලකිරීම කියන වචනේ තමයි උක්කටලි බව කියලා කයි කලකිරි කියන එක උක්කටලි කියන වචනේ සිංහල වචනයක් එතකොට නිබ්බිදා ඥාන නිබ්බිදා ඥාන කියලා කියන්නේ මම රිමෝට් කන්ට්‍රෝල් එකට අහු වෙන්නේ නැහැ කවුරුත් එහි ඉඳලා බොත්තම් මිරිකුවට අහු වෙන්නේ මේ කිපෙන්නේ නැහැ කුප්පන්න බෑ කාටවත් ඇවිල්ලා නලවන්න පිනවන්න බෑ. එතකොට මේ පුද්ගලයාගේ තල තුනකමක් තියෙනවා. ඒ නිසා දේවල් දකින්න නැතුව නෙවෙයි, බුද්ධි බින්ද නැතුව නෙවෙයි. නමුත් ඒවට නිකන් වාල් ගතියක් නැහැ. ඒවත් නිකන් මේ දැඩි සංවේදීකම් නැහැ. දැක්කට මොකද නොදැක්කා වගේ ඉන්න පුළුවන්. ඇහුණට මොකද නැහුණා වගේ ඉන්න පුළුවන්. මේ නිබ්බිදාව කියන එක වෙනම විස්තර කරනකොට එක විදිහකුයි නිබ්බිදා ඥානය කියන ගන්නකොට තව විදිහකුයි විස්තර වුණාද කියන එක මට ගැටලුවක්. ඇත්තටම කොයි වචෙන් වුණත් පසුබිමට සාපේක්ෂව තමයි ගන්න තියෙන්නේ. නිබ්බිදා ඥානයේ තෙක්ම ආදීනව භංග දැන් නිබ්බිදා ඥානයේ යනකම්ම අපි මේ කොහොම හරි දවල් මිකිල් රෑ දැනියල් සෙල්ලමක් දාලා මේ කාමයටම තමයි කාමයෙන්ම තමයි සැප විඳින්න හදාන්නේ. එදාට තේරෙන පටන් අරගන්නවා මේක සර්පේ. මේකට කැඹිරිල්ලක් තියෙන්නේ. ඒ නිසා මට කවදද මේක මේකෙන් තොර වෙලා තොර වෙලා කියලා කියන කාමයට වෛර කරනවා කියන එක නෙවෙයි. මෙහෙම කියමු අපේ හිත මතු පිටට ගිහිල්ලා රූප බලමින් ඇහත් එක සෙල්ලම් කරනවා, සද්ධාහමෙන් කනත් එක සෙල්ලම් කරනවා. ඒ නිසා අපේ හිත තියෙන්නේ අද්දර නිකන් එලිපත් ඉන්න බලලා වගේ එළියට පනින්න බලාගෙන. නමුත් කවදා හරි සමත සමාධියකට අවයි කියලා කියන්නේ බාහිරට යන වෙනකොට ඇතුළට යනවා. ඇතුළට ගියාම හම්බ වෙනවා විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛයක් අර රූප සද්ද ගන්ධ වලින් කවදාකවත් විඳ ගන්න බැරි එකක්. එතකොට එයාට දෙකක් තියෙනවා දැන්. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව විඥාණය ලබන්න පුළුවන් ත්‍රිසංහා සමාන පු탁ජන සුඛේ. එහෙම නැත්නම් සමතයෙන් ඇති කරගත්ත නිරාමිෂ සුඛේ. ඉතින් මේ දෙක දකින්න පේනවා මේ ආමිෂ සුඛේ සඳහා මිනිස්සු කොච්චර ඊර්ෂ්‍යා කරනවද වෛර කරනවද දේශපාලන කරනවා අනම් මනම් කරලා මොකද්ද ලබන්නේ ඊටදී මේක කොච්චර හොඳද මේක නිර්ආමිෂ ලැබෙන නොමිලේ ලබන්න පුළුවන් අනිත් එක නිතරංගෙන් හම්බෙන්නේ කීච රණ්ඩුවකුත් නැහැ <coughs> එතකොට ඉතන මේ කාමකදී හරියට බල්ලෙක් අසුචිත දඟලන්න වගේ කබරේක් මේ බලුකුණකට දඟලන්න වගේ තියෙන බොරු නෙවෙයි නමුත් අර සබ්බෙත් මිනිස්සේ ඉතන චි කියලා අන්නේ වගේ එතකොට කාම වස්තු පිළිබඳව යම් කිසි විදියක පේනගේ තුච්ච පහත් ගතිය. ඊට පස්සේ සමතයට ගියේ කරනට වැඩි විපස්සනා කරපේකන තේරුම් ගන්නවා නොසලින ගතිය හොඳයි. සමතේ ලැබෙන නිරාමිස සපේටත් වැඩිය. නිසා අවේදිත සුඛේ දකපේකනට නිරාමිස සුඛයත් පේන්නේ අර සාමාන්‍ය සමත සුඛේ දක්වනට කාම වස්තු දැක්කා වගේ තමයි. ඒකත් අතාරිනවා. මේ හැම එකටම හේතු වෙන්නේ මෙව්ව කෙනේ අභිරමණය කරන්න නැති කතියේ. අභිරමණය කරපු එකන සාපේක්ෂ දෙයක් දැකපු නිසා වඩා හොඳ දෙයක් ලාමක දේ පැත්තක දානවා. ඊට පස්සේ ඊට දෙවිය සාපේක්ෂව සියුම් දෙයක් දකින්න මේකත් පැත්තකට දානවා. පැත්තකට දැමෙනකොට ඒ වස්තු පිළිබඳව ඒ කාම වස්තු හෝ සමත සමාධි පිළිබඳව වින්දනය, අභිරමණය, රසාස්වාදය හැලෙන්න පටන් ගන්නවා. ඒක තමයි නිබ්බිදා ඥානයක් වශයෙන් වෙන්නේ. ඒකට ඒ පුද්ගලයා වැටෙන්නේ උපේලා මහන්සියලා හම්බ කරන සැපයකින් නෙවෙයි. නිකම්ම ධර්මමය ධර්මමය සැපක් එන්න පටන් අර ගන්නවා. නිර්ාමිෂ සැපයක් හරියට දිව්‍ය ලෝකෙ ගිය දෙයියන්ද පෙරකල පින් අනුභවයෙන් ලැබෙන මේ නිර්ාමිෂ සුඛය වගේ. භාවනා කරන්න කරන්න කරන්න කරන්න අරව නොලබනවා නෙවෙයි මූලික අවශ්‍යතාවයන් සඳහා උපයෝගීතාවයට පාවිච්චි කරනම දල්ලබදාන කරේ බැඳගෙන බඩේ බැඳගෙන මේක මම මේක මගේ කියාගෙන නටන දෙයක් නැහැ. ඒ හැලෙන ගතිය තමයි නිබ්බිදා වෙනවා. නිබ්බිදා කියලා පාවිච්චි වෙන්නේ. විතාව කියන්නේ භාවිතාව වදනේ කියන එක. නිබ්බිදාව කියන්නේ. විතා විතාව කියන්නේ භාවිතාව වදනේ කියන එක. නිබ්බිතාව කියන්නේ භාවිතා නොකිරීම, භජනය නොකිරීම කියන එකයි භාෂා නිරුක්තියන්නේ. ඔව් ඒ කියන්නේ භජනය කරනවායි කියලා කියන්නේ භජନ୍ତି සේවಂತಿ ච කාරණත්තා නික්ඛාරණා දුර්ලභාජ්‍ය මිත්තා. අපි භජනය කරන්නේ සේවනය කරන්නේ අර්ථයක් පිණිස. නිබ්බිදාව කියන්නේ නොකිය. එහෙම එහෙම අර්ථයක් නැහැ යාට. ඒක නිසා මේක නැති වුණත් මේට වැඩිය හොඳ එකක් හම්බ වෙන බව දන්නවා. එතකොට මේ මේ මේ කියන්නේ නිරුත්‍යත්ව ගන්නත් පුළුවන්. නමුත් මේ නිරුත්‍ය යන්නේ චින්තාමය ඥාන දක්වා පමණයි. ප්‍රත්‍යක්ෂ ඥානට යනකොට විමුත් නිරුක්තියත් අසරණ වෙලා තමන්න තේරෙන පටන් ගන්නවා බුදුරජාන් වහන්සේ දැකලා අත්දැකලා මේ කියන දේ අපිට මේ සුතමෙන් අහන්නත් පුළුවන්, චින්තාමෙන් යන්න පුළුවන්. අත් දකින්නේ උදාහරණයක් වශයෙන් කියනවනම් ආස්වාසයේ හිත තියාගන්න උත්සාහ කරන කෙනා හොඳට ආස්වාසය එනවා නැති වෙනවා ප්‍රස්වාසය එනවා නැති වෙනවා දකින්නට සතුටක් ඇති කරනවා. දැන් මගේ හිත සද්ද වේදනා හිතුරු නැහැ ආස්වාස් ප්‍රස්වාසයේ තියෙන. ඒක හොඳට බලාන ඉන්නකොට ඉන්නකොට මේ ආස්වාස් ප්‍රස්වාසයේ ටිකක් මේ නිවෙන්න පටන් ගන්නවා. සීතල වෙන්න පටන් ගන්නවා. ඒතකොට චි මෙච්චර ලස්සන කනවැල අල්ලගෙන යන තිබුණු අත්වල දැන් තුනී වේගනේ යනවනේ. දැන් මේක මේ ලැබිච්ච ලාභයක් නැති වෙන්න වගේ තමයි හිතෙන්නේ. ඒතකොට ආමිෂය ගැන හිතන කෙනාට හිතෙනවා යකෝ මේ කනවැල අල්ලගෙන තිබුණු නැත්තම් අත්වල අල්ලගෙන තිබුණු අත්වල නැති වෙනව නේද කියලා. නෝ නිබ්බිදා ඥානය ගැන හාංකාවක්වත් තියෙන කෙනෙකුට තියෙනවා දැන් මම කාමවස්තු අයින් කරන්න මේක අල්ලගත්තට දැන් මේකත් ගෙවෙනව නම් හොඳයි නේ කියලා. ඒක අමතර ඥානයක්. දැන් අල්ලගත් එකත් ගෙවීමෙන් පවතින්නේ. කාමවස්තු ගෙවන්න මේක ගත්තා මේකත් ගෙවීමෙන් පවතිනවා. එතකොට එයාට ආස්වාසේ ඇතිවීම දකින්නට වඩා ආස්වාසේ නැතිවීම, ප්‍රස්වාසේ නැතිවීම නිබ්බිදාව පැත්ත මේ Nirodhe පැත්ත දකින්නකොට ඒක මේ නිර්මාණශීලී ප්‍රගතිශීලී මනුස්සයට වෙන්නේ අවමංගල්‍යයක් වගේ. නිබ්බිදා වහලෙච්ච කරණ තේරෙන පටන් ගන්නවා. දැන් මම මේක ගෙවිලා යනවා දකින්න බොහෝම ලස්සනට. ඒක දිහා බලන ඉන්නවා හරියට මේ මංගල කාරණාවක් දැක්කා වගේ භද්‍ර දෙයක් දැක්කා වගේ ගෙවන් කිරීම, ඡය වීම, වැය වීම, නිරුද්ධිය, නිරු නිරුද්ධ වීම මේ සුබයක් භද්‍රයක් විදිහට බලන්න පටන් අර ගන්නවා. මේක තමයි බුදුරජාණන්සේ කියන්නේ පටිශෝතගාමී කිය. මේ ගංගදිගේ පල්ලෙහාට යන එකක් නෙමෙයි. ගංගදිගේ ඉහළට යන ගතියක් තියෙනවා. ඉතින් මේක මේ භාවනාවේ ප්‍රශ්න නෙමෙයි මේ තියෙන්නේ දෘෂ්ටි ප්‍රශ්නයක්. භාවනා කෙරුවත් මේක එනකොට ඒක හරිදේ කියලා තේරුම් ගත්තේ නැත්නම් ඉතින් මේ මනුස්සයා ඉතින් අර මං කියපු විදිහට ගුරුවරු මාරු කරනවා, භාවනා ක්‍රම මාරු කරනවා, කර්මතහන මාරු කරනවා, අයියෝ මට හරියන්නේ නැහැ කියලා පශ්චාත්තාප වෙනවා. ඒ නිසා නිබ්බිදාව පහළ වෙච්ච කෙනෙකුට නම් ගෙවන් කිරීම, ඡය වීම, වැය වීම යට තියෙන මේ පුදුමාකාර මේ තෙදක් පුදුමාකාර මංගල ලක්ෂණයක් භද්‍ර ලක්ෂණයක් පේන්න පටන් අර ගන්නවා. ඉතින් මේ මිනිස්සුන්ට කියන්න බුණා මේ මිනිස්සු පෙර ආත්ම ඉඳලා ගෙනල්ලා තියෙනවා. අම්මලා තාත්තලා කොච්චර කිව්වත් මේ ඇති වෙන පැත්ත බලපන් කියලා මේ මිනිස්සු බලන්නේම නැති වෙන පැත්ත තමයි. බලලා ඒකෙන් මොකද්ද මේ ආධ්‍යාත්මික සුඛයක් ලබනවා. වේද වේද කියලා කියන විඳිනවා නිබ්බිදා කියන වචනේ ඔය මහත්තයා පෙන්න විදිහට නිරුත්තියකුත් තියෙනවා වින්දන විඳිනවා නිර්වින්දනය කරනවා නිර්වින්දනය කරනවා කියලා කියන්නේ විඳීම අබිරමණය කිරීම එහෙම නැත්නම් රස ආස්වාද කිරීම එච්චරම කරන්නේ ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරනවා ඒකෙන් තියෙන මේ අත්දැකීම ලබනවා අපි කියන්නේ මේ සාහිත්‍යයේ වශයෙන් යමක් අලංකාර භාෂාවෙන් හුවා දක්වනවා එහෙම නැත්නම් මොකද්ද කියන්නේ එක්සජරයිස් කරනවා කියලා මේ අතිශෝක්ති කරන්නේ මේ මුළු ලෝකෙම තියෙන අතිශෝක්තියක් විතරයි. තන්නිකර අතිශෝක්තියක් තියෙන විතරක් තියෙන ඒක කියනවා අතිශෝක්තිය බොරුවගේ මල්ලි කියලා කියනවා. බොරුවම නෙමෙයි බොරුව නම් අපාගාමි අතිශෝක්ති ලස්සන පැත්තක් තිබුණට ඒකෙන් කරන්නෙම පුම්බල පෙන්නනවා. ඒ නිසා සරුවචනාංශික ආව අතිශෝක්තිය නෑ. උන්වංශයට ඕනනම් පුම්බල වෙන්නන්න පුළුවන් ඕනනම් අව탁සිරු කරන්න පුළුවන් කවදාකවත් නෑ උන්වංශය ඇති හැටි කතා කරනවා. ඒ නිසා උච්ඡාදනන්ත ජඤ්ඤා අපසාදනන්ත ජඤ්ඤා නේව උත්සාදේති න අපසාදේති. සාහිත්‍ය කියලා කියන්නේ තන්නේ කර මවාපෑමක් තමයි. අතිශෝක්තියක් තමයි. ඒ නිසා අපි භාෂාවේදී අපි උදේදලා හැන්ද වෙනකන් කවදාකවත් ඇතිදේ ඇති හැටි කියන්න අපට බෑ. අපි අනිත් එක්කනට හිතව දින්න පොඩ්ඩක් ඒක උපදාලා කියනවා. පොඩ්ඩක් ඒක අඩු වැඩි කරලා කියනවා. ඉතින් අන්තිමට තේරෙන්නේ නැහැ අපේ අදහසකුත් නැහැ එහෙම කියන්නේ. නමුත් කියලා බලනකොට මේ කළු පාට වමනේ කරපුවා කිව්වහම කපුටු තට්ටක් වගේ වමනේ කරුවයි කියලා කියනවා. අර මනුස්සයා කියලා කියනවා මේ කපුටු තට්ටක් වමනේ කරන්නේ. පල්ලෙය යකෝ යන්නේ එහෙම නෑ මං ඇහුවනේ මේ හරියා කිව්වනේ. ඒ මනුස්සයා කියලා කියනවා අනේ ඔයා දන්නේ කපුටු තට්ටු දෙකක් වමනේ කරලා. තව ටිකක් ගියාට පස්සේ කියනවා කපුටෙක් වමනේ කරලා කියලා. අන්තිමට කපුටු හතර දිනක් වමනේ කරුවයි කියලා අතින් අතට යනකොට ගිහිල්ලා. එක්කෙනෙක්වත් බොරු කියලා නෑ. අසරසනන්ත මේ මේ වගේ මේ භාවනා වැඩසටහන් වලට ඇත්තටම සහභාගී වෙලා දවස් කීපයක් ඉන්නකොට අර මෙතන තියෙන පරිසර සාධක වාගේ දේවල් සහ අර තියෙන සීල පිළිබඳ හොඳ මත්තමක් ඒ කියන්නේ සීල පිළිබඳ හොඳ තමන්ට හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවා මම නම් මගේ අනිත් මුලාවුන්ට මම සීලය පිළිබඳව මට සහතිකයක් ගන්න පුළුවන් කියන අර නිත්‍ය සංඥාවට එනවා කොහොම කරත් ඒක ඇති කරගන්නවා නමුත් අර ඇත්තරම මෙතන එළියට ගියන් පස්සේ පරිසර සාධක වෙනස් වෙනකොට අර තියෙන සීලයේ තියෙන පිරිසිදුකම ටිකෙන් ටික ටිකෙන් ටික අඩු වෙන්න පටන් ගන්නවා. ඒක අපි කැමතුණත් අකමැතුණත් වෙනවා. කොහොම විට අපි ඒකට ඇත්තටම අවත පරිසරයට තමයි ඒක චෝදනාව අපි දාන්නේ. ඒ නිසා තවත් සීලය ගන්නවා. තවත් සීලේ අපිරිසිදු වෙනවා. ඒ නිසා මෙන්න මේක ඒතර සීලය අඩු වුණාම අර භාවනා පිළිබඳව තියෙන අර වාඩි වෙන ප්‍රමාණය එහෙම නැත්නම් ඒකත් ටික ටික ටික ටික ටික ටික අඩු වෙනවා. මේකට මම අහන්නේ ඇත්තටම මේකට එක පැත්තකින් ඇත්තටම කරගන්න පුළුවන් එක දෙයක් තමයි නිතර නිතර කල්යාණ මිත්‍රාශ්‍රය වශයෙන් මෙතෙන්ට විල්ලා විල්ලා පුහුණු වෙන එක. නමුත් ඒකත් හැම දිනාටම සමාහිත කරගන්න බැරි වෙනවා. ඒ වගේම මේක සතිය තියෙනවා නම් සතිමත් නම් ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. වංශ කිව්ව ආකාරයට සති දුක සත්‍යයක් වශයෙන් දැකගත්තන් පස්සේ ඒක ප්‍රශ්නයක් නැති වෙනවා. නමුත් ඒකත් මෙම සතිමත් වෙන්නත් සෑහෙන කාලයක් මේ අභ්‍යාස වල යෙදුණන් පස්සේ තමයි ওই මට්ටමට එන්නේ. ඒ නිසා මේ ආධුනික මට්ටමේ ඉන්න එහෙම නැත්නම් මේ ඇවිල්ලා දවස් කීපයක් භාවනා කරලා යන අපිට භාවනා කරලා යන අයට මෙන්න මේ සීලය පිළිබඳව වඩා හොඳ ඇත්තම 100 100 සාති ගණන් දෙන්න බෑ. නමුත් මේ සීලය ඉස්සරහට ගෙනියන්න නම් අපි මොන ආකාරයකින්ද මේක තහවුරු කරගන්න 100 100ක් තහවුරු කරගන්න බැරුණාත් කොහොමද අපි මේක ඉස්සරහට ගෙනියන්නේ? මේ සීලය තුලින් සමාධිය ඉස්සරහට යන්නේ කොහොමද මේ gederදී කියන නෑ ඇත්තට මේකට සර්ව සාධන උත්තරයක් නෑ සර්ව සාධාරණ උත්තරයක් නෑ නමුත් අපිට මෙහෙම ගන්න පුළුවන් අබුද්ධෝත්පාද කාලෙක නම් මෙහෙමවත් අපිට සීලයක් තියෙන තරම් දකින්න හම්බ වෙන්නේ අත් දකින්න වෙන්නේ ඒ නිසා මුළු ලෝකෙම තියෙන එකම தත්ත්වේ නම් අපිට මොන සරණද අපි මොන තරම් අසරණද අපි මොන තරම් අනාථද කියන එක කල්පනා කරතයි. දැන් අපිට යන්තම් අඳලා හිටලා කිල්ල නාලා ඇඟ හොදගෙන ඉන්න පුළුවන්. ආයෙත් ආවම කක්ක ගා ගන්න. ආයෙත් ඇඟ හොද ගන්න තැනක් තියෙනවා. නමුත් අබුද්ධෝත්පාද කාලයක් ගැන හිතන්න. අපි තීසං ආත්මයකට වැටුණා කියලා හිතන්න. අපි ප්‍රේතනිකායට වැටුණයි කියලා හිතන්නේ. අපි කාටද මේ අවනඩුව කියන්නේ? ඒ නිසා අපි හිතන්න ඕනේ මේ මට්ටමේවත් දැන් මේ තියෙන සීලෙවත් මොන යකෙක්වත් මට දීපයක් නෙවෙයි මගේම හැකියාවෙන් මම ගොඩගත් එකක් ඒ නිසා මොන જાති නැති වුණත් මට මැරෙනකොට මේක සීපත් කරන්න පුළුවන්. නම්බුවකට නෙවෙයි මේක ප්‍රත්‍යක්ෂයක් නේ. මේක අද්දුරු දෙයක්. ඒක නිසා උත්සාහ කරන්න ඕනේ මට කොන්දක් තියෙනවා මට පෞරුෂත්වයක් තියෙනවා මට ආධ්‍යාත්මික පසුබිමක් තියෙනවා ඥානයක් තියෙනවා නම් ඕක තමයි සීල කියන්නේ. එnde එnde උත්සාහ කරන්න ඕනේ. ඒක තව ඩිංග දවසකට මේ අබමල් රීණුක තරම් පොඩ්ඩක් වැඩි කරන්න. මහා ලොකුට කරන්න යන්න බෑ. මොකද මේ සමාජයත් එක්ක එහෙම මේ කාගෙන යන්න බෑ. මේ වානේ කට්ටක් වානේ තාඩුවක් විදිනා වගේ වැඩක්. කට්ට කඩලා යනවා. නිසා ගහනට බර දාලා අල්ලගෙන අල්ලගෙන අල්ලගෙන ටික ටික හැමදාම සීලේ සන්තෝෂ වෙන්න බෑ. අදි සීලයකට හිතන්න. මේට වැඩිය පොඩ්ඩක් මේක තල්ලු කරන්න පුළුවන් කිව්වොත් අඩු ගන්න මේක හරි රැකෙනවා. මේක රකින්නයි කියලා කිව්වොත් අනිවාර්යයෙන්ම පිළිහෙනවා. එන්නේ එන්නේ එන්නේ පිළිහෙනවා. ඒ නිසා අපිට භෞතික විද්‍යාව උගන්වන සර් කිව්වේ අපි පන්ති එකක පාස් වෙන නැති බව හොඳටම දන්නවා. ඒ තරම පිස්සු ගෙනින පන්තියක්. කිව්වා උඹලට 33 ලකුණු ගන්න හිතාන ගියොත් නම් ඔක්කොම පේල් වෙනවා. 50 ගන්න පන්තියේදී මහන්සි වුණොත් විභාගෙදී 33 එන්න ඉඩ තියෙනවා. පන්තියේදී 33ක් ගන්න හිතාන ගියොත් නම් ෂුවර් <laughs> ගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා පොඩ්ඩක් ඉස්සරහ එල්ලයක් තියාගෙන ඉන්න මම මේ ජීවිතේ මෙච්චර කරලා මම මෙතෙන් හරි යන්න ඕන කියලා එතකොට අඩු ගන්න යෑම කෝකෙතත් අර තියෙන එක අල්ලගෙන යන්න පුළුවන් තත්ත්වෙ තියෙනවා. ඇත්තටම බලනකොට මේ ඒ සීලේ පිළිබඳව විශ්වාසයක් ගන්න පුළුවන්කමක් තියෙනවනම් එදා ඉඳලා මේ මනුස්සයාට මේ මේ ශාසනික හැඟීමක් එහෙම නැත්නම් තමන්ට තමන් අනුකම්පා කරගත්තයි කියලා තමන්ට තමන් මේ අත්කුසලයක් කරගත්තයි කියලා ඔච්චරමයි ඉතුරු වෙන්නේ. නැත්තම් මරුණන් පස්සේ එහා පැත්තට ගියාට පස්සේ මොන මගුලක්ද ඉතුරු ඔය අපි දන් දුන්නේවා දරුවෝ හැදුවා අම්මට සැලකුවා තාත්තට සැලකුවා ඔය මොන දෙයක්වත් ඉතුරු නෑ ඔක්කොමත් කරන්න පුළුවන් සීල් එක ඉඳගෙන ඒකට අත තියන්න කවුරුත් දෙන්නේ අත තියන්න බෑ ඒක නිසා පුළුවන් තරම් බලන්න කියනවා ආත්මනුකම්පාවක් ඇති කරගන්න අත්ත කුසලයක් ඇති කරගන්න මේ අනික්කෙව්ව අඳුරපා අඳුරපෑ ඒ නැත්නම් මේ මරණ මේ මැරණකම් කරන සෙල්ලම් විතරයි එහාට යන දෙයක් ගැන කතා කරන නැත්නම් ගමන් ගාස්තුවක් එකතු කරගන්න ඕනේ නම් තමයි දැනගන්න ඕනේ මේ ඔක්කොම අල්ලපන්න ලස්සේ මේ ඔක්කොම සෙල්ලම් අස්සේ මට පුළුවන් ද මේ කොඳුයට පෙලක් තියාගෙන ඉන්න. එහෙම නැත්නම් චරිතයක් ඇති කරගෙන යන්න කියන එක ලේසි නෑ. ඉතින් ඒ නිසා මේක හරි විචිත්‍රයි. අපිට ලොකු අභියෝගයක් තියෙනවා. අපි ඇති සතුටු වෙන්න ඕනේ අපිට ඇත්තට ඒකට ඇති වෙන්න සෑහෙන උපකරණ මල්ලක් තියෙනවා. රකින්න ඇත්තෝ ඉන්නවා. ඊළඟට ප්‍රශ්න නගනවා. අපි මේ වෙනකොට යම් කිසි තැනකට ඇවිල්ලා තියෙනවා. ඒතියෙදි කැඩෙනවා, හදනවා. ඒ නිසා මම හිතන අපි ඉන්නේ යුද බිමේ කියලා. අපි මේ තරණ පාවා දීලා පිටිපස්සට ගිහිල්ලත් නැහැ. හැබැයි දිනයි කියලා ෂුවර් එකකුත් නැහැ. ඒ නිසා ෆයිට් එකම තමයි තියෙන්නේ. ගුරුනේ ස්වාමීන් වහන්සේ මේ කියන්නේ අද ධර්ම කරුණට අදාළ නැහැ මගේ පෞද්ගලික ප්‍රශ්නය. ධර්මානුකූල ප්‍රශ්නය. අපි වෘත්ති ව්‍යවසයෙන් ඔබ වහන්සේ දන්නවා උදේ ඉඳලා හැන්දෑව වෙනකම් දුක්ඛ දෝමනස්කක එක ජීවත් වෙන්නේ. මිනිසුන්ගේ සැරව කුමු සැරව අත ගන්නවා, අතපය කඩනවා, මිනිසුන්ට වේදනාව දෙනවා, සූපත් කරනවා. අන්තිමේට දේ ඉඳලා හැන්දෑවටකම වැඩ කරලා අපි හවසට පුදුම පුදුමාකාර විදිහේ මේ ජීවිතය පිළිබඳ කලකිරීමක් අපි අපි අපි ගැනම කලකිරීමක් දුකක් වේදනාවක් ඇති වෙනවා. ඒ කලකිරීම ආශ්‍රව ධර්මයන් වලට නතු වෙනවද? එහෙම නැත්නම් ඒක වෙනත් පැත්තකට යොමු වෙනවද කියන එකයි දැනගන්න. මම එදත් අර කතා කරපු විදිහට මේකට අපි ගන්න තියෙන්නේ සංසාර සංවේගය කියන වචනයයි. ඒ කියන්නේ මේ මොන වෘත්තිය කෙරුවත් හොඳට ඇසර ඇසරන කවුරු හරි ගත කෙරුවොත් ඒකේ තේරෙන පටන් අර ගන්නවා. අපි මේ රජ කුමාරක රජ පවුලක ඉපදිලා නැහැ අපිට වෘත්තියක් කරනවා. මුත්‍යක් කරන්න කියලා ඉතින් අපිට ශ්‍රමයේ වියදම් කරලා ඕනේ හම්බ කරගෙන ඉන්න. ඒ හම්බ කරන්න යනකොට මේ මේ සමාජ පද්ධතියට, නීති පද්ධතියට, න්‍යාය පද්ධතිය, න්‍යාය ධර්මයකට විරුද්ධව තමයි යන්නේ. ඒක ඉතින් ආය කාටවත් නැහැ කියන්න බෑ. ඉතින් ඒ න්‍යාය ධර්මයට ගිහිල්ලා අපි යම් කිසි job satisfaction නැත්නම් ආමිෂය ලැබලා ඒක ලැබෙන සැපක් නැත්තම් අපි මූලික අයිතිවාසිකම් මූලික අවශ්‍යතාවයන් සම්පූර්ණ නොකරනව නෙවෙයි අන්තිම වැඩේ ඉවරනාට පස්සේ බලනකොට මණ්ඩි වශයෙන් මිදලා තියෙන පශ්චාත්තාපය විතරයි. අදියට ගිහිල්ලා බලපුවාම පශ්චාත්තාපය විතර. නමුත් මේ සංඝ වශයෙන් මම හිතනවා එම වේද වශයෙන් එහෙම හිතනවා ගුරු වශයෙන් එහෙම හිතනවා වේද කම්කරු කොයි කෙනා හිතුවත් අන්තිමට net result එක බලනකොට පශ්චාත්තාපය තමයි. ඒ නිසා බුදුසසුන කිව්වා දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ දුකේම තමයි පිටලා තියෙන්නේ. මේක ආශ්‍රවයක් වෙනවද නැද්ද කියලා දැනගන්න නම් මේ සංවේගය බුදුජාන විශ්වයේ පෙන්නලා තිනවා ශ්‍රද්ධාවක් ඇති කරන්න ආසන්නම කාරණා. මනුෂ්‍යකට ශ්‍රද්ධාවක් ඇති වෙන්න ආසන්නම කාරණාව සංසාර සංවේගය. සංවේගය නැති මනුෂයාට ශ්‍රද්ධාවක් එන්නේ නැහැ. ශ්‍රද්ධා ඇති වුණාට පස්සේ තමයි ඊතුරු ක්‍රියාවලිය කියලා නිවන් දකින්නේ. ඒ නිසා දුක නැත්තම් සංවේගය නැත්තම් සද්ධාාවක් එන්නේ දුක ඇවිල්ලා සංවේගය ඇවිල්ලා සද්ධාව ඇති කරගත්තේ නැත්තම් ඔලොමලයි. ඒක මේ කියන්නේ මනුස්සයා Tamanට හානි කරගන්නවා මෛත්‍ර කරුණාවක් නැති. නිසා අපි බලන්න ඕනේ මේකෙන් අපිට මට අවශ්‍ය කරන සද්ධාව ඇති කරන්න අමුද්‍රව්‍ය ටික තමයි මේ ලැබෙන්නේ. ඒ සද්ධාව ඇති වුණාට පස්සේ දිගින් දිගට දිගින් දිගට යන වැඩ පිළිවෙල සද්ධාවෙත් තියෙනවා අර ඔය අපි එදා කිව්වාර මුහුදේ මලකුණක් ඉපදිච්චාම රැළ ගහලා ගහලා ගහලා ගොඩට ඒතල්ලු කරනවා. ඒ සද්ධාය දෙන අකලසිය පච්චපට්ඨානා කියලා එකක් සද්ධාව ඇති වෙලා ඒ සද්ධාවට නිතර අපි අවශ්‍ය ඉන්ධන සපේනවා නම් ඒක නිවන් ලැබල මිසක නැතර කරන්නේ. ඒ සද්ධාවේ තියෙන ගතිය කොහේ ගහ ගහ ගහ ගහ කොච්චර හරි නිවන දක්වා ගෙනියනවා. ඒ ඇත්තට මේ කුසල ඡන්දයක් වෙන්න ඕනේ මට්ටමට එන්න. නමුත් මේ සද්ධාවට අවශ්‍ය කරන ජවය වේගය එන්නේ සංවේගය කියන වචනේ තුලින්. ඒ නිසා අපි මේවා කරනකොට දැනගන්න ඕනේ මේක නොතිබුණා නම් මේ දේ අපිට මේ අත්දැකීම් ටික නොලැබුණා නම් අපි මත් වෙලා එක්ක තරුණ මදයෙන් එක්ක යොබ්බන මදයෙන් එක්ක නිරෝග්‍ය මද ආරෝග්‍ය මදයෙන් එහෙම නැත්නම් ධන මදයෙන් නැත්නම් කුල මදයෙන් පමාදයට යන්න ඉඩ තියෙනවා. දැන් මේ නිසා අපිට පේන තියෙනවා මොන තෙල්ලන්ද කුමන නැටුම් කෙලි කවට සිනාදා වෙදාගෙත් කැඩුනා කකුල මේ ළඟදී. දැන් ඉන්නේ දැන් පුතාගේ කකුල කැඩලා ඉන්නේ. එතකොට හොඳටම තේරෙනවා ඒක මේ මට විතරක් වෙදකම ඌට විතරක් ලෙඩකම නෙවෙයි. අපිට හම්බ වෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ හැම වෙලාවකදීම මේක නැවත ආයෝජනයක් යන්න ඕන නැලඹුණා නම් අපි කරන්නේම මදයටපත් වෙනවා. ආරෝග්‍ය මදේ ආදී මද වලට මෙතෙන්දී අපිට තියෙන පොඩි ඉඩක් එච්චර සිල්ලම් කරන්න බෑ. උඹට කොයි වෙලාවෙ මේක වෙයිද දන්නේ නැහැ කියන එක. ඒක පේන්නම් තියෙන ජීවිතේ දුකක් කාලකන්නික වන් නැත්තම් අපෙන් බැරිකමක් කියලා. බැරිකමක් නෙවෙයි. ඒක ඇත්තට නිවන් දොරටුවක් කරගෙන නිතරම අද මම මෙතන හිටියට හෙට කොතන හිටියද දන්නේ නැහැ. කොයි කෙනාටත් ඒක ඇති කරගන්න පුළුවන්. ඒක නිසා ආශ්‍රව ධර්මයක් වෙනවා පශ්චාත්තාවයක් ආවොත්. පශ්චාත්තාවයක් නෙමෙයි මේ කරන්න තියෙන එක සද්ධාාවක් ඇති කරගන්න බුදුජානනාංශයේ මේකටත් අදාළ කරලා තමයි කිව්වේ දුකේ ලෝකෙ පිටලා තියෙනවා. හැබැයි දුකේ තියෙන උපනිෂා සූත්‍රය කියලා තියෙනවා දුක්ඛූපනිෂා සද්ධා. එනිසා මේ දුක්කම ප්‍රතිචක්‍රීකරණය කරලා විසිකරන කුණු වලින් අපි කොම්පෝස්ට් හදනවා වගේ සද්ධාව ඇති වෙනවා නම් ඉතර මතක තියාගෙන ඉන්න ඕනේ <clears throat> මේ මිනිස්යාගේ තන තමයි මම ඉන්නේ. තමන් ළඟට උදව්ව හොයාගෙන යන මිනිස්යා ළඟ තමයි මම ඉන්නේ. ඒක නිසා හිඟන්නේ gedet එනකොට ප්‍රඥාවන්තයා කල්පනා කරනවලු ඔන්න නොදින්න එකේ වැඩි. උඹ අද ඌට නොදුනොත් උඹ හෙට උතෙන්ට එනවා. එනිසානේ ඒ හිඟන්න දේව දූතේ. ඒ මනුස්සයාට පිළිහිටන හැටියට උඹ හෙට උඹ ඉල්ලගනි. <clears throat> අද මේ මනුස්සයාට සලකරානේ ලොකු වාස්තාවක් මට දුන්නේ. උඹට මොනවද අවශ්‍ය කරන්නේ? මෙන්න ගණින් කියලා දෙන්න පුළුවන් නම් අපි ඒකෙන් ලොකු පිනක් කරගන්න. එහෙ නැත්නම් ඔබ හම්බ කරන්න දන්න කාලකන්‍ය ඔහොම ඉලක්ක හරියන්නේ නැකෝ කියලා. ඊමණසට <clears throat> මේ උණු වතුරක් කරන ගත්තොත් අපිට අපිට කැපෙනවා. ඒ නිසා මේක ජීවිතේ සජීවීකම තන් <clears throat> ජීවිතේට පිබිදීමේ කීට මුණ දීමට අපිට අදාළ දේවල් ලැබෙනවා. සරුවචනාචෝය <clears throat> සතර පෙර නිමිති දැකීමේ බුදුමාකාර වෙනසක් ඇති වුණා. ඉතින් අපිටත් මේ සතර පෙර නිමිති තමයි ටික ටික දේව දූතයෝ හතර පහ දෙනා මාර්ගේ නිතරම මතක් කරලා දෙනවා. දැන් මේ යම රජුරු ගියාම අහනවලු මොකෝ දෑ මෙහි ආවේ කියලා. මේවා දැක දැක මොකද මේ ආවේ කියලා. ඒ නිසා අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ අපිට දුක අපිට මේ මේ ජීවිතයේ තියෙන මේ નિස්සාරත්වයේ පෙන්වන දේවල් වල නරකක්ම නෙමෙයි තියෙන්නේ. ඒක තියෙනවා මේ බුද්ධෝත්පාද කාලෙක අපි ඉපදලා තියෙනවා manussෝත්ම භාවයක් අපිට ලැබිලා තියෙනවා ක්ෂණ සම්පත්තිය කියන ඉදුරන් ටික හරියට පිළිහිట్లా තියෙනවා ධර්මය ඇහෙනවා ඕනනම් පැවැද්දත් පැවිද්දක් තියෙනවා සත්පුරුෂයොත් කලාතුරකින් දකිනවා ඒක නිසා මට මේක උපකරණයක් මට මේක අමුද්‍රව්‍යයක් බාටපත් කරගෙන මේ නාස්ති කරන්න එපා නාස්ති කරන්න නැතුව පාවිච්චි කරන එකයි තියෙන්නේ. මේ අතින් බලනකොට නම් මම හිතනවා මේ වටිනා මේ මේ වාසනාවන්ත අවස්ථාවක් කියලා මේක. අපිට ලැබිලා තියෙන මේ අමුද්‍රව්‍ය සහ පර්යේෂණ අමුද්‍රව්‍ය බලනකොට ඕන පැත්තට හරවහර වැඩ ගන්න පුළුවන් කාලයක් තියෙන කියලා. මම දන්නවා මම විතර බලන දෘෂ්ටි කෝණයක්ද අනික් කොල්ලන් එකත් තමයි නැහැ කියලා. මොකද මේ අර මුල් කාලේදී මට උනේ අවුරුදු 25ක් 26ක් යනකම් ඒ තරම්ම නොසන්ඩාල කඩප්පුලි නොකෑමනා දහවතුරා පට්ට පඳුරු වැඩ කරාවා. ඊට මේකට ආවට පස්සේ ඒකට සාපේක්ෂව රංගුලිමාලට වගේ නිකන් හිටියත් මං හිතනවා ලොකු ලාභයක් මම මේ නිකන් ඉන්න එක. මොකද සැලසුම් කළා කෙරුවනම් කරන්නේ අර වගේ වැඩ තමයි. ඒ නිසා හැමදාම බණ අහන්න දෙන්න. එච්චරයි කියන්නේ. නතු ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්න කිව්වම තියෙනවා. මේ දානේ සම්බන්ධ ප්‍රශ්න තමයි ඉස්සෙල්ලාම තියෙන්නේ. දැන් ඔබතුමා කිව්වා වංශය කිව්වා මේ අබේ දානේ ගොඩක් උසස් කියලා. මේ අබේ දානට වැඩිය මම අහලා තියෙනවා ධර්ම දානේ ගොඩක් උසස් කියලා. ඒ සම්බන්ධ පැහැදිලි කිරීමක් කරන්න. දෙවෙනි එක තමයි අපි හොරකම් කරලා හරි සම්මාදම් කරලා හරි මක්කර දානයක් දුන්නොත් එහෙම ඒකේ මක්කර ආනිසංශයක් තියනවාද? තුන්වෙනි එක තමයි අපි හිතමු බිලෝපික සතෙක් ඇවිල්ලා සතෙක් මරා ගන්න පස්සෙන් යනකොට අපි ඒක බේරනවා. බේරුවාට පස්සේ ඉතින් එකක් වෙනවා සතා බේරෙනවා අනික අර විලෝපිකයට කන්න නැති වෙනවා. බඩගින්නක් ඇති වෙනවා. ඒකෙන් මොකක් හරි අපිට පිනක් සිද්ධ වෙනවාද කියලා මම ඉක්මනින් ඉල්ලා දෙනවා පැහැදිලි කරන්න කියලා. මේකේ තියෙන ඇත්තටම සාපේක්ෂතාවාදයක් තියෙන්නේ. ආමිෂ දාණයට වැඩිය දස දාන වස්තුන්ට වැඩිය අබේ දාණය හොඳයි. අබේ දාණයටත් වැඩිය ධර්ම දාණය හොඳයි. ඒවයේ පෙළට කරිගස ගත්තාම අපිට තියෙන හොඳ මේකට අපි අනේකයි තියෙන්නේ. එහෙම නැතුව දානයකට කවුරු හරි උනන්දු කරවලා අඩු ගානේ එයාට ස්තුති කළ පිං ලැබෙනවා නැත්නම් උඹේ නම උඩින්ම දානවා කියලා හරි කමන්නේ නැහැ. දන්නේ නැති කෙනෙක් දාන්න හරව ගන්න පුළුවන් නම් ඒක ලොකු ලොකු වෙනසක්. මගේ පැත්තේ නෙමෙයි මම බලන්නේ මේ මනුස්සයා ඉන්න තැනින් ඒ මනුස්සයා මේ පැත්තට ගන්න හදනවා. ඉතින් අර බුදුරජාණන් සින්න කාලේ <clears throat> මිනිසුකට ඇහිලා තියෙනවා දන් දෙනකොට සෙනග ගන්න ඕනේ. දන් දෙනකොට පුළුවන් තරම් ප්‍රසිද්ධ කළා කරන්න ඕනේ. ඉතින් මේ මිනිස්සයා දැන් කාර්යාලේ ස්පීකර් බඳගෙන පාරවලන එකතු කරනවා වගේ වීජයට කියලා කිව්වලු මම මම දුප්පත් මිනිසෙක් මං හෙට සරුවචනංශයේ ප්‍රධාන පිරිසට දාන දෙනවා පුළුවන් තරම් කට්ටිය පුළුවන් තරම් දන් දෙන්න කියලා. ඉතින් අතන ඉන්න මුදලාලි කෙනෙක් කළු මීයා කඩ බැන්නම් පැත්තකටලා ඉන්න එකනේ තියෙන්නේ. මීයා කා මේ රට අවසන් පටන් අරගන්න මන්නම් ඕකට කැමති නැහැ කියලා. අනේ මේ මනුස්සයා එයාගේ සාප්පුවට ගිහිලා තියෙනවා මේ කඩේට මම ඔයත් කැමති දාන දෙන්න මොනවද කියලා. ඒ මනුස්සයා අර තරහට ඇඟිලි තුනකින් අල්ලලා මුං ඇට ටික ගන්න ආ කියලා දුන්නා. හාල් බයකට දාලා ඇඟිලි තුනකින් අල්ලලා දුන්නා. තෙල් භාජනේ තියෙන අන්තිම කඳුලක් දැම්මට පස්සේ අර මනුස්සයා මොනක්වත් නැතුළු බොහොම වටිනවා. ඒ අරගෙන ගිහිල්ලා. පස්සේ මේ මනුස්සයා ඉතනවල දැන් ඔක්කොමලා මෙච්චර දාන දුන්නා මං විතරක් මේ වගේ පුංචි දෙයකින් සැලකුවයි කියලා මේ යක්ෂයා දැන් ওই ප්‍රභාවේ කෑ ගහලා කියයි දන්නේ කියලා. ඒ නිසා ඔත්තුකාරයෙක් ඇටියලු දානෙ වෙන තැනට. අර මිනිස්සයා අර ගෙනිච්ච ඇට තුන විතරක් වෙන් කරගෙන ඉඳලා ඒක කුඩු කරලා මුංගට ගැවුම් වලට ටිකක් දැම්මලු. ව්‍යංජන වලට දැම්මලු. හැම එකටම ටික ටික දැම්මලු. අර මහල් වල තියෙන එකත් අතිරහටත් ටිකක් දැම්මා හැම දෙයකම දැම්මා තෙල් වලිමුත් දැම්මලා පස්සේ ඔත්තුකාර ඇහිතුළු වැඩේ දෙන්නයි හදන්නේ ඒකට විශේෂයක් කෙරුවා කියලා අරයට ගිහිල්ලා කිව්වලු ඔබ වහන්සේ ඔබතුමා දීපු ටික මෙන්න මෙහෙම කෙරුවා ඊට පස්සේ මනුස්සයා කලවේ පීයක් බැඳගෙන ගියලු දාහනේ පොළට මියාකා මේ වචනේ කිව්වොත් අනිනවා එතනදිම කියලා ඉතින් දැන් බුදුරජාණන් වහන්සේ වැඩිය දාහනේ බෙදුවා දාන බෙදුවට පස්සේ බුදුජානන්සෙත් ඒක කළ තියෙනවා කවුද මේ දාන සංවිධානය කෙරුවේ කියලා ඉතින් මිනිසුන්ට මේ අදහස් ඇති කරන්නේ ඊවලසේ අර මනුස්සයා කියලා අනේ ස්වාමීන් වහන්සේ කියන්න කරන්න දෙයක් නැත්තේ නෑ මේකට යම් කිසි කෙනෙක් උස්සස්ම මට්ටමින් උදව් කරාද යම් කිසි කෙනෙක් අවම මට්ටමින් උදව් කරන සියල්ලන්ටම සමසේ පිං අයිති වේවා කියලා මනුස්සයා කියනකොට අර මනුස්සයාට රත් වෙන්න පටන් අරගත්තලු දරා ගන්න බැරුව මෙයා කියපු වචනේ හැටියට ඕක ආතරවි දීසුත් කියලා තිබුණා ඔකොස් ව්‍යාපාරය කරනකොට මගේ මේකට හතයක් දුන්නත් මට පොඩිත් නෑ ලක්ෂයක් දුන්නත් මට ලොකුත් නෑ මම කරන්නේ ජාතික ව්‍යාපාරයක් කියලා. ඉතින් මම කියන්නේ විපස්සනාට කොයි දෙයක් පොඩිත් නෑ කොයි දෙයක් ලොකුත් නෑ. අර මනුස්සයා මේක කිව්ව ගමන් අර තනි ඇටදීම් මනුස්සයාට පුදුමාකාර සංවේගයක් ඇවිල්ලා වැඳලා කියලා තිනවා අනේ කල්යාණ මිත්‍රයන් වහන්සේ මාව මට අනුකම්පා කරන්න නැත්නම් මගේ හිත හත් කට කරපැල්ල මැරලයි කියලා. ඒකටවලු ඔබතුමා කවුද කියලා. එහි මතක නැද්ද මම තමයි අර මෙහෙම කරලා හාල්ලට් ටිකක් දුන්නේ කියලා. ඊට පස්සේ දැන් ඉතින් සිද්ධිය පේනවා අර මනුස්සයා මේ මරන්න ගිය මනුස්සයාට වැඳලා සමාව ගන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බණට කිව්වේ උදකුම්බෝපි පූර්ති. උදබින්දු නිපාතේන උදකුම්බෝපි පූර්ති. අගුවක් අයින කලයක් තිබ්බොත් අගුවකට කඳුර කඳුර වැටලා කලේ පෙරෙන්නසේ පුංචි දෙයක් කරුවත් පිං සිද්ධ වෙනවා. ඒ මනුස්සයා ඊට ඉස්සෙල්ලා තද මසුරෙක් එදා මේ ඇඟිලි තුලින් අල්ලලා දාන දෙන්න තරමට අර මනුස්සයාගේ අර අඳුරේ උදා ප්‍රයෝජනක් තුන. ඊට පස්සේ තියාට කියනවා දැන් හරි උඹ දාන දෙනවා දැන් අහුරක්ම දීපන්. ඊට පස්සේ ටික ටික ටික ටික දීලා කියනවා දීලා නොකිය ඉන්න තරමට ඵලයන් කියලා. ඉතින් අපිට හුඟක් වෙලාවට මේ සාපේක්ෂතාවාදී මතක නැතිනවා අපි අර ඇබ්සලියුට් විදිහට මනින්න හදන මේ හැම දෙයකම තියෙන ආනුපුබ්බි වැඩපිළිවෙල. බුදුරජාණන්සේ මේකේ මුලින්ම කියපේක නැති මිනිස්සයා පෙරලා ගන්න කොහොම හරි දාගන්න ඊට පස්සේ මේ මිනිස්සුන්ට ක්‍රමයෙන් ක්‍රමයෙන් වඩා හොඳ දක්ෂ ක්‍රම කියලා දෙන එකයි තියෙන්නේ. අන්තිම කැලේ මොකද්ද ප්‍රශ්නේ? ඔව් ඒකෙදි මේ මේ <coughs> මට මතකයි මේ නිල්ලඹ ඉන්න වෙලාවේදී කඩියෝ වට කරගෙන කනවා ගැඩවිලි. ගැඩවිලන් නටනවා එහාට නටනවා මෙහාට නටනවා කඩිය කියලා මෙහෙන් අනිනවා එහෙන් අනිනවා පස්සේ ડોક્ટર ෆර්නෑන්ඩෝට බලන්න ඉන්න බෑ. ඒක දෙයකට වෙහෙසයි. කොටු කැලක් කරන ගසලා කුඹියා විසි කරා. කුඹියා විසි කළේලා ඊළ භාවනා කරනකොට කල්පනා කරලා දැන් කඩියන්න කැම නැති වුණාට දැන් මට පෞසිත වෙනවද නැද්ද කියලා. අය උණ්ඩ කාලයකට හම්බෙච්ච රසමසවුලක් නේ. මෙයා හිතුවලු යකෝ මේ නිකන් හිතට ආව හිතවිල්ලක් මේක නැති කරන්න කියලා බෑ. ඒකමලු වෙන්නේ. දිගින් දිගට දිගින් දිගට එනකොට දැන් භාවනා කරලා වැඩක් නැහැ. දැන් මේකමයි හිතට එන්නේ මම මේ අර අහිංසක සතෙකුට ඌට කර්මයක් සහ කර්මඵලයක් තේරෙන්නේ නැහැ. ඌට කම්ඩ දෙමරලා ෂෝක් මේ ගැදවිලි මාස නැති උනායි කියලා පස්සේ ගිහිල්ලා ලීල්සෙන් ඇහුවලු ක්‍රීම් කකරගෙන අපුවා නැද්ද කියලා. ඇයි සර් කියලා වුණා මට එකක් තියෙන දෙන්න කියලා ගිහිල්ලා අර කූඹි දඟන තැනට දාලා කුඩු කරලා දාලා ඇවිල්ලා භාවනා කරන්න බලවලු. ඒ කියන ඒත් අර අර නැති වෙච්ච කඩියන්න මේ ක්‍රීම් කකර දීලා කොම්පෙන්සේට් කරන්න ගියත් මේ සැකයක් පහළ වුණා කියලා කිව්වොත් මම මේ කරපු වැඩේ හරිද කියලා. ඉතින් හරි අමාරුයි අපිට කියන්න අමාරුයි. ඕක ඉතින් අර කඩියකින් ඇහුවනම් නැත්තම් ගැඩවිලාකින් ඇහුවනම් අන්න টොප් එකට ඩ්‍රැමැටිකලි කියාවි. නමුත් බුදුජානක කියලා තියෙනවා මේ සතා මැරිලා නැත්තම් තාම උගුර බෙල්ලේ අහුවෙලා හිටියත් හානියක් නොකර ගලවන්න පුළුවන් නම් ගලවන්නේ කියලා. මෙයාට ආහාර නැති වුණාට බින්දට ප්‍රාණයක් ගැලවෙන්න නිසා කරන්න හැබැයි ඒ අවස්ථාවේ තියෙන හැටියට කරන්නයි කියලා. උගුලක ඉන්න සතෙක් නම් මැරිලා නැත්තම් ගලවන්න එපයි කියලා තියෙනවා හැන්ඩල් කරන්න වෙන්නේ මස්සද්දෙක් එක්ක මස්සද්ද දැක්කොත් උඹ මරනවා මේ මස්සද්ද කියලා කියන්නේ අනවගුණක් නැති එක නෑ උගුලෙක් නෑ තව කෙනෙක් ගලවන දැක්කොත් තමයි නිසා ඒක මස්සද්දටයි අයිති උඹට අයිති නෑ සතෙක් සතෙක් කරනවා දැක්කොත් එimhe ගොදුර තාම මැරිලා නැත්තම් බේරන්න හැබැයි ඉතින් මැරෙන පැත්තක යනවා නම් ඉතින් වෙන කරන්න දෙයක් නැහැ කියලා හරියට ඒක එක එකට එකට පස්සේ ඉතින් අතරම විස්තර පෙන්නලා දීලා තියෙනවා. ඒ කටයුත්තේදී සාමාන්‍ය දැනුම පාවිච්චි කරන්න. ප්‍රයෝග ඥානක් තියෙනවා මෙතන. චේතනාව විතරක් නෙවෙයි ප්‍රයෝග ඥාන පාවිච්චි කරන්න ඕනේ. මොකද ජීවිතයක් මරණයක් අතර සටනක්. Taman විවේකීව හිටියට මෙතෙන්නේ කොතනද අත දැමිය යුත කොතනද නැත්තේ යුත කියන එක ඒක හරි අමාරුයි මේ කල්ැතු විනිශ්චය කරන්න අවස්ථාව හැටියට තමයි බේරගන්න තියෙන්නේ. අවසර ස්වාමීන් වහන්සේ කාල වේලාවක් දීලා සමාවෙන්න මේ අපි දැන් සංසාරයේ දුක තේරුණ හින්දානේ අපි මේ වගේ භාවනා වැඩසටහනකට ආවේ. කවුද අපි කියන්නේ? මම. දැන් එතකොට අපි දැන් ඇත්තටම මම නම් ගොඩාක් උවමනාවෙන්ම ආවේ මම ආපු දවසේ ඉඳන්ම සීලය රකින්න ඕන හොඳට සීල් ගන්න ඕන මේ භාවනා වැඩසටහනට හොඳින් සහභාගී වෙන්න ඕන කියන අවශ්‍යතාවය මත. එතකොට දැන් සමහර වෙලාවට අපිට පොඩි පොඩි අඩුපාඩුකම් හිතේ අතපසු වීම වෙනවා. ඒ වෙලාවට අපි කොහොමද ඒකට මුණ දෙන්නේ, එකෙන් කොහොමද ගැලවෙන්නේ කියලා විස්තර කරොත් නෑ ඉතින් අර වැඩියත් හොඳයි නොවැඩියත් හොඳයි නොවැඩියත් වැඩියත් හොඳයි කියලා වැඩ කරන එකයි ඒ පශ්චාත්තාපයේ අනුගමනයේ පශ්චාත්තාපයේ මේ අභිරමණය කිරීම නීවරණය. පශ්චාත්තාපේ නැවත පශ්චාත්තාප වෙනවා කියලා කියන්නේ නීවරණයක්. ඒ නිසා ඒකෙන් පිනක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඊගාවට කරන්න තියෙන සති පිහිටවන එකයි. සතියක් නැති වෙනවා නම් තියෙනවා නම් හොඳයි නැත්නම් වඩා හොඳයි කියලා පෙරලගෙන යනවා. ඒකට ඉතින් අර තම්බි කියප එක තමයි ඔරුව පෙරනවාට පස්සේ මේිට පැඩියක් තිබුණා පැඩිය හොඳයි තිබුණ පැත්ත කියලා යෝගාවචරය කියලා කියන්නේ මොන જાතිකව බිම දාන්න බෑ. අර අර පයින් ගන්නකොට නැගිනකොට සෙල්ලම් බඩුවක් තියෙන්නේ මන් දන්නේ. ඒකට මොකද්ද සිංහලෙන් කියන්නේ කියලා. කම්බ්ලින් කෙලි කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒ පෙන්ගුයින් කෙනෙක් ඉන්නවා හදලා මයි ළඟක් තිබුණ දැන් උලම් බහැලා එකගේ. ඔය කොච්චර ගැහුවත් උනා කිරිනවා. එහෙනම් දැන් මේ පහන් දැල්වල කොච්චර බිම්බත් හුලන් තියෙනකන් දඟලුවාට ඉවරෙච්ච ගමන් නැගිටිනවා. එච්චරයි යෝගාවචරගේ හිත. ඒ බුරුමේ ඒක ජාතික වස්තුවක්. ටබ්ලින් කෙලි පිටයි නයින් කියලා හැම තැනම තියාගෙන ඉන්නවා. මේකට පයින් වදින එක තමයි සබහා ධර්ම නැගිටින එක උගේ වැඩි. ඒ උගේ හැටි ඒක තමයි සෙල්ලම් බඩුවේ හැටි ඒක විසිකරන එකයි සෙල්ලම් බඩුවේ වැඩි. පයින් ගාවට පස්සේ ඒ වැඩි නැගිටලා ගෙලින්. ඒක යෝගාවචරය මොනම තාලකින්වත් චරිචුරු ගන්න එපා. චරිචුරු ගෑවොත් මන් දන්නේ ඊගාව රිට්‍රීට් එකට එන්නත් එපා. එච්චරයි මට කියන්න තියෙන අපි ජොලිය යන්න ඕනේ මේ ගමන. අපි මම පෙන්වන්නේ මේ අබිරමණය කරන්න ඕන පැත්ත මේ මෑණියොච්ච දමට කිව්වා මේ මේ ඔහොම අබිරමණය කරනවා කොහෙද මේකේ දුකක් තියෙන කියලා. මම හිතන්නේ මම උත්තරයක් දුන්නයි කියලා. ඒ නිසා මම කියන්නේ මේක බුදුහාමරගේ සුගත ගුණේ ගන්න දුක වුණත් බුදුහාමරේ hina වෙවි ගියා. සුන්දර වූ ගමනක් තිබුණා. ගුරුවරයෙක් නැහැ, භාවනා මධ්‍යස්ථානයක් නැහැ, සිව්පස දායකයෝ නැහැ, භාවනා ක්‍රමයක් දන්නේ. ඒත් කඩාන ගිහිලා කිව්වා උඹලා වෙනුවෙන් ගොක් දුක් මං අයින් කරලා තියෙන උඹලට බඳමාවද පෙන්නලා තියෙන සතුටියක්. අවසරාභ්‍ය හඳුරන්නේ මම අදහස් කරේ ඒක වුණාට මට මේක දැන් සමහරක් මිනිස්සු කියන සිල් ගන්නකොට ඔය සිල් ගන්න ඕනේ අපි සිල් රකින්නවා දැන් බුදුහාමුදුරත් ආජීවස්තම සීලය සමාදන් වෙලානේ බුදු බුදු වෙන්නේ ගියේ දැන් ඒ වගේ අපි ඊට පස්සේනේ අපිට මේ ඊට වැඩිය උසස් සීලවල බුදුරජාණන් වහන්සේ වදාළේ දැන් ඒ විදිහට අපි ඉහළින් ඉහළට යන්න ඕනනේ ඒක හින්දානේ අපි මෙතෙන්ට ආවේ කියලා. එතකොට දැන් මිනිසු කියලා ඔය සිල් වලින් වැඩක් නැහැ කියලා. මේක ගැනයි මට විග්‍රහ කරන්න ඕනේ. කියන ගොඩාක් මිනිස්සු කියනවා. ඉතින් අපිට හැම කෙනාම කියන දේවල් අහගෙන කරන්න බෑ. එතකොට අර තාත්තයි පුතයි ඔටුව ගුරු කරමින් කතාවක් තියෙන්නේ. එච්චර තමයි සිද්ධ වෙන්නේ. ඒ තාත්තයි පුතා දෙන්නම බూరు අරගෙන යනකොට ඒ කඩේ මණ්ඩි ඊටම කියනවා මීයා කම බూరుෙක් නෙමෙයි යන්නේ එකයි නැගලා ඵලයල්ලකෝ කිව්වලු. ඊට පස්සේ පුතයි තාත්තා කර ඇත්ත තමයි පුතේ කියලා තාත්තා නැග්ගලු. ඉතින් කොළු මේ නාකියා පෙනදර පොඩි එකා පයින් යද්දි මේක උඩ යනවා මේක බූරුවෙද්ද කියලා දන්නේ නැහැ කිව්වලු. ඊට පස්සේ කොළු දැන් මිනිස්සු බයන පුතේ උඹ නැගපන් මම පයින් යන්න කිව්වා. ඊට පස්සේ කොළු දැන් හැදෙන උන්ගේ වග පේනවද? ඈ වැඩි මහල්ලා පයින් යනවා. මීයකා බූරුව පිට යනවා මුන්ට කවදා හරියනවද කියලා. ඊට පස්සේ මේ ඒ ඒත් බහලා ගියාලු. ඊට පස්සේ කිව්වලු තව මිනිස්සු දැකලා මුන් දෙන්නගේ තියෙන බූරුකමට හරනම් බූරුවක් කුදලගෙන යන්න වටින මුන් දෙන්න තමයි බූරුවෝ කියලා. ඊට පස්සේ ඒ කුදලා ගත්තා. බූරුව කුදලගෙන ඒ දණ්ඩක යනකොට බූරුව දඟලට පටන් ගත්තා. දඟලන දඩබඩ ගාලා මේක වැටිච්චාම කකුලුත් ගැට ගහලා මැරිලා ගියා. පොළට ගෙනිය ගන්න ඕනේ නැහැ. මොකද පාර යන හැම කෙනාම කියන දේ අහන්න ගත්තොත් කියන්න කෙසේ කිව්වත් Taman ළඟ තියෙන්න ඕනේ යම් ප්‍රමාණයක මේ සීබුද්ධියෙන් අහන ගතියක් ඒකට තමයි හිතුවක්කාරකම් කියන්නේ. සමහර ඒක පේන්නේ අපිට මේ බොහෝ දෙනා කියන දේ අපි අහන්නේ මේක ඒකට පේනවා. ඒකට කියනවා නෑ මම වග වෙනවා. මං කරන දෙයට මම වග වෙනවා. මං කියපු දේ මං අහන්න. නමුත් මම මේ පරිශීලනය කරන්න මේක ඉවරලා ඔයාගේ පරිශීලනය කරන්න. ඉතින් ඔය කවුරු කවුරුත් කෑ ගැහුවට බල්ලෝ බිරුවට කඳුපත් වෙන්නේ නෑ කියලා අපි යන පාර හරිය කියන එක තමන්ගෙන විශ්වාසයෙන් තමයි යන්න තියෙන්නේ. දැන් ඊට පස්සේ ප්‍රශ්න තියෙනවද කියලා මං අහන්නේ නැහැ. මොකද වෙලාව 9යි. මේ පැය අපි ඒක අනිත් දවසට කල් දානවා. ඊගා සතිವಾರයේදී අපි පාවිච්චි කරමු මේ ප්‍රශ්නේ බාර ගන්නවා. නමුත් මේ ඊගා සතිವಾರයට දාමු. මොකද ඉදත් අහලා තිබුණා මම හිතන්නේ මේ මේ පස්සට දාපු ප්‍රශ්න ටිකෙත් තිබුණා. ඒකට එන්න වෙනවා. මොකද අද අද අද කරපු සාකච්ඡාවේදී ඒක වැදගත් වෙනවා. අපි උත්සාහ කර බලමු අනිත් දවසක ධර්ම දේශනාවකට එකතු කරගන්න. මම දැන් පැය දෙකමාර කාලයක්. හයමාර හතමාර අටමාර දෙකමාර කාලයක් හිටියා. නමුත් මම හිතන අපි ඒක අභිරමණය කරයි කියලා. ධර්ම දේශනා ධර්ම සාකච්ඡා. ඉතින් මේ විදිහට අපි මේ පිනක් ප්‍රීතියක් ප්‍රමෝදයක් ඇති කරගත්තා. ඊට පස්සේ ඒක සියලු දෙනාමත් එක්ක හදා බෙදා ගන්න එකයි අනුමೋದනාව කියලා කියන්නේ ඉතින් අපි මේ වෙලාවේ සීපත් කරගනිමු. මේ වැඩි මෙතෙන් දෙනකම් කරගෙන යාමට උදව් කර සිපේන නොපෙන සියලු දෙනාටම මේ පින දකින්න ලැබේවා සාදු කියලා යැත්තෝ පින් අනුමෝදන් වෙත්වා කියලා අපි සාදු කරා. ඒ වගේම අපේ ඥාතීන් බන්දු මිත්‍ර හිත මිත්‍ර සියලු දෙනාම හිතනවා හොඳයි. අපි ඒ වෙනුවෙන් අපි තම තමන් වශයෙන් නියෝජනය වෙනවා. හැම කෙනෙක්ම අපි හිතාගන්න මේ සියලු ඥාතීන් සියලු බන්දු මිත්‍ර ආදී ඉන්න තැනක සිට මේ පින දැකලා අර වාගේම සාදු කියන පින් අනුමෝදන් වෙත්වා කියලා සාදුකාරය පවතුන. අපිටත් මේ පින හේතුවෙන් අපි ගමන් කරන මාර්ගය තවතත් ඍජු වේවා නැවත නැවත ශීපත් වේවා. මේ මතී චුක ප්‍රතිපදාවෙන් කිප්පා විඥාමේ බුද්ධ ආදී උත්මයන් වහන්සේලා පැමිණෙවට වඩාලේ ශාන්ත සුන්දර තත්වයේ මේ ජීවිතයේදී මේ ගෞතම සම්බුද්ධ සාසනයව සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ අතින් අපි ඊතාවතා ජාතිගත සත්‍යහනා කිරීමේ දවසේ ධර්ම දේශනාවේදී මා සටහන් කරා. එතාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එතාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචනම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සම්ප ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤාතං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු මං පරං ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ වාද සමාදමෝ සතං සමාද ධම්මෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාදමෝ හෝතු යාව නිපාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාදමෝ හෝතු යාව නිපාන පත්‍ය සාදු සාදු සාදු Thank you.